මේ පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු. ඉද ප්‍රස්තාව ලැබෙන පරිදි සභාවෙන් මතුවෙන අනිකුත් ප්‍රශ්න තියෙනවා නම් ඒකට සාදර වෙමු. අපි විජය මහත්තයාට කියමු නැත්තම් කරුණාවෙන් ඉල්ලා හිටමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහට. අවසරයි සාහිණු වහන්ස ප්‍රශ්න 17ක් ලැබිලා තියෙනවා 16ක්ම භාවනාව පිළිබඳව අන්තිම එක ඊයේ ධර්මදේශනය පිළිබඳව පළවෙනි ලිඛිත ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ මගේ පළමුණ නේවාසික භාවනා වැඩසටහනයි. gedardeeda භාවනා කිරීමට උත්සාහ කළත් ආනාපාන සති භාවනාව වැඩිවීමට අවශ්‍ය හුස්ම රැල්ල මත සිත පිහිටන්නේ නැත. උදරයේ පිම්බීම හැකිලිම නිරීක්ෂණය කිරීමද අපහසුය. පපුවේ උස් පහත් වීමක් පමණක් දැනේ. මට සිතීමට තරම් කිසිම ප්‍රශ්නයක්ද නැත. නමුත් භාවනාව නොවැඩීමට හේතුව මට නොතේරෙයි. මම භාවනා කිරීමට ඉතාමත් කැමති කෙනෙකි. පින්වත් ස්වාමීන් වහන්සේ මට සහනදායි උත්තරයක් දෙනු මැනවි. ඔය තේකෙනාට වාඩි වෙලා ඉන්න වෙලාවේදී පිම්බි මැකිලිම නැතුණාට ආනපාන නැතුණාට පපිය උස් පහත් වීම නැතුණාට මම දැන් වාඩි වෙලා ඉන්නේ ඉන්නවා කියන එක තේරෙනවද කියලා මම කැමති දැනගන්න. ඒක හොඳ පටන් ගන්නමක් එතන තියෙන්නේ. ඉතින් වාඩි වෙලා ඉන්න බව දන්නවා. කොහොමද දන්නේ? තම වාඩි වුණාට පස්සේ වාඩි වෙලා ඉන්න බව සැකහැර දැනගන්නේ කොහොමද? ප්‍රත්‍යක්ෂණය කරන්නේ කොහොමද? එහෙම නැත්නම් අත්විඳින්නේ කොහොමද? මම කකුල් දෙක මෙන්න සම් විදියට තියාගෙන පුටුවට හේතු කරගෙන මම ඉඳගෙන ඉන්නවා කියන එක මට තේරෙනවා. මේ ඉඳගත්තු මොහොතේම ඇස් දෙක පියාගත්තු ගමන්ම හිත යන්නේ පපුවේ උස්පහත් වීමට විතරයි. නාසයකටවත් උදරයටවත් ගමන් කරන්නේ නැහැ. ඉතින් කොච්චර උත්සාහ ගත්තත් ඒ දේ සිද්ධ වෙන්නේ නැහැ. මේ පපුවේ උස් පහත් වීම විතරයි දැනෙන්නේ. නෑ පපුවේ උස්වාතු වේ නැති වුණා ප්‍රශ්නයක් නෑ. ඒ කියන්නේ මෙතන සතිපට්ඨාන සූත්‍රයට අපි ගියොත් බුදුජානන් වහන්සේගේ දේශනා ගත්තොත් අරඤ්‍යගතව රුක්කමූලගතව ශුන්‍යාකාරගතව නිසීදති බල්ලංකා. අරඤ්‍යගත වෙලා ශුන්‍යාකාරගත වෙලා ගහක් මුණ ගිලයි පළඟ බැඳ වාඩි වෙලා ඉච්චරයි. ඊට පස්සේ තමයි සතෝ වාස සති සතෝ පස්ස සති. ඇත්තටම කියනවා නම් සතු වාස සති සතු පස සති සිහියෙන් ආස්වාස කරයි ප්‍රසවාස කරයි නැත්නම් පිම්බි මහැකිලින් බලයි උස් පහත් වීම බැලුවත් ඕක කවදා හරි බලන්න ඕක නැතුණාට පස්සේ ආයෙත් හිත එන්නේ ඉන්නේ ඉරියව්වට තමයි ඒ ඉන්නේ ඉරියව්වේ හිත බලන්න බැරි අයට එහෙම නැත්නම් ඒක ඒකාකාරී අයට තමයි අර සිද්ධි බහුල තැනක් අල්ලලා දෙන්නේ ආස්වාස ප්‍රසවාසය හරි පිම්බි මහැකිලින් හරි උදාහරණයක් වශයෙන් ගත්තොත් මුහුදු වෙරළට ගිය කෙනාට මුහුදු වෙල්ලට ගියාම සිතිජේ පේනවා. උදේ ඉඳලා හැන්ද යනකම් එක විදිය. ඒක ගැඹුරු මුහුද. තුනී මුහුද රැළ බින්දෙනවා. රැළ ගණන් කරන්න පුළුවන්. ඒ නිසා ගියේ කෙනා බලන්නේ රැළ මිසක්කා. කවදාකවත් සිතිජේ නෙමෙයි. සිටිජේ තමයි ගැඹුර තියෙන්නේ. ඒ නිසා ගියා ඉඳගත්තට පස්සේ ඉඳගත්ත බව දැනෙනවා නම් ඒක ඇතුලේ මොනවද හොයන්න යන්න එපා. ආනපාන පෙන්නොත් අතවාසියක්, උදර ඉස්පහත් වීම පෙන්නොත් අතවාසියක්, පපුව බිම්බෙනවා හැකි නොපෙනොත් අතවාසියක්. ඒක අර මම දැන් මෙතන කියන එක තහවුරු කරන දෙයක්. ඒක පේන එක බලන්න. නමුත් බලන්න පුළුවන් තරම් මේ මුළු පැයේම මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා කියන එක දන්නවනම් මගේ වචන තමයි අරහත් වෙලා ඉන්නේ. ඒ අතරමැද මේ විස්තර හොයන්නේ යෑමෙන් තමයි අර තමන්ගේ විශ්වාසය බිඳෙන්නේ. එහෙම නැත්නම් තමන් පශ්චාත්තාප වෙනවට ආහන පානේ හරියන්නේ නැහැ, මට බිම්බි මැකිලිම හරියන්නේ නැහැ කියලා. ඉතින් ඒක නිසා ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වපු මේ නිදර්ශනය. මේ උපමාව වරද්දාගෙන ඉඳගත්තට පස්සේ අපේ හිත ඒකාකාරී දේවල් බලන්න කැමති නැහැ උස් පහත් වෙන තරංග බලන්න කැමති. ඒ තරංගය තමයි පිම්බීම හැකිලිම. තරංගය තමයි වම මේ ආසස් ප්‍රසාරි. ඒක තමයි පපියුස් පහත් වීම වම දකුණ. මොකද මේ ඔක්කොම සිද්ධ වෙන්නේ ඉඳගෙන ඉන්නවා කියන ඉරියව්ව මත. ඒක දන්නවනම් මගේ මගේ තියෙනවනේ වෙනම පරිභාෂිත ශබ්ද මාලාවක්. භාවනාවේ මුලත් ඉඳගෙන ඉන්න ඉරියව්ව මැදත් ඉඳගෙන ඉන්න ඉරියව්ව අවසානයේ රහත් වීමත් ඉඳගෙන ඉන්න ඉරියව් විතරයි. මේ අතරමැද තියෙන දේවල් අපි අරගන්නේ මේක සහතික කරගන්න. මේ කුරගා බලන්න. ඒක නිසා ඉඳගෙන ඉන්න ඉරියව්ව දන්නවනම් ඒක එහෙමම දාන්න පුළුවන්. ඇවිදිනකොට මම ඉඳගෙන නෙවෙයි කියලා දන්නවනම් ඔච්චරයි සක්මන කියන්නේ. උන් යහන මොකක්වත් නැහැ සක්මනේ. බස් එක නිකන් හිටගෙන ඉන්නකොට දන්නවනම් තමයි මේ ඉඳගෙනත් මේ ඇවිදිනොත් හිටගෙන කියලා. ඒක තමයි ඒ ඉරියව්ව. නිදා ගන්න ගියාට පස්සේ Taman දන්නවනම් මේ ඇඟ පැත්ත වෙනකොට පස්සේ මේක ඉඳගෙන නෙවෙයි මේක හිටගෙන නෙවෙයි මේක ඇවිදින්න නෙවෙයි බුදියාගෙන කියලා උදා බුදු වෙනවා කියන්නේ. බුදිනවා කියන්නේ තෝකමයි. බුදු වෙනවා කියන්නේ එච්චරයි. ඉතින් අපේ කට්ටියට පළක මැද වාඩි වෙන්න ඕනේ. එයා කන්ඩිෂන් මැෂින් එකක් තියෙන්න ඕනේ. සවුන්ඩ් ප්‍රූෆ් වෙන්න ඕනේ. ආස්වාස් ප්‍රසවාස ලංකාවේ ඉන්නකොට පේන්න ඕනේ. බුරුමිට ගියාම පිම්බීම හැකිලිම පේන්න ඕනේ. අයියෝ ඒක දොස් කියන්නේ බෑ ආධුනිකයා එහෙම තමයි ආධුනිකයාට පුංචි දේවල් වලින් ලොකු විශ්වාසය ඇති කරගන්නවා උඩ ඉඳලා පල්ලෙහාට බලනකොට නම් ඔය ඔක්කොම ළමා වැඩ පල්ලෙහාට ඉඳලා උඩ බලනකොට නම් ඇත්තට මේක ටිකක් වැදගත් තමයි මොකද ප්‍රවිෂ්ඨයේ ලස්සන තියෙන බෑ අපේ ඉතින් ඒ නිසා කාටද කියලා දෙනකොට භාවනා හඳුලා දෙනකොට මේ ආනාපානය කියන්නේ මම දැන් මෙතන ඉන්න බවට ලකුණක් මිස ආනාපානය කියන්නේ නිවන නෙවෙයි පිම්බීම හැකිලිම කියන්නේ නිවන නෙවෙයි. මට තියෙන පුදුමාකාර බ්ලෙසිං එකක්. ඒ කියන්නේ මේ ඥානාරාම ස්වාමීන් ගාව භාවනා කරුවට පස්සේ උන්වහන්සේ ගාව තිබුණා සමත විදර්ශනා දෙකම උගන්නන එකම ගුරුවරයා ලෝකේ ඉන්නේ. අනිත් හැම කෙනාම සමතකාරව විපස්සනාකාරත් එක්ක යුද්ධ කරනවා. විපස්සනාකාරව සමතත් එක්ක යුද්ධ ඉතින් මම බුරුමේ කියලා කියපහම විවේකানন্দ හාමුදුරන්ට අපේ ගුරුන්වහන්සේ සමති දර්ශන දෙකම කරන එකම තැනද කරන්න කියලා අහනවා. ඊතරම් යුද්ධ. ඊට පස්සේ මම ගිහලා උරුමයේ ක්‍රමයේ ඉගෙන ගත්තා මාස 18ක් විතර ගියා මට පිම්බීම හැකිලිම අල්ලන්න. ඒ වුණාට මම දැන් පිම්බීම හැකිලිම කියන එක අනිවාර්ය කරන්නේ ඉඳගෙන මොනවද පේන දේ බලන්න කියලා. ඒ නිසා දැන් ඔය මේ දැන් මේ ජනවාරනේ මේ අන්තිමට තියෙනවා පණ්ඩිතාරාමේ පණ්ඩිතාරාම ධම්ම ෆැමිලි කියලා ගැදරින් ගයි කර මාව ගන්නෑ. <laughs> ඒ මොකද මම පිම්බීම හැකිලිම ගන්නන්නේ නැහැ. හැබැයි මට විතරේ සබ්ජෙක්ට් කාටවත් බෑ. ඒකම පඬිස් වාචරත් කියනවා. මේ සබ්ජෙක්ට් එක මට විතර කාටවත් බෑ වෙනකොට මම මේ සමාජයට ගන්න. ඉතින් කොච්චර වාසිද බන්නොත් නොමැති જાතින්ගේ සංගමේ මං ඉන්නේ. කවදාවත් බඳින්නේ නැහැ. මීටර ගියාට පස්සේ මාවතිර යන ගහනවා මම මේ විපස්සනාකාරයයි කියලා. පිස්සු. කවුරු කවුරු කිව්වත් මොන කතා කිව්වත් අහන්න එපා. දුවේ එපා ඔය කතා අහන්නට මමයි උඹට ලේකිරි කර දුන්නේ කියලා මතුවෙන දේ එක යන එකයි තියෙන්නේ. තේරුණා කියලා හිතනවා. හරි. ගරු ස්වාමීන් වහන්සේ මා ආදුනික යෝගියෙක්මි. මේ මගේ පළමු ගෘහස්ත භාවනා වැඩසටහනයි. මීට පළමුව මා ඉදිරිපත් කළ භාවනා අධ්‍යක්ීමට පිළිතුරු ලැබුණි. ඒට අනුව සහ අනිකුත් යෝගීන් විසින් ඉදිරිපත් කළ ප්‍රශ්න වලට ඔබ වහන්සේගේ අනුශාසනාවලට අනුව භාවනාව ඉදිරියට ගෙන යමි. භාවනාවට වාඩි වූ මොහොතේ සිට ඉතා හොඳ ඉරියව්වක සිටීමට හැකියි. මේ වනතුරු ශාරීරික අපහසුතා නොමැති අතර සියුම් වේදනා හැරෙන්නට භාවනා කාලය පුරාම එකම ඉරියව්වක සිටීමට හැකියි. සිත ඉක්මනින්ම මූල කර්මස්ථානයේ ගත හැකියි. ප්‍රධාන වශයෙන්ම මගේ මූල කර්මස්ථානය වන්නේ උදරයේ පහළ කොටසේ පිම්බීම සහ හැකිලීමයි. උදරයේ පිම්බීම සහ හැකිලීම නිරීක්ෂණයේදී ක්‍රමයෙන් ඒ හීන වී යන බව දැනේ. ඊටාම සැහැල්ලු හැකිලීමක් හා දිගහැරීමක් ලෙසට දැනේ. දිගින් දිගටම එයට සිත යොමු කර නිරීක්ෂණය කිරීමේදී 1. උඩට පහළට යන වායු තෙරපුමක් ලෙසද 2. පිරස් අතට ඇදෙන දිගහැරෙන ගතියක් ලෙසටද දැනේ. තවදුරටත් නිරීක්ෂණයේදී මේ දැනීම් නොදැනී ගොස් හිස් ගතියකට පැමිණේ. එය මට දැනෙන්නේ කිසිවක් නැති රික්තයක් ලෙසිනි. මේ රික්තය තුල ඉක්මනින් කම්පණය වෙමින් ඉහළ පහළ යන යම් දෙයක් දකිමි. එය මට දැනෙන්නේ පියාපත් යුගලක් සවිකල සැහැල්ලු රබර් බෝලයක් මෙනි. හදවත ස්පන්දනය වනසේ ස්පන්දනය වෙමින් මේ රික්තයේ ඉහළ පහළ යයි. ඔබ වහන්සේ අනුශාසනා කළ පරිදි දිගින් දිගටම මේ නිරීක්ෂණයට උත්සාහ කළෙමි. එහෙත් මින් ඉදිරියට මගේ නිරීක්ෂණය ගෙන යාමට කර්මස්ථානයක් සොයා ගැනීමට නොහැකි විය. භාවනා කාලය අවසන් වී අවදි වුනිමි. පහත කරුණුද අධ්‍යක්ීම් ලෙස සඳහන් කරමි. භාවනා කාලේ පුරාම සතිය හොඳින් පවතී. පිටත ශබ්ද සහ වෙනස් සිතුවිලි ඇතිවත් ඒ සියල්ල නොසලකා මූල කර්මස්ථානයටම සිත පිහිටුවමි. එක් අවස්ථාවක පමණක් භාවනාව මැද කොටසේ මාගේ උඩුකය ස්ප්‍රින්ග් එකක තවි කර ඇති රූකඩයක් ලෙස තිරස් අතට වේගෙන් සැලවීමට පටන් ගත්තේය. මේ නිරීක්ෂණය කර බැලීමට මගේ අත මිරිකා බැලුවෙමි. එහෙත් මගේ ශරීරයේ එවැනි සැලවීමක් නැති බව දැනුනි. නැවත පරියන්කයට සිත ගත් විට මේ ගතිය නැති විය. මගේ භාවනාවේ වැරදි ඇතොත් નિවර්දි කරමින් ඉදිරියට භාවනාව ගෙන යන ආකාරය පිළිබඳව අනුශාසනා කරමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබතුමාට නිදුක් නිරෝගී සුව පතමි. මෙහෙම හිතුණා මට එකක් තමයි අපි දැන් අරමුණට ගියාද කියලා දැනගන්න. ඉඳගෙන ඉන්න ඉරියව්ව හෝ ආනාපාන හෝ පිම්බීම හැකිලිම බලනද මහසි ෂැඩෝ ස්වාමීන් වහන්සේ නැත්නම් ඔය මම අර දීපු CD එකේ එහෙම නැත්නම් මං චිත්‍රයේ පොතක් දුන්න අපේ විඳ වේ කියන එකේ කියනවා යෝගාවචරය අරමුණට ගියාම ලකුණු තුනකින් එයා සාහිතික කරගන්නවා සටහන් ආකාර සහ ස්වභාවික ලක්ෂණ කියලා. මම මේ දකින්න දේ සටහන ඉහළ පහළ යනවා මේ අතර මේ අතර යනවාද කියලා සටහනක් පේන. ඊට පස්සේ සටහන අනුව එයා ක්‍රියාත්මක ආකාර වෙනස් වීමක් සිද්ධ වෙනවා. අද සටහන කියන එක සාමාන්‍ය කැමරාවක ෆොටෝ එකක් නම් ආකාර කියන්නේ වීඩියෝ කැමරා එකක්. ඒක වෙනස් වෙන හැටි පේනවා කාලානුරූපව. ඉතින් මේ කියන්නේ දැන් අපි වැඩේට බහැලා. වෙන විදිහට කියනවා නම් අපි වැඩේට බැස්සා නම් අපිට අරමුණු මුතුන්පත් වුණා නම් ඒකේ සටහන සහ ආකාරයට සපයලා කියන්න පුළුවන් වෙන්න මම අරමුණට ගියා නමුත් මම සටහන දැක්කේ නැහැ. මම අරමුණට ගියා මම ආකාරය දැක්කේ නැහැ කියවනම් ඒ කියන්නේ තාම මේ විශ්වාසයේ අද්දකපු දෙයක් නෙමෙයි කතා කරන්නේ. ඒ නිසා මේ ස්වභාව ලක්ෂණ වල සටහන් වලට ගිහිල්ලා සටහනින් ආකාරයට ගිහිල්ලා ආකාරයෙන් තමයි ඒක අන්තිමට නලියන කම්පන දෙයක් බවට පත් වෙන්නේ. නැත්තම් අනිත්‍යතාවයට නැත්නම් සංකත ලක්ෂණයටපත් වෙන්නේ. ඉතින් ඒ නිසා මේක කියලා තියෙනවා ඒ තමන් දකින උදරේ පහළ කොටස බිම්බේ බහැකිලිම ඉහළ පහළ යන අරහට යන තත්වලට ගිහිල්ලා අන්තිමට ඒක කලවමක් බව ගොජයක් බවටපත් වෙනවා කියන්නේ ඒක හොඳයි ඒක අරගෙන තියෙන්නේ මහනිදාන සූත්‍රයේදී ਸਰවචනහන්සේ සඳහන් කළා තියෙනවා යම් කිසි වස්තුවක් හඳුනා ගන්න ඒකට කරුණු හතරක් මුල් වෙනවයි කියලා ඒක මේ යෙහි උද්දේශේහි යෙහි ආකාරයේ යෙහි ලිංගේහි යෙහි නිමිත්තේහි යම් කිසි දෙයක් උද්දේශ ලිංග ආකාර නිමිති හතරෙන් තමයි අන්තිමයි වෙන් කරන්නේ. මේ තමයි අපි කෝඩ් කරන හැටි. අලුත් දෙයක් හම්බෙච්ච ගමන් අපේ බ්‍රේන් එක කෝඩ් කරන්නේ යාට ආකාර ලිංග නිමිති උද්දේශානෝ වෙන් කරනවා. යම් වෙලාවක ඒක කියලා සර්වචනන්සේ සඳහන් කරනවා. ඒක දිහාම බලාන ඉන්නකොට යම් වෙලාවට ඒ දැකපු ආකාරය, ඒ ලිංගය, ඒ නිද්දේශය නම් නම් කරපේක නිමිත්ත නැති වුනහම අපිට මේ වස්තුව නැතුණා කියලා තමයි අපේ හිතේ රෙකෝඩ් වෙන්නේ. අපි වස්තුව නම් කරලා තියෙන්නේ යාට වෙනම ඩෙන්ටි කාඩ් එකේ දාලා තියෙන කැරක්ටර්ස් හතරක් අරනවා. ආකාර ලිංග නිමිති ಉದ್ದೇಶ. ඒ ඒ හතර අපි ෆික්ස් කියලා හිතාගෙන ඉන්නවා. නමුත් මේ වස්තුව වෙනස් වෙනවා. අපි මෙයාට මේ ෆයිල් එක ඕපන් කරලා ෆයිල් එකක් ඇතුළට මෙහෙ ඩිකෝඩ් කරලා වස්තු වෙනස් වෙනවා. වෙනස් වුණාට පස්සේ අර කලින් තිබුණේ වායට ෆිට වෙන්නේ නැතිකොට ඒ වස්තුව එතන නැහැ. එහෙම තමයි අපි මේ ඇති නැති වස්තු වලින් අද්‍රව්‍ය වෙවෙන්නේ, ද්‍රව්‍යයෙන් අද්‍රව්‍යම වෙන්නේ ආකාර ලිංග නිමිති ಉದ್ದೇಶය. ඒක ලස්සන භාෂී සිස්ටම් එකේ ආනාපානට හරි ඒකට ගොඩක් කරලා ආනාපානෙ ගන්නෑ. පිම්බීම හැකිලිම අරගෙන පිම්බීමේ තාඨහන බලන්න කියනවා. කියන්නේ මොන විදිහේ සටහනක්ද බැලුමක් පිම්බෙන්න වගේ සටහන. දැන් පටන් ගන්නකොට බැලුමක් වගේ. පිම්බෙනවා කියන්නේ බැලුම පිම්බෙනවා. හැකිලෙනවා කියන්නේ බැලුමේ සටහන ඇකිලෙනවා. නැත්නම් සටහන අපි ගන්නවා පිස්ටන් එකක් විදිහට. පිම්බෙනවා කියන්නේ උඩට ඉස්සෙනවා. සටහන කියන්නේ පල්ලෙහාට ඉස්සෙනවා. දැන් සටහන් කියන්නේ අත මේක මේ ඇකිලිලා තියෙනවා දිග ඇරලා තියෙනවා. ඉතින් බොහෝම ලස්සනට ඔය ඔය කැසට් එකේ ඔය CD එකේ විස්තර කරන්න හදනවා. ඒ ටික තමයි ඔය පණ්ඩිත ස්වාමීන්ගේ සුවිශේෂී සම්මාදව මහසි සිස්ටම් එකට. ඒක තමයි මට හොන්දටම ඇල්ලුව කෑල්ල. නැත්නම් මහසි සිස්ටම් එක එච්චර මට රුචි එකක් නෙවෙයි. නමුත් පණ්ඩිත ස්වාමීන් අල්ලලා ආර්යයට කිව්වා අරමුණකට මූණ දුන්නා නම් දැක්කයි කියන්න එපා හොඳයි කියන්න එපා නරකයි කියන්න එපා ඒකේ සටහන කියාපන් ඒකේ ආකාරය කියාපන් කිව්වේ නැත්තම් දැකලා නැහැ කිව්වනම් දකින්න කරන්න සම්නිවේදනය කරන්න පුළුවන් ඇද්දට ප්‍රත්‍යක්ෂයි. ඉතින් මේකේ තියෙනවානේ. දැන් මෙහෙම ගෙහිල්ල ඉවර වෙලා ස්වභාව ලක්ෂණයටපත් වෙච්චාම කොයෙන් පටන් ගත්තත් හැමදේම වෙනස් වෙන සුළු දෙයක් බවට, ගොජයක් බවට, ෆ්ලක්ස් එකක් බවට. එහෙම නැත්නම් අපි කියන්නේ සම්තතියක් කියලා. pāli වචනේ සම්තතිය. මේ පවතින සන්තතියක් බාටපත් වෙනවා. සන්තතියක් බාටපත් වුණාට පස්සේ පටන් ගත්ත තැන කොතන වුණත් අන්තිමට හැමදේම ඉවර වෙන්නේ පොදු ලක්ෂණේ සන්තති ලක්ෂණය. සන්තති ලක්ෂණය ආවම යෝගාවචරය හරියට කලබල වෙනවා. පටන් ගත්ත එකමද මේ නැත්නම් වෙන එකක්ද කියලා. පිම්බි මැකිඩින්ගේ එකනත් ඔතෙන් තමයි එන්නේ. ආනපානිකේ එකනත් ඔතෙන්ට එන්නේ. වම දකුණ කරපේ කරත් එතෙන්ට එන්නේ. ওই ගුරුකුල වාද ඔක්කොම කමටහන් සේරම ওই සම්තති ලක්ෂණ වෙනකන් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒකට අපි හරියට වර්ග බෙදාගෙන භාවනා මධ්‍යස්ථාන වේදාන ගුරුවරු බෙදාන්න නැටුවට ඔක්කොම දැම්මුණාට පස්සේ හැඳි ගවුණාට පස්සේ කැඳ. ඉතින් ආවට පස්සේ හැම කෙනාටම සැක පහළ වෙනවා. මේ මෙච්චර ලස්සනට කොටස් කරලා පෙන්වන්න පුළුවන් ඒක දැන් ඇහිඳි ගෑවිලා. ඒ කියන්නේ ස්වභාව ලක්ෂණය, සන්තති ලක්ෂණය බාටපත් වෙලා, ඒ කියන්නේ අනිත්‍යතාවය දැන් පේනවා. මොනම විදියකවත් නෑ ඒක හැඩයක්. ඒක නිතරම වෙනස් වෙනවා. මේ නිකන් පනුරිත්තක් වගේ. එහෙම නැත්නම් මේ ගොජ දාන දෙයක් වගේ. ඉතින් ගොජේ දිහා බලන ඉන්නකොට එයාට හිතෙන්නම භාවනා කරන එකනට මගේ අගයන් ආඩම්බරයන් ටික ගියා. දැන් මමයක් නැහැ. බයයි. මේක අඩිය තියන්නත් බෑ මඩ ගෝරුව වගේ තියෙන්නේ. ඒක නිසා නිත්‍ය සංඥාව අභියෝගයටපත් වෙනකොට ඒ යෝගාවචරය කොයි කෙනා උතෙන්ද ගියත් අනිවාර්යෙන් පෞරුෂත්වයේ දියවි යාමක්, ઈચ્છාබංගත්වයක්, බයක්, චකිත භාවයක් එනවා. විශේෂයෙන්ම මූලධර්ම දන්නේ කරාට බරපතල ප්‍රශ්න වැඩි. දන්නේ තේ කරාට ප්‍රශ්නයක් නැහැ. ඒක නිසා දැනුම තියෙන එකකට ඔතනින් එහාට යන්න බෑ. මහා බීජිකාවක් වෙනවාද සිරිපාද නගිනකොට මේ මට මන් දන්නේ නැහැ එතනක් තියෙනවා ඉතින් එහාට පයින්ද බෑ කියලා කියනවා. ඉස්සර අපි යන කාලේ තිබුණා ඒක. පුංචි වතුර පාරක් යනවා පවුකාරයට එතනින් එහා පැත්තට යන්න බෑ කියන එක විශාල ගඟක් වෙලා පේනවා. දෙන්නේ කුසගෙන යන්න ගියා තූ කෑ ගහගෙන අනිත් පැත්තට එනවා. ඔය තියරි එක දන්න මනුස්සයට ඕක තමයි වෙන්නේ. මොකද එයා තියරි හදලා තියෙන්නේ පර්මනන්ට් නෝෂන් එකේ. නිත්‍ය සංඥාව කියන තියරි කියන්නේ නිත්‍ය සංඥාවක්. දැන් නිත්‍ය සංඥා ඉදලා මේ ගොජේ පිළිගන්න යන්න ඉතින් මෙති ඒ කියන්නේ යාල ඇස්ති වෙන්න ඕනේ ආත්මය දී වෙනවට කමන්නේ. මාන්න දී වුණාට කමක් නැහැ. තණ්හාව දී වුණාට කමක් නැහැ මේ අස්පනා පිට වෙන දේ පිළිගන්න. ඉතින් එතෙන්ට යනකොට ඒ කෙනාට සූදානම් ශරීරයක යන්න කියනවා මෙතෙන්ට යනකොට උඹට බයක් එනවා. ඒ භාවනාව දියුණු නිසා. උඹට අනතුරු ගතියක් තේරෙනවා. අර ගෙනාවු පොදිය බිම තියන්න වෙනවා. බිම තියන්න තු එහා පැත්තට යන්න බෑ. ඒ නිසා අනිත් දවසේ යන්න මෙතන ගියාට පස්සේ එක තැන කරකිනවා වගේ පේන්නේ. එතකොට ප්‍රගමණය ඉල්ලනවා, දියුණුව ඉල්ලනවා. මොනම දියුණුවක්වත් නැහැ. ඒක තැන කරකවෙන ඒ සන්තති ලක්ෂණය බාර ගන්න නැතුව එහා පැත්තට යන්න බෑ. ඒ නිසා මේක පළවෙනි කඩින් පරීක්ෂණයේ විපස්සනාවේ ඇත්තම කියනවනම් ඔතෙන් එහාට තමයි විපස්සනාව තියෙන්නේ. ওই විපස්සනාවට පෙර ගැස්ම. එතනම් මේ పూర్ව කෘත්‍ය වගේ. පොතෙන් ඉහාට ගියාට පස්සේ තමයි විපස්සනා පටන් අරගන්නේ. ඉතින් හුඟ දෙනෙක් මෙතන ඉන්න ඔක්කොම එතෙන් ගිහිල්ලා තියෙනවා. හැම කෙනාම මේක Tamanට වෙච්ච වැරද්දක්. එහෙම නැත්නම් අනතුරු ඇඟවීමක්. එහෙම නැත්නම් මේක කොහොමද මූලධර්මයට දාන්නේ? කොහොමද මේකෙන් දර්ශනයක් හදන්නේ කියලා කියන්නේ කොහොමද කියලා විශාල ප්‍රශ්නකට මතුවේ. හැබැයි අත්දැකීම gediya පිටින්ම හම්බෙලා තියෙන. කාටවත් නැහැ කියන්න බෑ. ඉතින් එතන යටත් වෙන්න කැමති නැති එක්කනට නැත්නම් භාවාදීමක් කරන්න කැමති නැති එක්කනට යහපතට යන්න බෑ. ඉතින් නමුත් වැඩමුළුව 100%ක්ම සාර්ථකයි. වැඩමුළුවේ මොච්චරයි යන්න පුළුවන්. වැඩමුළුවෙන් ගිහලා බබා බාර දෙනවා බබා බාර ගත්තේ නැත්නම් කරන්න දෙයක් පුදනවා බාර ගන්න බෑ කියනවා. දුව දෙන්නම් කියපෙන්න අපි දුව දුන්නා. දැය වැද්දත් ඉල්ලුවන්න දැයවිදි දුන්නා. දුවයි දැයවිදි සේරම දුන්නා බෑනා ඒවා ආපහු දුන්නා. ඉතින් අපි මක් කරන්ද වරෙන් දුවේ මෙල්බන් යන්න කියලා අපි හිටන්නේ ද යනවා. ඒ දුන්න දේ වාර ගන්න බැරි නම් එයාට සාසනයක් නැහැ. ඒ කියන්නේ බුදුන් ගැන විශ්වාස නැහැ. තමන්ගේ භාවනා ගැන විශ්වාස නැහැ. එයා මූල ධර්ම හොයනවා. මූල ධර්ම විතරක්ම නෙවෙයි ඒකට හේතු වෙන ගොඩාක් කරුණු තියෙනවා. ඉතින් ඒ නිසා මේ ෆ්ලක්ස් එක එහෙම නැත්නම් ඒ කියන සම්තති මේ සන්තතිය දකින වෙලාවේ සන්තති ලක්ෂණය කියලා කියනවා. හුඟක් හම්බ කරපු කෙනාට හුඟක් සමාජ මට්ටම් තියෙන කෙනාට හුඟක් මේ කුඤ්ඤ ගහගෙන ඉන්න කෙනාට ඒක කරන්න බෑ. මොකද ඒවා මූල ධර්ම වශයෙන් පාව දෙන්න එපා. මේක බාර ගන්න. ඒක නිසා ඒකට සද්ධාව අවශ්‍යයි. ඒකට මේ කොච්චර හෙල්ලුණත් මගේ සීල කැඩෙන්නේ නැහැ කියලා දැනගන්න ඕනේ. මේ කොච්චර හෙල්ලුණත් මගේ සතිය කැඩෙන්නේ නැහැ කියලා දැනගත්තාම එයා ඉදිරියට යන්නේ අර මෙතෙක් කරගෙන ආපු හිතේ තියාගෙන ඉපේ සීලි පොදි. ආනමිටි පැත්තක තියලා තමයි. ඒක නිසා මේ එතනින් එහාට ditthi visuddhiyට කිට්ටු කරන්න ඔය මේ ditthi visuddhiyට කිට්ටු කරනකොට යම් කිසි කෙනෙක් කියනවා මේ ලෝකෙ මේ වෙදෙයයන් නැන්සි උන්වහන්සේට විතරයි මේ කරන්න පුළුවන් කියලා එයා කවදාකවත් උත්තරින් යන්නේ නැහැ. යන්න බෑ. එතකොට අර බිලීෆ් පද්ධතියගේ අදහිමට බිම තියන්න ඕනේ. එහෙම නැත්නම් මට අර කරන්න තියෙනවා මේක කරන්න තියෙනවා කියලා ලෝකයේත් එක්ක ෆෝවර්ඩ් කොන්ට්‍රැක්ට් ගහපේ කරන්න යන්න බෑ. කම්මෝකෝ චිකාගෝ කියන කෙනා බක්කාලා පයි. රාජාවෝ මාහෝ ගංගා හෝ කෙනෙක් පයි. Frog jump into the old pond plop. ඉවරයි. ඉතින් ඌට අර තියරි කාර්යයට කියලා දෙන්න බෑ. බුදුජානක කියන නිසා තියරි කාර්යයා ගොඩබිම පිනන කෙනා මේ මනුස්සයා වතුරට බහලා පෙන්නන එකනා. තීරිකාරය ගොඩ බෙවිඳගෙන පීනන කරගෙන ඔයම කරන්න එපා සමනල පාර ගහන්න මේ මේ මේ ස්ට්‍රෝක් එක දාන්න කියන වතුරටවත් බහැර නැහැ. වැඩි හරියක් සාසතේ ඉන්නේ තිර මේ වානු දහවති. ගොඩබෙම ඉඳගෙන අර බහැලා වතුර පීනන කට්ටියට උපදෙස් ගන්න කට්ටිය ඉන්නේ. ඒ නිසා එපාදුවේ ඔය කතා අහන්නට මමයි උඹට ලේඛිතකට දුන්නේ කියලා තමන්ගේ අත්දැකීම් විදා ගන්න. ඔතන හිර වෙනවමයි, සැකයක් එනවමයි, සැකයට ලැහැස්සිලා යන්න ඒක භාවනායේ දියුණුවක්. එහෙම නැත්නම් ඉදිරියට තියෙන ප්‍රගති පරීක්ෂණයක්. සීල කැඩනවද බලන්න, සද්ධාව කැඩනවද බලන්න, සතිය කැඩනවද බලන්න, කැඩෙන්නේ නැහනේ කොන්ෆිඩන්ස් එනවා. කැඩුනොත් ඒකට නෙමෙයි සද්ධාව කියන්නේ. ඒ නිසා බොහොම සන්තෝසයි. ඊට තියෙන කමෙත් හොඳයි. ඉදිරියට යනවා. හැබැයි ඉතින් එහාට අත්තලක් කන වැලක් නැහැ, කවුරුත් නැහැ, කරටක් දාගෙන යන්න. කැමැති නම් පණින්න එහෙම නැත්නම් රැට කාලා බුදිය ගන්න පුළුවන්. ගරු ස්වාමීන් වහන්සේ මම නේවාසික භාවනා වැඩසටහනකට ආධුනිකයෙක්මි. ආනාපාන සති භාවනා පුරුදු කිරීමේදී හුස්ම තුනී වී යන විට ඇතිවන හිස් බව කළුවරම විය යුතුද නැතිනම් නිල් කළු වැනි පාටක් ඇති වුනොත් වරදක්ද? gedardi පුහුණු කළ කසින භාවනාවක ප්‍රතිඵලයක් ලෙස මේ මම දනිමි. වරහන් ඇතුළේ තියෙනවා තැඹිලි රවුමක රවුමක් අසිනේ ලෙස දකිද්දී ඇතිවන නිමිත්ත මෙම නිල් පාටයි. කරුණාකර පහදා දෙන්න තෙරුවන් සරණයි. මේ මෙහෙදි කොහෙද මේ නිව්සීලන්ත වලදී ඒ වගේ මට කමටහන සුද්ධ වුණා මේ කට්ටියකින්. ඒ අනුල කතා කරලා කියනවා එයා කෙනෙකුට උපදෙස් දුන්නා ඊට පස්සේ කවලු මට ඉස්සර හුතුවට භාවනාවේ එළියෙත් පෙන්නුනා. දැන් එළිය පේන්නේ නැහැ. දැන් මම මොකද කරන්න ඕන? ඉතින් අර කවුරු ලයිට් බිල ගෙවන්න කියලා. ඉතින් මේ අපි කළු එලියක් ඉල්ලනකොට ඉල්ල එලියක් ඉන්නකොට රතු එලියක් කියන එක පේන්නේ නැහැ. ඉතින් මේක ඉතින් පේන එක බලපං කියලා පොතේ කියලා තියෙද්දි ඇයි අරක පේන්නේ ඇයි මේක නැත්තේ කිව්වහම පිස්සන් කොටු ඉන්න මනුස්සයයි භාවනාකාරය වෙනසක් නැහැ. ඉතින් මට උඟා කල්යනකම් ඒක ලොකෝ කමටහනක් වුණා. මුඟ දෙනකොට මම ඒක දැන් කියලා දෙනවා. අර එළිය පේන්නේ නැහැ, මේ එළිය පේන්නේ නැත්නම් කරුණා කරලා ලයිට් බිල ගෙවලාද කියලා බලන්න. බිල ගෙවුවට පස්සේ පේන්නේ. එච්චරයි. මේ මොනවද මේ ඉල්ලන්නේ මේ මගේ යන හම්බ වෙන හැම හැතැම්ම කනුවට වැඳ වැඳ ඉඳ පටන් ගත්තොත් ගමනක් යන්න පුළුවන්. හැතැම්ම කනුව පහුවෙන්න හරින්න බෑ. මේ එක එක නැතර කරලා මල්ටිේදී අනේ යන්තම් මේ කනුව වැඳා හිටපන්. ඊගායකට ආයෙ වඳිනවා. ගමන යන්න බෑ මේවා මේ යන පාරේ තියෙන හැතැම්ම කනුවට වැද වැද ඉන්න යන්න එපා. මේක මම පැහැදිලිවම කියනවා මේ බෞද්ධයාට තියෙන හෝනියමක් මේ. මේ දන්න දේ වර්ණ දන්න දෙයක් ඔළුවේ තියාගෙන යන කෙනාට තියෙන හෝනියමක් ඒ කොච්චර Tamange අත්දැකීම ලැබුණත් අර ඔළුවට දාගත්තර මූල ධර්මේ ගලවන්න බැරි තාක්කල් අත්දැකීම පැත්තකට දානවා අර කුණු මූල ධර්මයක් ඉතරහින් තියාගන්න. ඒක චින්තාමය ඥාන ඉදිරිපත් වීම නිසා ඉති වෙන හානියක්. ඉතින් ඒක කඩන්න බැරි එකක් නෙවෙයි. ඒක උප්පන්න දෙයට ලක් කරලා විහිළුවට ලක් කරලා hina වෙලා කඩලා දාන එකයි තියෙන්නේ. එන දේ තමයි විශ්වාස කරන්න ඕනේ. අර කරයා කිව්වේ එක අල්ලපු gedර තියෙන එක පොතේ තිබුණ එක ওই පොත් ලියන එක එක්කත් භාවනා කරලා නෙවෙයි ලියන්නේ. බය වෙන්න එපා. ඒ එක්කෙනෙක් වෙනවත් කියන එක කහන්න යන්න එපා. මං හරියට ආශ්‍රය කරලා තියෙන මිනිස්සු හරියටම ලී කියන්න දන්නවා. ඒක හදාත් කරලා නැහැ. කරන මනසට කියන්න බෑ. කරනකොට ගොළු වෙනවා. කියන දේවල් නෙවෙයි. ඒක නිසා තමන්ගේ අත්දැකීම අදාහ ගන්න. තමන්ගේ අත්දැකීම අදාහගෙන ඊට අනිද්දාසෙත් කරලා බලන්න. අනිද්දාසෙත් කර면 එතකොට ඒක ඒක නැවත නැවත තහවුරු වෙනවනේ. ගැල්වනයිස් වෙනවනේ. ඒ එතකොට විශ්වාසයි. මම මේ මෙහෙම ඇහුවට තරහකට කියනවා නෙවෙයි. මොකද කවුරු ළඟත් ඔක මේ බඩේ තියාගෙන ඉන්න ඔක එලි කරන්නේ නැතුව. එලි කිරුවට පස්සේ ඔක නැති වෙනවා. ඉදිරියපත් ඉන්නේ මොකද්ද? ඒක ප්‍රත්‍යක්ෂණය කරන්නේ ඒකමද මනෝ විකාරයක්ද කියලා ප්‍රත්‍යක්ෂණය කරන්න තියෙන එකමද ඒකම නැවතෙන්න අරින්න කවුරු මොනවා කිව්වත් වැඩක් නැහැ තමන්න තමන්ගේ අත්දැකීම ඉදිරිපත් වෙලා තියෙන ඒ ඉදිරිපත් වෙච්ච අත්දැකීමට පයින් ගහන එක තමයි අපිට තියෙන සාපේ මේ එක එක නාගේ දැනුමයි එක එක නාගේ උසස්කමයි එක එක නාගේ ආශිර්වාදය බලාපොරොත්තු වෙන අත්දැකීම පහත් කරනවා එයත් එයාට ගමනක් නැහැ ඒ කියන්නේ එයා යා විහිම මේ හීනමානයකට ඉච්ඡා බංගත්වයටපත් කරගන්නවා. ඒක නැති වෙච්ච දවස් තමයි සෝවන් වෙනවා කියන්නේ. Taman අත්දකින්න දේ පිළිබඳ සැක නැති වෙන දවස වෙනකොට විචිකිච්ඡාවක් නැහැ. අත්දකින්න දේ තියාගෙන අරකුණේ නැහැ මේකුණේ නැහැ කියනකොට ඇත්තටම ආනිසංස ලැබුණත් සමාදම් වෙන්නේ නැහැ ඒකට හේතුව විශ්වාසයක් නැතිකම. ඉතින් ඒක නිසා අපි මෙතනදී කරන්නේ බුදුන්ටත් එහා බය වෙන්න එපා එහෙම කියන්නේ. බුදුන්ටත් එහා තමන්ගේ අත්දැකීම් විශ්වාස කරනවා. බුදුහාමුදුරුවෝ කියලා දීලා පොතේ තියෙන දේටත් වැඩිය Taman දන්න ටික විශ්වාස කරනවා. ඒත් එයාට බුදුහාමුදුරුවෝ වඳිනවා. ඒක කන්‍යා කොණ්ණඤ්ඤ හාමුදුරන්ට උදම් වැඩිය බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරගේ පළවෙනි බණ අහනකොට නිවන් දැකේ අඤ්ඤා කොණ්ණඤ්ඤ හාමුදුරුවෝ. උදම්මනේ බුදුහාමුදුරුවෝ. මේ මිනිස්සයා කොහමරි ඇල්ලුවා ඇල්ලුවේ නැත්නම් ඒ දවස් 18 කලක් බ්‍රහ්මිය නිවන් දැක්කලු 75ක ලංකාවේ කවුන්සල්ට යන්නේ ඇහුවා මේ මනුස්ස ලෝකේ වංශලේ කවුන්සල් එකේ ඉන්නේ අපි দাঁඩි දාන මිනිස්සෙක් නිවන් දකින්නවා. 18 කලක් වක් පිළිවෙන්න කරේ ඕක අපි දන්නේ නෑනේ. ඒ නිසා බුදුන්ට සතුටක් ඇති වෙනවා යම් කෙනෙක් තමන් ගැන විශ්වාස කරන. තමන් ගැන විශ්වාස කරනවත් එකම මම දැන් මෙතන කියන තුනම එනවා එක ඇඳුත්තට. මම දැන් මෙතන මේ කරන විශ්වාසයේ දේ පිළිබඳව විශ්වාසය ආපු දවසේ එයා සරුවඥයි. එයා මුළු ලෝකෙම දිනපු කෙනෙක් බාටපත් වෙනවා. ඒක නැති නිසා තමයි අපි අර කවුදෝ කියපේකට යන්නේ. ඉතින් අපි වගේ කට්ටියක එකතු වෙච්චාම අපි ඒක හොඳට තේරුම් අරගෙන ඒක කොච්චර කරත් නැවත නැවත භාවනා දිනවා. එනකොට තමන්ගේ අත්දැකීම් විශ්වාස කරනවා. අරක ප්‍රතික්ෂේප කරන්න පැත්තක තියෙනවා. ගරුතර ස්වාමීන් වහන්ස මම භාවනාවට බොහෝ පුරුදුකාරයෙක් නොෙමි. විටින් විට මට පරයන්කේ භාවනාව අරමුණු කරන විට වරහන් ඇතුලේ හුස්ම ඉහළ පහළ යෑම දැනෙන අරමුණට ගැනීමේ අපහසුව, එතන එකවරම එන රූප පෙනීම, හුස්ම වල ඉහළ පහළ ගැනීම, ශක්තියින් ගොඩක් එකවර එන බව දැනීම මේවා මට භාවනාවට තියෙන දැඩි උවමනාව නිසා තියෙන කලබලයේද කියා වරක සිටේ. එම නිසා මට මනස සමග ලොකු ගැටීමක් කර හුස්ම ඉහළ පහළ යැවීම පමණක් තෝරාගත යුතු බව අවධානයෙන් කිව යුතුව ඇත. නිදා වැටීමක් භාවනාව අතර නොදැනෙන තරම්ය. ප්‍රශ්නය හරියට වචනයට වර්ණගුණාද කියා සිතනවා අනුකම්පා කර විසඳා දෙන මේ නිල්ල මිතරුවන් සරණයි. ප්‍රශ්නේ වර්ණගිලා නැහැ. නමුත් කියන්න හදන දේ හිතා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි එකක් බලාපොරොත්තු ගියාට රොත්තම පේනවා. ඒ කියන්නේ මුළු චිත්‍රෙම පේනවා. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. එකක් බලන එකට අපි කියනවා ඒකාග්‍ර භාවය සමාධිය කියලා. රොත්තම බලන එක කියනවා සතිය කියලා. සතියෙන් තමයි සමාධියට යන්නේ. ඒ කියන්නේ අපි ටාගට් ෂූටින් කරනවා නම් එල්ලෙකට වෙඩි තියනවා ඉස්සලා කොහේ බෝඩ් එකට වෙඩි තියාගන්න එපා ඉස්සලා පස්සේ බුල්සයි එකට තියන්න. පටන් ගන්නකොට බුල්සයි එකට තියන්න බෑ. ගහගෙන ගහන යනකොට පොට්ටේ එකක් දෙයක් බෝඩ් එකට කොහරි වැදුනට පස්සේ සන්තෝෂයක් වෙනවා. ඊට පස්සේ එන සන්තෝෂෙන් යදි තියලා තියලා තියලා තමයි රින් සොරින් එකින් එකින් එකින් එක ඇතුළට යන්නේ. ඒකට කියනවා ඒකාග්‍ර භාවය. ඒකෝදි භාවය කියලා. ඒක බොහෝ පුහුණුව නිසා සතිය හරහා එන අතවාසියක්. ඒක ඉල්ල කරන්න යන්න එපා මුලින්ම. නමුත් රිට්‍රීට් එක හත්තට පස්සේ දවසේ යනකොට එන්න ඉඩ තියෙනවා. ඒක අර කරගෙන ගියකේ ගැම්ම. ඒ නිසා බලන්න ගිය ගමන් බිග්ිනර්ස් මයින්ඩ්. බෝඩ් එකට කොහොම හරි විදි තියා ගන්න බලන්න. මුළු රොත්තටම. ඒකල බලන්න මේකේ වඩා ප්‍රකට දේ මොකද්ද කියලා. ඒක අහනකොට මේ බුද්ධඝෝස ආචාර්යයන් වහන්සේ දෙන උත්තරේ තමයි යතහ බාකටම් විපස්සනා බිනිවේසෝ. යමක් ඉස්මතු වෙලා පේනවද? යමක් ඒක විසින්ම ප්‍රකට වෙනවද? එතනින් බැහැ ගන්න. පච්චා අනුපට්ඨන් තේන උපායන උපට්ඨපෙත්තා සම්මසිතබ්බම්. ඒකට ගිහිල්ලා විශ්වාසය ඇති වුණාට පස්සේ අහල පහල තේනම හිමීට කරගන්න ඕන තරම් කරන්න වෙලා තියෙනවා. ඒක නිසා අපි once first thing first. අනුභව සික්ඛා අනුභව කිරියා අනුභව ප්‍රතිපදා. ඒ සමේ පේනදී මගේ උනන්දුව නිසා හෝ ඕනකට වැඩි කලබල වීම නිසා නෙවෙයි. දැන් කොහොමද ප්‍රයත්න නිසා මම සංසිද්ධියට මුණ දාලා තියෙනවා. හැබැයි ඒකේ මට ඕනේ අංශුවටම ගිහිල්ලා නැහැ. දැන් සංසිද්ධිය වඩා කැපී පේන දේ අල්ලන්න. ඒක ඒකනේ ගොජ දාන්නේ. වඩා ප්‍රකට දේ. යත පහකටම්. ඒ ප්‍රකට දේ අල්ලගන්නකට බුද්ධ ධර්ම කරගන්න ඕනේ නැහැ. ඒක මේ සාමාන්‍ය බුද්ධියනේ. ප්‍රකට දේෙන් අල්ලගන්න අල්ලගන්න ඇතුළට යන්න ගියාට පස්සේ ඒක ඇතුලේ තියෙන දේවල් වල බොහොම විවේකීව බලනකොට ඒ සම්පජඤ්ඤේ ඉන්න ඕනේ ඊට පස්සේ සම්පජඤ්ඤ විසින් දේවල් බේරලා තෝරලා දෙන. දැන් සතිය දුන්නාට පස්සේ ඒ ඇති වෙච්ච ස්පාසුව තුල සම්පජන්‍ය එනවා. ඒකට ආයේ මේ කවුරුත් වෙනම බිලක් ගෙවන්න වෙනම සමාජික මුදල් ගෙවන්න ඕන කරන්නේ නැහැ. හැබැයි සතිය දිගට තියෙන බාඩ පවත්තා. ඊට පස්සේ ඒකාග්‍ර වීම වෙනවා. එතකොට මේ කඩදාසියක් ලෙන්ස් එකක් අවුවට අල්ලලා කඩදාසියක් එහාට මෙහාට කරනකොට ඒක තැනකදී පිච්චෙනවා. එහාට කරනකොට පිච්චෙන්නේ නැහැ, මෙහාට කරනකොට පිච්චෙන්නේ නැහැ. ඉතින් ඉස්සල්ලා මේ එහාට මෙහාට කරනකොට ආලෝකය මෙහෙම ඒකාග්‍ර වෙන බව දන්නවනම් Tamanට ඕන වෙලාවක එහෙම කරලා හරියට තැනට තිබ්බ ගමන් පිච්චෙනවා. ඒ වගේ අර දැන් ආලෝකය මෙහෙම බීම් එක හැදෙන්න පටන් ගත්තා නාභිගත වෙන්න පටන් ගත්තාට පස්සේ පළවෙනි සැරේටම නාභිය අල්ලන්න බෑ. ඒක එහෙම කර කර සින්ක්‍රොනයිස් කරගෙන තමයි නාභිය අල්ලන්න ඕනේ. ඉතින් ඒ වගේ මේ දෙක තුන අල්ලන්න කියලා තියෙනවා එක තියෙද්දි ඒක සාමාන්‍ය වෙනවා ඒකට හේතුව ප්‍රතිඵල අපේක්ෂාව වැඩිකම. මේක වෙන්නේ තරුණ කොටස් වලට. මොකද තරුණ කොටස් වලට මේ උගන්වලා තියෙන ස්කෝල වල රිසල්ට් ඔරියන්ටඩ් ගේම් එකක් නේ අපිට උගන්වලා තියෙන ලීනියර් සිස්ටම් එකට. ඉතින් ඒ නිසා අපි කිසිම දවසක පරාජයක් පිළිගන්න නෙමෙයි අද ස්පෝර්ට්ස් කරන්නේ. තරගය දුන්නේ අපිට මේ ක්‍රීඩා තරඟ දුන්නේ පරාජය පිළිගන්න කියලා අපි ඉස්කෝල යන කාලේ තමයි. දැන් පෙරදුනොත් පරාජිත එක දිනපෙක මරනවා. ඔලිම්පික් ගේම් වල ඔලිම්පික් කියලා කියන්නේ මේ ලෝක සාමයට ඇති කරපු එකයි. ඒ තරම් මිනිස්සු කැමති නැහැ ඒ හැම එකම දිනන්න හදනවා. ඉතින් කොහොමද ලෝකේ සමබර වෙන්නේ? ඉතින් ඒක අපේ මානසිකත්වයට ගිහිල්ලා තියෙන අපි ගත කරන හැම විනාඩියකම අපිට ප්‍රතිඵලය අවශ්‍යයි. ඉතින් ඒ ගේමේ ඉන්න මනුස්සයර කවදාකවත් සතුටක් නැහැ. ලුණු වතුර බොන්න අවිවරයක් නැහැ. ඒ නිසා ෆ්‍රී සල්ට් ඔරියන්ටඩ් ගේම් එකක් මතක තියාගන්න. දෙවෙනි සාමාන්‍ය rule of thumb යථාභාකට නිවසන විපස්සනා බිනිවේසෝ ගැඹුරු තැනින් මේ ප්‍රකට තැනින් ජනප්‍රියතලින් බහකට ඊට පස්සේ ඒක සෙටල් වෙන්න පටන් ගන්නවා. අතිකරු ස්වාමීන් වහන්ස මෙම වැඩමුළුව මා විසින් ජීවිතයේ පිළිවිලකට කරනු ලබන ප්‍රථම භාවනාවයි. පළමු දින දෙක තුල ආනාපාන සතිය තුල සිත රඳවා ගැනීමේදී නොයෙකුත් සම්බන්ධයක් නොමැති රූප, ශබ්ද යනාදී නිසා නිතර නිතර සිත විසිර ගියේය. එහෙත් ඊයේ දිනේ වන විට පරියංකේ සිටන විටදී සිත විනාඩි 5 10 අතර කාලයකදී හුස්ම ඉහළ පහළ යන ආකාරය මත සතිය නොකඩවා නොබෙදී තබා ගැනීමට හැකියිය. මුලදී උදර ප්‍රදේශයට ප්‍රබලව දැනුණු ආස්වාසය හා ප්‍රාස්වාසය පසුව උඩුතොල මත දැනෙන ආකාරය පිළිබඳ දැන ගැනීමෙන් යුතුව දිගටම සිටින විට මගේ අස් සහ ඇඟිලි සම්පූර්ණයෙන් දැනීමෙන් තොරව සිටි බව සහ ඉනෙන් පහළ කොටස අර්ධ වශයෙන් දැනීමෙන් යුතුව සිටි බව වරහන් ඇතුළේ තියෙනවා පසුව භාවනාවෙන් එළියට ආපසු දැනුනේ. මුලදී උඩුතොල මත ආස්වාසය හා ප්‍රාස්වාසය පිළිබඳ තදින් දැනුණද ක්‍රම ක්‍රමයෙන් එහි ප්‍රබල බව අඩුවෙන් දැනෙමින් මුළු ශරීරයම නිසල බවක් සහ නිද්‍රාවට යන ස්වභාවයක් පත්විය. දැනීම උඩුතොලෙහි ස්පර්ශයට පමණක් සීමා විය. තවදුරටත් එසේ සිටින විටදී හුස්ම සියුම් ලෙස කිටවීමට පටන් ගැනීමට පටන් ගැනීමට පටන් ගැනුනි. එම කෙටවීම ක්‍රම ක්‍රමයෙන් දිගට පැවති ඊතා සියුම් සහ ඊතා කෙටි හුස්ම බවට පත්ුනි. මෙම අවස්ථාවේ ආශ්වාසය සහ ප්‍රාශ්වාසය අතර වෙනස නොදැනී ඒ දෙකම එකම ආකාරයට දැනෙමින් පැවතුනි. හුස්ම ඊතා සියුම් බවට පත් වී තවදුරටත් සියුම් වී හුස්ම ගැනීම නැවතුණු බව දැනුනි. මෙවිට හෘද ස්පන්දනයේ අධිකව දැනුන අතර තවදුරටත් සිටියේදී හුස්ම ගැනීම නතර වූ බව දැනුනි. මෙම අවස්ථාවේදී හුස්ම නොවැටීම ගැන බියක් සහ අපහසුතාවයක් දැනී එකවරම ලොකු හුස්මක් ගත්ෙමි. එවිට මෙතෙක් පැවති සතිය බිඳී නැවත මුල සිටි හුස්ම ප්‍රබලව ගන්නා අවස්ථාවට පැමිණීමේ මෙලෙස පරයන්කේ පෑ තුල කීප වාරයක් එම හුස්ම නොවැටෙන තැනටපත් වීමට හැකි විය. මගේ ගැටලුව හුස්ම නොවැටෙන තැනට පැමිණීමෙන් පසු හුස්ම නොගන්නා බව නිසා අනතුරුදායක බව නිතනින්ම දැනීම නිසා සතිය තවදුරටත් පවත්වාගත නොහැකි වීම සම්බන්ධව කළ හැක්කේ කුමක්ද යන්නයි. අතිකර ස්වාමීන් වහන්සේ කරුණාකර මගේ සතිය තවදුරටත් මෙම අවස්ථාවට පැමිණිය පසු පවත්වා ගන්නේ කෙසේද? මෙම අවස්ථාව ඇත්ත වශයෙන් හුස්ම නොවැටුණාට ශරීරය තුළට හුස්ම යනු ලබන්නේද? මේ සතිය නිවැරදි ආකාරයට දියුණු වීමක්ද? ඔබතුමාට තෙරුවන් සරණයි. මට මෙහා උසාවියට ගැඳවලා හරස් ප්‍රශ්න අහන්ට උත්තර දෙන්න තියෙනවා මම හරිය කැමතියි. එළියෙන් එක නා කැමතියි. මම ප්‍රශ්නයක් අහන්න සමහරව හරි බයයි. මොකද මම මම අපුරු මිනිහා ඉඳන්. කැමතිද කවුරුහරි? අද උස අන්න අර අත උසනවා. මගේ ප්‍රශ්නේ අපි භාවනා වැඩමුළුවට ඇවිල්ලා ක්‍රමිකව වැඩ පිළිවෙලක් කරන ගියා. පළවෙනි දවස් දෙක තුනේ ප්‍රතිඵල ලැබුණේ දැන් අපි තුන්වෙනි හතරවෙනි දවසේ ප්‍රතිඵල ලැබුණා. අපි හිතමු අපි කාට හරි දෙන්න හදනවා අර මුල් දවස් දෙක තුනේ තිබුණ කාර්යක්ෂමතාවය නැති කවල පටන් ගත්ත වෙලාවෙ ඉඳලම ප්‍රතිඵල ලැබෙන්න නම් දැන් මේ ඉගෙනගත්ත කෙනෙක් වශයෙන් Taman අලුත් කෙනෙකුට කියලා දෙනවනම් කොහොමද කියලා දෙන්න කැමති භාවනා මම මුල් දවස් තුනේ මට නම් වැරදුනා මට වරදින් නැතුව කරන්න මෙහෙම කරන්න කියලා මොන වගේ උපදේශයක් දෙන්න කැමතිද ආධුනිකයෙකුට කරගෙන යන එක ඒ කියන්නේ වෙනස් තත්වයට මුණ දීලා ඉදිරියට යන්නේ කියලා. නෑ ඒක ඒකට ජෙනරල් වැඩි මං ආන්නේ. දැන් අපි දන්නවා පළවෙනි දවසේ નાස්ති වුණා. දෙක નાස්ති වුණා. තුනේදී පෙළ ගහලා හතරදී තමයි යන්නම් මේක එන්නේ. අපි දැන් සිස්ටම් එකක් හදනවා. මේ එක දෙක નાස්තියක් නොවි කෙලින්ම ගිය ගමන් ප්‍රතිඵල ලැබෙන්න දැන් තියෙනව හිතේ උණුසුමත් එක්ක ප්‍රොජෙක්ට් එකක් ලිව්වොත් කොහොමද කියන්නේ අලුතෙන් ආපු කෙනෙකුට මම නම් ගිල වරදගත්ත මුල් දවස් දෙක තුනේ වරද ගන්න නැති වෙන්න මෙන්න මේකයි කරන්න ඕන කියන මොන වගේ උපදේශයක්ද දෙන්න කැමති. ඒ කියන්නේ හරියට තේරෙන්නේ නැහැ. වුණා. ඒක නම් හරියට මේ පැහැදිලිව කියනම මට හිතෙන්නේ ක්‍රමයෙන් යන එක තමයි හොඳ කියන එක. මුල් දවස් දෙක තුන වරද ගන්න තු යන්න බෑ. ඉන්නට මේ ඉක්මන් කරන කට්ටිය කියන අපරාධ පළවෙනි දවස් දෙකේව තුන්වෙනි දවසේ දීපේක දුන්නා නම් හරි කියලා. මම කෙරුවා අවුරුදු 17 ළමයි 23 දෙනෙකුට ගම්පල. න්‍යායසුදුත් හිටියා. ඒ අම්මයි තාත්තයි බුදුමාකාරයේ දරුවන් පිළිබඳ හැකියාවක් තියෙනවා. ඉතින් ඒක ඥාන පිටුමේ දෙගොල්ලම හිටියා. කොල්ලෝ කතා කරනවා කිව්වහම මට යක්කා තද වෙන මනකට කතා කරනවා. කරටක් දාගෙන ඇවිදිනවා නිකම් ගාඩන් එක ඇවිදිනවා වගේ. ඉතින් මං තද වෙනකොට කිව්වා යම්ම කතාවල කිව්වා සංස පොඩ්ඩක් ඉවසලා ඉන්න මේ ඉස්කෝලේ යන කොල්ලෝ. රිට්‍රීට් එකට ගත්තෙත් අමාරුවෙන් කියලා. තුන්වෙනි දවසේ යනකොට දැන් හොඳට සාකච්ඡාවට එනවා. හොඳට දැන් දැන් තේරෙනවා කට්ටියට. ඊට පස්සේ මේ කට්ටියගේ ෆීඩ්බැක් එකක් ගත්තා. එක කෙල්ලෙක් බැනලා තිබුණා මට. ඔච්චර තටමන් නැතුව මේ තුන්වෙනි දවසේ කියලා දුන්න එක පළවෙනි දවසේ කියලා දුන්න ඉවරනේ අපරාධනේ පළවෙනි දවස් තුන කියලා. ඊට පස්සේ මේක හරියට මට ක්ලික් වුණා. ඊට පස්සේ මම අර අම්මට කතා කරලා කිව්වා තරහවට නෙවෙයි මං අහන්නේ මෙන්න මේ කෙල්ල පුළුවන් ද ට්‍රේස් කරන්න. ඒ මගේ දුව කිව්වා. එයාගේම දුව. ඉතින් මං කිව්වා දැන් උඹ කරනවා නම් රිට්‍රීට් එකක්. උඹ මොනවද පළවෙනි දවසේම කියලා දෙන්නේ. මොකද මං දැන් රිට්‍රීට් වලටම නාග වෙච්ච මිනිහානේ. මං හරි ආසයි කියලා මේකට. ඊට පස්සේ කිව්වා පළවෙනි දවසේ ඔබ වහන්සේ ආපුවම පැයක දේශනයක් දෙනවා අපිට මෙලෝ මූඩ් එකක් නැහැ. ඒක ඇතුලේ තියෙන මුළු ලෝකෙම දාලා අපිට තේරෙන්නේ නැහැ. ඒක අහගෙන ගිහලා ඒ වාඩි වුණාට වාඩි වෙලා කරන්න ඕන දේ මතක නැහැ එතෙන්ට යනකොට. ඊට පස්සේ සක්මන් කරන්න ඕන එක කරන්නේ නැහැ. ඊට වැඩි වටිනවා ඔබ වහන්සේ අපි ළඟට ගෙනල්ලා විනාඩි 10ක අතර මේ භාවනා කරන්නේ කොහොමද කියලා ඉඳගන්න ඉස්සලා කියලා දෙනවනේ. ඊට සක්මන් කරන්න ඉස්සලා සක්මන් කරන්න කියලා. අර ටෝක් එකේ අපි මූඩ් එක නෙවෙයි ඉන්නේ. ඊට පස්සේ කියලා මේ මම ඒක ඉංග්‍රීසි ලියන සිංහලෙ පොත් ඉලම කොම එක පබ්ලිෂ් කරන්න. ඒ කියන්නේ ආධුනිකය අල්ලා ගන්න වෙලාව ඒක අනිත් ඔක්කොටම මෙසේජ් එකක් තියෙනවා ඒකේ. මොකද කොයි වෙලාවෙ වෙයිද කියන්න බෑ. නමුත් මහත පිළිගන්න විදිහට පළවෙනි දවස් දෙක තුනේ මේ අනා ගන්නවා කියන එක පටන් ගන්න ඉස්සලා අවශ්‍ය දෙයක්. ඒක නිසා මේ ගැඹුරුයි. නැතුව දෙන්න බෑ. දැන් ඊට පස්සේ ආ භාවනා කරනකොට ඔන්න හුස්ම ගන්න නැත්තන්ට එනවා. දැන් මේකට දෙන්න තියෙන උපදේශය මොකද්ද? කොහොම අනා ගන්න නැතුව උකට යන්න බෑ. දැන් දවස් තුනක් ගිහලා මේක බෙරගත්තා වගේ අරක රිට්‍රීට් දැන් පරියංග තුනක් කරලා තියෙනවනේ. තව සැරයක් කරන්න ලෑස්තිලා ගියාට පස්සේ හුස්ම නැතුණ කියලා බය වෙන්න දෙයක් නැහැ. ඒ වෙලාවට නිකන් අර සමහරලාට දැනෙනවා නිකන් වතුරකට හුස්ම තද කරගෙන ඉන්නා වගේ ගතියක්. වැඩ කරනවද නැහැ කියලාද? නැහැ කියලා කියනවා. ඉතින් හොඳයි අපි කියමු ඔක්සිජන් සිලින්ඩරයක් ගෙනත් යන්නේ කියලා. මේක සිම්පල් වැඩ. එහෙම වැඩ කරන්නේ නැත්නම් ඩක් ගාලා ඔක්සිජන් මාස්ක් එකක් ගෙන. ඒක එච්චර ගාණක් නැහැ. දැන් ඔක්සිජන් ඉස්සර වගේ නැහැ. එහෙම අමාරුවක් තියෙනවනම් අපිට දෙන්න කොන්ත්‍රාත් එක අපි පොඩි ගාණයි ගන්නෙ. බය වෙන්න එපා. මේව තමයි කෙලස් කියන්නේ. මේවට තමයි මායя කියන්නේ. ඒ ඇවිල්ලා මේ පණ රැකලා දෙන්න මේ උදව් කරන්නේ. මේ ජීවිතේ රැකලා දෙන්න. ඒ කරන්නේ හුස්ම ගන්න ආනපාන කරන්නේ නැතුව සතිය පිහිටවන්නේ නැතුව එතෙන්දි පොඩ ඔක්සිජන් තියනද බලපන්. ඕන්න ප්‍රශ්නේ. ඒක නිසා මේ බොඩි නොලෙජ් එකට තැන දෙන්න බොඩි එකට කියන්නේ හුලන් තියන ඕන තරම් ඕන තරම් ගනි. කවුද එපයි කියන්නේ. බොඩ ඕන හුස්ම ගනි. අනිත් එක මේක ලියලා තියෙනවා බොහොම වැදගත් විදිහට වාක්‍යයක්. එල හයියෙන් හුස්මක් ගත්තයි කියලා. හොඳට බලන්න ගන්නවද ගැනෙනවද කියලා. ඒක මම හිතාමතා චේතනාපූර්වක ගන්න එකක්ද ගැනෙන එකක්ද කියලා. ඒ තමයි බොඩි එක සින්ක්‍රොනයිස් වෙන හැටි. ඒක හිත නරදර ගන්නත් එපා. සතිය කැඩෙන දේකුත් නෙවෙයි. ඒ සාමාන්‍ය කියනවා අඩි 3000ක කන්දක් නගින මිනිස්සෙක් අඩි 1000ක් නැකපුවාට පස්සේ එයා රෑ දෙක තුනක් එතන බුදිය ගන්න ඕනේ අඩු ඔක්සිජන් තත්ත්වයට පුරුදු වෙන්න. එහෙම නැත්නම් ඊට එහාට ගිය ගමන් කලන්තය හැදෙනවා. ඊට පස්සේ තව අඩි 1000ක් නගිනකොට අමාරුයි යාට. ඊට පස්සේ ආයෙ සින්ක්‍රොනයිස් වෙන්න ඕනේ. ඊට පස්සේ තමයි ඊගාවඩි 3000ක් එන්නේ. මොකද ඒ ඔක්සිජන් ප්‍රමාණය ඉතාම අඩුයි. වතුර රත් වෙනවා පොඩ්ඩක් සීතල වැඩි. පොඩි වාතයක දෙන වතුර රත් වෙනවා. බොහොම වචන දෙකක් කතා කරනකොට ඔක්සිජන් තප්පරයක මැදි කලන්ත ඇදෙනවා. ඒ වෙනකොට ඇඟ සින්ක්‍රොනයිස් වෙනවා. ඒ වගේ මේ ඇඟේ පුදුමාකාර කැපැසිටි එකක් තියෙනවා. අපි දන්නේ මේ පොඩි පරතරයක් විතරයි. උෂ්ණත්ව පොඩි පරතරයක් ප්‍රෙෂර් එක පොඩි පරතරයක් ආලෝක මට්ටමේ පොඩි පරතරයක් ශබ්ද මට්ටමේ පොඩි පරතරයක් ඉතින් අපි මේක ඇතුලේ ජීවත් වෙන්නේ සරුවචනාංශ ගැන පූර්ණ පරාසය දන්න කෙනෙක් මේ අපි දන්න විබ්ජෝර විතරක් නෙමෙයි බුදුහාමුදුරන්ට පේන්නේ වයලට් එන්ට ඉස්සලා තියෙන රේස් එකක් බුදුහාමුදුරන්ට පේනවා අල්ට්‍රා වයලට් වලට පස්සේ තියෙන එකක් වෙන උන්වහන්සේ කතා කරන මුළු රේන්ජ් එක දැකලා අපි දකින්නේ 6යි නිව්ටන් අයියා දැක්කෙත් 6යි. ඒගොල්ලෝ තියරි හදලා තියෙන්නේ දන්න 6ට. බුදුජානනාථගේ 6 ඒක නෙවෙයි. ඒ වගේ මේ මුළු පරාසයට හිත යන්න හදන හැම වෙලාවෙම ඇත්තටම ඇඟ යන්න බයක් නෑ හිත දෙන්නේ නෑ. එයා හරියට මේ ඇඟට අනුකම්පා කරන එහෙම නැත්නම් ඇඟ ගැන කරුණාමයිත්‍ය දෙන ඔපිනියන් දෙන කෙනෙක් වගේ ඇවිල්ලා එහෙම මේ ගොඩ පෙරකරුකම් දානවා. ඉඳ ගන්නකොට වාඩි වෙන්නේ මේ කය ජීවිතය පූජා කරනවා. සම්මන ගන්න ධම්මන කවම් බැදගෙන ගන්න බැදගෙන කවම් තිලෙම් බැද්දක් කොබෙයියා කිලෙම් බැද්දක් කොබෙයියා තිලෙම් බැද්දක් කිලෙම් බැද්දක් කොබෙයියා වල කොබෙයියා කියලා වාඩි ඉවරයි මොකද බය නැතුව කියනවා තුනක් දැනටම පැනලා භාවනා තුන්වෙනි දවසේ අල්ලගත්ත කතා කරන මනුස්සයාට මම මේ කතා කරන්නේ මේකෙත් තුන පැන්නට පස්සේ යන්නන්න එකයි තියෙන්නේ ඒ වුණත් අර මේ දැනුම කියන එක නැත්තම් මේක කියන්නේ මෙමය සැකය දැනුම මුවාවෙන් වංච කරනවා ඒ දැනුම ස්වරූපයෙන් එන්න හදන මේ තියෙන අමු හැකයක්. මොකද ජීවිත බය. කාය බය. ඒකට කියන්නේ යනකොටම කියනවා කාය ජීවිත දෙකම බුදුන් පූජා කරනවා. යන්නට ගියාට පස්සේ තේරෙනවා ඔය එහාට පැන්නට පස්සේ ප්‍රශ්නයක් එනවා. තව කෙනෙකුට කිව්වට කවදාකවත් කවුරුත් පිළිගන්නේ නැහැ. එයත් ඒ සැකේ ඇති කර ගන්නවා. එයත් මුල් මුල් ටිකේ ධනපනි ගාගෙන වණු ගාගෙන තමයි නැගිටින්නේ. ඉතින් යාට දොස් කියන්නේ නැන්න එපා. මොකද මං ආවෙත් එහෙමනේ. එයාට කතා කරනකොට මගේ මට්ටමින් කතා කරන්න එපා. තමන්ගේ මට්ටමින් කතා කරන්න එපා. ඒක අහන්න ඔයාලට භාවනා කරනකොට හරි ගියාම බයක් එනවා. ආ හරි අඩේ ඒක එහෙම තමයි. ඒක භාවනා ප්‍රතිවලයක් බවසින් කරගෙන ලෑස්තිලා යන්නකෝ. ආන විදිහට තමන් ඉගෙන ගන්න හැම වෙලාවකම අලුත් මට්ටමට යන හැම වෙලාවකම කල්පනා කරන්න තමන් ආධුනිකයෙක් එක්ක කතා කරන්න තියෙන ඩිස්ටන්ස් එක වැඩි වෙනවා. ඉහළට යන්න යන්න ආධුනිකයට කොහොමනක්වත් කොමියුනිකේට් කරගන්න බැරි වෙනවා. ඒකයි ඔය මේ පසේ බුදුරජාන් වහන්සේගේ තියෙන වෙනස. උන්වහන්සේ එච්චර ඉහළ තැනකට යනවා. අර පල්ලෙහින් එක්කනට ලැන්ග්වේජ් එකක් නැහැ කොමියුනිකේට් කරන්න බෑ. රහතන් වහන්සේ සර්වඥන් වහන්සේයි ඒ ඔක්කොමත් එක කොමියුනිකේෂන් එක බලන හැම වෙලාවෙම. මේ මොනවත්ක්ම දන්නේ නැති කෙනාට මගේ මේ ගැඹුරු දැනුම බොහොම දියාරු කරලා බොන්න පුළුවන් මට්ටමට දෙන එක ඒක මහා කරුණාව. ඒක මහා ප්‍රඥාව නෙවෙයි. මහා ප්‍රඥාව නම් Taman ගැලවෙන එක. ඒක නිසා අපිට හම්බෙලා තියෙන මේ ශාසනයේ දැනුම අන්නර බලතාන්ත්‍ර දේ ඔබට දිරව ගන්න පුළුවන් විදිහට භාගයට තම්බලා දිරව ගන්න පුළුවන් මට්ටමට දෙන එකයි ඒක තියෙන නිසා දැනුමේ කිසිම කෙනෙකුගේ කිසිම අඩුවක් නැහැ. අපි සියලුම දෙනාම සරුවඥයි. අපිට ස්ථානෝචිතව යෙදී යුතු ප්‍රමාණය දන්නේ නැති නිසා මාත්‍රාව සහ වේලාව දන්නේ නැති නිසා බෙහෙත් ටික දුන්නාට පස්සේ ඔක්කොම ගමනක් යන තැන කියලා ඔක්කොම බෙහෙත් එකවර බිව්වොත් මොකද වෙන්නේ? එහෙනම් හයි පොටෙන්ට් බෙහෙත් ටිකක් දීලා කියනවා මේක කැමරට ඉස්සලා පෙති භාගයක් ගනින් කියලා. ඌ කියනවා මට ගමනක් යන තැන නිසා මම ඔක්කොම ටික ගිහිල්ලා මුදිය ගන්න. දෙදෙන් මැරෙනවා. බෙහෙතින් මැරෙනවා. ඒක නිසා මේ ගුරු උරු වෙන්නේ අපි එහෙම නැත්නම් මොනිටර් කරන්න බලන් අරගන්න නැත්නම් මෙන්ට කෙනෙක් වෙන්නේ එයාට ඒක දියාරු කරලා ටික ටික ටික ටික දෙන්නවා. ඒ දෙන වෙලාවේදී හැඩ ගැහෙන හැඩ ගැහිල්ල ඒක අපි ගෙනාවු දෙයක්. නමුත් ටෙස්ට් වෙන්නේ නැහැ වෙන දවසවල. මේකට තමයි ටෙස්ට් වෙනවා. ඒක නිසා ඒ හුස්ම අඩු මට්ටමේදී එහෙම නැත්නම් වැඩි මට්ටමේදී ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ උපමාවක් උපමාවක් නේ සූත්‍රයක්ම තියෙනවා. හයියෙන් හුස්ම ගන්නකොට ගොඩාක් කෙලස්. මධ්‍යස්ථ කෙලස් හුස්ම ගන්නවා කියන්නේ කෙලස් අඩුයි. තුනී වෙනවා කියන්නේ කෙලස් හොඳටම අඩුයි. හුස්ම නොදැනී අට්ටමට යනවා කියලා කියන්නේ ආනාපානය සම්බන්ධයෙන් අඩුම කෙලෙස්. ඒ කියනවා සනිදානම් භික්කවේ උපජ්ජති පාපක අකුසල ධම්මනෝ අනිදානං තස්මින් යේව නිදානේ පහීනේ තස්මින් කිලේසේ පහියන්ති. තනිමිත්තම් භික්කවේ උපජ්ජති කිලේසං න අනිමිත්තං තස්මින් යේව නිමිත්තේ පහීනේ තස්මින් කිලේසේ පහියන්ති. මහණි උපදින සහ කෙලෙස උපදින නිමිත්තක් ඇතුව. නිමිත්ත ගොරෝසු නම් කෙලෙස් ගොරෝසුයි. නිමිත්ත තුනී වෙනවනම් කෙලෙස් තුනී. නිමිත්ත සම්පූර්ණයෙන් ගෙවිලා ගියා නම් ඒ නිමිත්ත කෙලෙස් ඔක්කොම ගෙවිලා ගියා. ඒ නිසා අපි බලන්නේ ආනපන 100%ක්ම ගෙවෙන වෙලාව මූර්තය කියලා අපි හිතුවට ඒක තමයි අමූර්තය කියන්නේ. අපිට පේන්නේ මැරිලා වගේ. අත් මූර්තයට යන්න නැතුව අමූර්තයට යන්න බෑ. ඉතින් හුස්ම භාගයට යනකොට ඔක්සිජන් ගන්න පටන් අරගත්තොත් මොකක්ද ආපහු ගේන්නේ කියලා හිතාගන්න. නැත්නම් හයියෙන් හුස්ම ගන්න පටන් ගත්තොත් එහෙම නැත්නම් මේක නැති උනායි කියලා අඬන්නේ මොකද? අර ගෙනාවු කරදර පොදිය නැති වෙනවා අපිට. දුක් ටික නැති වෙනවා. අසහනෙ නැති වෙනවා. අපිට අපි ළඟ තියෙන මැසචිස්ට් ගතිය නිසා අපිට කවදාකවත් දුකක් නැතුව ජීවත් වෙන්න බෑ. අසහනයක් නැතුව ජීවත් වෙද්දී මම නිකමෙක් වෙනවනේ. මට තියෙන එකම වටිනකම තමයි මේ කියාගන්න බැරි දුක් ටික. කවුරු හරි දැක්කම ඉතින් ඒකනේ කියන්න හදන්නේ. අයියෝ පොඩ්ඩක් නතර ළමයි යන්නයි එක්ක පොඩ්ඩකට ඉන්නකො මං කියන දේ අහන්නේ අරයා කියනවා හරි මං අහන්න හැබැයි මං කියන දේත් අහන්න ඕනේ ඔන්න ගන්ද ඔච්චරයි අපේ ගන්න තියෙන්නේ ඒ Tamante න දුක් ටික කට උල් කර කර කියන එක නෙමේ සාහිත්‍ය කියන්නේ නැති කරන්න හදන්නේ නැති කරනකොට ආයේ කොන්ට්‍රැක්ට් එකක් දීලා ගෙන්න ගන්නවා අලුතෙන් ලෝඩ් එකක් පව් කියලා හිතෙනවා. ඇත්තටම පව් කියලා හිතෙනවා. ඒ මොකද මේ පාරේ යනකොට අපිට උපදින හැම සැකයක්ම කෙලෙසයක්. ඒක නැති වෙච්ච දවසේ සෝවාන් කියනවා. අපි කප්පසාදේ පහළ වෙනවා. ඒ නිසා කෙලෙස් අඩු වෙලා යනවා කියලා කියන්නේ ආනපානේ නිමිත්ත අඩු වෙන. ඒකට අනිමිත්ත සමාධි, අනිමිත්ත සතිය කියලා එකක් බුදුහාමුදුර අඳුල්ලා දීලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ සතිය ගැටලා නෙවෙයි. සමාධිය ගැටලා නෙවෙයි. සමාධිය ඉහළ මට්ටමක් ඒ. නිමිති නැති ඉතින් ඒකට අපි සූදානම් කරගමු අපේ මනස අත්දැකීම නැති එකනට ඔක්කිවට තේරෙන්නේ නැහැ. අත්දැකීම අපේ කරණ තියනවා නේද දවස් යනකොට ලෑස්තිලා යන්න. යනකොට හුස්ම හයියෙන් ගන්න එක මම නෙවෙයි. ශරීරයේ හැටි. ඊට පස්සේ ආ තුන් හතර සැරයක් එහෙම කරාට පස්සේ බය ඇරෙනවා. බය ඇරුණාට පස්සේ අපි මේ ග්‍රැවිටි එකේ තියෙන ලෝකේ ඉඳලා ග්‍රැවිටි එක නැති තැනකට නැත්තම් ගුරුත්වාකර්ෂණය නැත්තැනට ගියරදී මැරෙන්නේ නැහැ. හැඩ ගැහෙන්න වෙනවා. ඇක්ලමටයිසේෂන්. එහෙම නැත්නම් ඒකට හුරු වෙන එක මේ ශරීරයේ ඔක්කොම කැපැසිටි එක තියෙනවා. මේ ශරීරය කියන්නේ මුළු ලෝකෙම තියෙන උතුම්ම වස්තුව. අපිට මේ පොඩි පරාසයක තියාගෙන අපි මේ අපේ සංස්කෘතිය කියන, අපේ ආගම කියන, අපේ රුචි අරුචිකම් තියාගෙන විහිං හිරගේක දාගෙන යන්න දෙන කඩාගෙන යන්න කියන්නේ වැඩිම උනොත් මරණ එක වෙන්නේ. මොනක්වත් වෙන්නේ නැහැ. ඉන් එහාට වෙනව නෑ. එහෙම නැත්තම් පිස්සු වැඩි. කොහොමඩක් තියලා ආවට පිස්සුලිය අපිට ඉතින් ආයෙ ආන්න දෙයක් නැහැ. ඒක පොඩ්ඩක් තද වෙන එක වෙනවා. එච්චරයි වෙන මොකක්වත් වෙන්නේ නැහැ. ඉතින් පන්දි ස්වාමීන්ස කියනවා මම අවුරුදු 40ක් කමටහන් දීලා තියෙනවා. කවදාකවත් මම දැකලා නැහැ මේ භාවනා කරන්න කියලා මැරෙනවා. ඒ නිසා අඬන්න එපා කියලා භාවනා කරපන් කියනවා. What is the right. අවසරයි ස්වාමීන් වහන්ස මේ මා සහභාගී වෙන පළමු නිවාසික භාවනා වැඩමුළුවයි මීට පෙර භාවනා කිරීමට උත්සාහ කර ඇති නමුත් විශාල වශයෙන් අධ්‍යක්ී මාහට නැත බොහෝ අවස්ථාවලදී මම බණ ඇසීමට පුරුදු වී ඇත මෙම වැඩසටහනේ පළමු දින දෙක තුන තුලදී මාහට පුදුමාකාර අපහසුාවක් සහ මෙය මට කළ හැකිද පිළිබඳ සැකයක් ඇතිවිය පරයන්කේදී නොයෙකුත් සිතුවිලි කරා මගේ සිත ඇදී ගියේය. අතීතයේ සිදු සිදුවීම් අනාගත සැලසුම් මා ප්‍රිය කරන සිදු වැනි දේ මතකයට නැගුණි. ඊයේ දිනේදී උදෑසන මෙය මට කළ හැක්කක්වත් මම උත්සාහ කළ යුතු බවත් අදිෂ්ඨාන කරගතිමි. මම පරියංකයේදී හුස්ම ඉහළ පහළ යන දෙසට අවධානය යොමු කළෙමි. මුලින්ම ඊටමත් වේගයෙන් එය මට දැනුනි. පසුව ක්‍රමයෙන් ඒ උදාසීන විය. හුස්ම වැටෙනවාද යන්න මට සැකසහිත විය. පසුව මම හැකිලෙන බවත් මගේ ඇඟ නැමෙනවා වගේ හැඟීමක් මට දැනුනි. මම ඊටමත් අඳුරු ගුහාවක් තුළට පිවිසෙන බවත් එම ගුහාව ඊට ඉක්මනින් කුඩා වන බවත් මට හුස්ම ගැනීමට අපහසුාවක් මා යමක් තුළ හිරවි ඇති ආකාරයත් මට දැනුනි. මුලින්ම එය මාහට වියක් ඇති කළද පසුව එය පරික්ෂා කළ යුතු බව මට හැඟුණි. එවිට හුස්ම ගැනීමට කිසිදු අපහසුාවක් නැති බව හැඟුණි. ඉන්පසුව මට නිින්ද ගියා වැනි හැඟීමක් ඇති විය. පසුව කවුරු හරි ඇවිත් මා අවදි කිරීමට පිටට තට්ටුවක් දැමුවායයි මට හැඟුණි. ජීවිතයේ කිසිමදාක නොලද ඊටමත් අපූරු නිින්දක් මා ලැබුවායයි මට සිතුනි. මා කලියුත්තේ කිසිවක් නොකර වෙන වෙන දෙයක් බලා සිටීම පමණක්ම යයි මට සිතුනි. මෙය මට කළ හැකි බව තහවුරු වීමක් තහවුරු වීමක් සිදු වුණා දැයි මට සිතුනි. භාවනාව නිම වූ විට මම නැමී නැති බවත් කෙලින් ඉන්නා බවත් හැඟුනි. ඊයේ දිනේ තුලදී සෑම අවස්ථාවකම මම සිහියෙන් මෙතන ඉන්නා බව හැඟුනි. මා මේ ලබන අත්දැකීම අලුත් වූවත් මෙය මට මහත් ආත්ම විශ්වාසයක් ගෙන දෙයි. නැවත නැවතත් මා ලැබූ ඒ අත්දැකීම ලැබීමට ඇතනම් යයි බලාපොරොත්තුවක්ද පරියන්කයට යෑමදී මට ඇතිවේ. මේ සංසාර දුක කෙලවර කළ හැකි බව මේ භවයේම සිදුවිය හැකි බව මට හැඟේ. මෙසේ මා සිතීම මා පිළිබඳව අදි탁චේරුවක් දැයි මට හැඟේ. මෙසේ මා සිතීම මා තුළ ඇති කරගත් මාන්නයක් දැයි හැඟේ. මේ පිළිබඳව සැකහැර ගැනීමෙන් මා මේ කරගෙන යන භාවනාව සාර්ථකව කරගෙන යාමට කාර්මික උපදෙස් පතමි. මා බොහෝසේ ලෙඩ රෝග වලට භාජනය වන වෛද්‍යවරුන් විසින් ඒවා සුව කළ නොහැකි බවත් නිගමනය කර ඇත. ලෙඩ වලට ප්‍රතිකාර ලෙස පේන් කිලර්ස් හැර වෙන කිසිවක් නොමැති බවත් වයසත් සමග ඒවා වැඩි වෙන බවත් අනතුරු අඟවා ඇත. නමුත් බණ ඇසීමත් භාවනා කිරීමත් නිසා මට බෙහෙත් අවශ්‍ය නොමැති බව දැනීම සතුටට කරුණක් බවද කරුණාවෙන් සඳහන් කරමි. මා ජීවිතයේ පුරාටම සොයමින් සිටියමක් ලැබුණායයි මට ඊටම සතුටක්ද සිව් මාඩම්බරයක්ද හැඟේ. ත්වන් සරණයි. මගේ මගේ ගණන් ක්‍රමයේ හැටියට අගයන් ආඩමනේ රහත් වෙන එක එච්චර වැදගත් නෑ මේක තමයි වැදගත්ම දේ. අපිට ඉස්සලාම යාන්තමට විශ්වාසයක් පහළ වෙනවා මේ ළමයි ළඟ තියෙන අඩුම කැඩුම වලින් මට මේක විශ්තම් ගන්න පුළුවන් කියලා දෙවන්නේ කොන්නේ මේ විශ්වාසය තමයි රහත්කමට වැඩිය මම භාගය කරන්නේ. ඒක නිසා අවසාන ඵලයේ මම කොහොමඩක්වත් අගය කරන මිනිහෙක් නෙවෙයි. අපි ඉන්න මට්ටමේදී වෙන දෙවන්නේක් ඕනේ නෑ. මේක ඇතුළෙමයි ප්‍රශ්න කියලා තේරුම් අරගන්න එක බුදුහාමුදුරුව අපට දෙන ඒ පුරුෂ ධම්ම සාර්ථී ගුණය. අපිව দমনය කරන හැටි. අවුරුදු 2600 කට ඉස්සෙල්ලා අපවත් වෙච්ච උතුමෙක්. අපිට පෙන්න මොනවත් පිටින් හොයන්න එපා. පිටින් හොයපු ගමන් පේන් කිලර් තමයි හම්බෙන්නේ. දෙකක් නැහැ. අවසාන වෙන්නේ පේන් කිලර්. කවුරු හරි කිල් කරලා Tamanට ජීවත් වෙන්න පුළුවන් කියලා හිතන්නත් එපා. විස බීජ නැසල තමන්න ජීවත් වෙන්න බෑ. පේන් කිලර් එකකින් තමන්න ජීවත් වෙන්න බෑ. මේ කිල කරන්නේ තමම ටික ටික මරණ එක තමයි. ඒ නිසා වෛද්‍ය විද්‍යාව බරපතල පටලවාගෙල්ලක තියෙන්නේ මේ විස බීජ තමයි අපි නතන්නේ. ඒ නිසා විස බීජ නැසුවොත් ජීවත් වෙන්න පුළුවන් කියලා. මොකද විස බීජයත් ප්‍රාණයක්, තමනුත් ප්‍රාණයක්. විස බීජයේ RNA DNA සහ මගේ RNA DNA 98ක් එකයි. විස බීජයක් නැසනවා කියලා කියන්නේ තමන් නැසනවා. ඒ නිසා මේ වෛර හිතවිල්ලම ඇති ඕන කෙනෙක් ලෙඩ කරන්නේ. මට මේ විස බීජ නැසලා ජීවත් වෙන්න පුළුවන් කියන වෛර වනස් හිතවිල්ලම මානවයට හම්බෙච්ච ලොකුම බරපතල දෙයක්. අපිට තියෙන විස බීජත් එක්ක ප්‍රතිශක්තිය වඩන එක මිස විස බීජ නැසිලක් කරන්න යන්නේ. ඒක ඉතින් ඒ ඒ කියන්නේ උදේ හන්දෑවේ අකුසල සමාපත්තිය සමාදන් වෙනවා. විස බීජ කියන જાතියෙන් තමයි අපි ඇවිල්ලා තියෙන්නේ. අපිත් ඔය ඒක බීජී සෛල වලින් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා විස බීජ වල තියෙන ඒ RNA DNA ද 90%ක් මේක තුල තියෙනවා. උරගංගේ තියෙනවා මේක තුල තියෙනවා. හැම මැමේලියන් කෙනෙක්ගෙම තියෙනවා මේක තුල තියෙනවා. අපි මේ මැමෙල් මේ චීරපයි සත්තු මරාගෙන කාලා මේක කොහොම ජීවත් කරවන්නේ? මේක චීරපයි සතෙක්. ඒ නිසා ඉස්සරහට එන්නේ එන්න පේන් කිලර් එක තමයි වැඩි වෙන්නේ. ඒත් භවනා කරනකොට පේනවා මේ වර්තමාන මොහොතේ හිත ඇවිල්ලා යම් වෙලාවක ඒ විශ්වාසය ඇති වුණාට පස්සේ තමයි තේරෙන පටන් අර ගන්නවා ඒ තරම් සුවයක් ඒ තරම් පස්සද්ධියක් ඒ තරම් සුවසේවාවක් ඔය මොනම බෙහෙතකවත් නැහැ ඒකයි බුදුජානනාංශයේ සතහට වෙන භව දුකට වේදානම් කියන්නේ. ඒකයි ඔය සත්ත බොජ්ජංග ධර්ම වල මැද තියෙන පස්සද්ධි චෛතසිකයේ සත්‍තිස් පෝතිපාක්ෂික ධර්ම කිසි තැනක හම්බ වෙන්නේ නැහැ. සත්‍ය වඩාන වඩාන යනකොට බොජ්ජංග කන්ට බෙදි පස්සද්ධි සම්බොජ්ජංගෝ කෝ කස්සප. මයා ධම්ම දක්ඛාතෝ භාවිතෝ බහුලිකතෝ කියලා බුදුජානහන්සේ චුන්දහම්දුරන්න කියන බොජ්ජංග සූත්‍රය Tamanට කියවගන්න. මේ ෆැමිලි ડોක්ටර් කෝල්ලයක් දීප බොජ්ජංග මේ මේ සුමේද කියලා කියන්නේ නැහැ. මම ගිහිල්ලා විජහාට පොලිමේ මට නම්බර එකක් අරගනි. ස්පෙෂලිස්ට් කෙනෙක් හම්බ වෙන්න. පොයි වනිකන් අම්මු බුරු කතා මේ අවුරුදු 100ක් ඇතුළත ආපු පොයි. ඒක හොඳටම දැනගන්න ඕනනම් අහන්න අම්මගේ අපච්චිගේ. ඔය ඉස්සර ඌව මොනවක්වත් තිබුණේ නැහැ. ඒ වගේම දැන් වුණත් ඔය ස්පෙෂලිස්ට් ડોක්ටර්ස්ලා කොත්තමල් වලින් එහාට මොනක බොන්නෙත් නැහැ. ඉදරහයට දෙන්නෙත් නැහැ. උන් දන්නව හැම බේතක්ම වසබම්. පොලිමේනායට තමයි ඔය නම්බුකාර නම් කියලා දෙන්නේ. ඒක නිසා තමන්ට අවශ්‍ය නම් අනුකම්පාවක් තියෙනවා නම් මෛත්‍රියක් තියෙනවා නම් දවසට එක චිත්තක්ෂණයක් සතියින් ඉන්න. යුගා කියලා යනවා ඊට පස්සේ පස්සද්ධියට යන ගොඩක් වෙලා යන එක ඇත්ත. පස්සද්ධියට ගිය දවසේ තේරෙයි අපි ස්වභාවයෙන්ම නිරෝගී. මේ ආගන්තුක උපක්ලේශ වගේ සමාදන් වෙලා ඒක ඇතුලේ තියෙන නිරෝගී බව අපිට gedara නෙවෙයි ඒක අමතර වෙලා අමතක වෙලා දැන් gedara ගිය දවසේ අහනවා මේ කොහෙද මං ඉන්නේ මොකද උනේ ඒ තරම්ම කෙලෙස අකුසල සමාදානෙ ඉන්නේ නිසා භාවනා කරන්න පටන් ගත්තට පස්සේ මේ ඉන්න විශ්වාසයේ විතර මොනම දෙයක් අත්තේ manussත්වයේ පුබුදවාලා නැහැ. ඒකට කියන්නේ ප්‍රබුද්ධ කරනවා කියලා. නිසා පොඩ්ඩක් හරි අනුකම්පා කරන්න Tamanda මේ අතීත නාගතියට දුවන අනුන් ගැන හිතන අතන මෙතන ගැන හිත අපි මහා කරුණාව කියලා හිතුවට ඒක තන්නේ කර වංචනික ධර්මයක් විතරයි. Taman සෝ වෙන්නේ නැතුව අනුන් සෝ කරන්න බෑ. ඒ නිසා මේක ගැන විශ්වාසය ඇති කරගන්න. ඇති කරගෙන බෙහෙත් බොන එක නැතර කරන්න එපා. මොකද එතකොට අපි විශාල සමාජයකට මේ සමාජයට විරුද්ධ ගියා වෙනවා. පුළුවන් තරම් අඩු කරලා බලන්න අඩු කරුවට පස්සේ මතක නැතිවේ මම බෙහෙත් බීපිනික් කියලා. මගේ දවස ඇතුළත මම බලකවා ලගන කිසිම රසායනයක් ඇඟට නොදාන. මොනම හේතුවක් නිසාවත්. ආහාරකට ඉතින් කරන්න දෙයක් නැහැ යම් යම් රසායනික වැටෙනවා ඇති. ඉතින් ඒ නිසා මට කිසි ප්‍රශ්නයක් නැහැ. මට උගව දෙනෙක් හරියට පූජා කරනවා අනේ ස්වාමීන් වහන්සේ මම ඉදිරියට මේ විටමින් ටිකක් අරගන්නකෝ. මම දන්නවා අමු හතුරෙක් තමයි ඔය කතා කරන්නේ කියලා. මොකා පූජා කරත් මම දන්නවා. ඉතින් මේ තරම් ඌ කාලා දන්නේත් නැහැ දිගපල්ල දන්නේත් නැහැ අම්මලාගේ තාත්තගෙන් අහන්නකො විටමින් කියන જાතියක් තිබුණාද කියලා ඒ කාලේ මේ අවුරුදු 10කට 15ට ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රි එක කාලා තියෙන හැටි මනුස්ස జాතිය ලෝකේ තියෙන ප්‍රධානම කැන්සර් එක අද බුදුරජාණන්සේ නිස්සද්ද උත්තරයක් දෙනවා ඔබ මොකක්වත් කරන්න එපා පුළුවන් තරම් වර්තමානයේ හිතගනි මම දැන් මෙතෙන්ද ඒක තුල සියල්ලම තියෙනවා ඉතින් වැඩ වැඩි නම් ඒක දවසට චිත්තක්ෂණයක් දෙකක් තුනක් හතරක් පහක් මට්ටමට ගියාට පස්සේ මං කියන්නේ ලකුණු 30 වැටෙනකොට විශ්වාසය එනවා. එක්සැමින් එකේ දකුණු තුනක් හම්බ වෙනවා ලාභයට. ඒතර 33 හම්බෙලා පාස් වෙනවා. එච්චරයි මගේ ක්‍රමය. මම ලකුණු 30ක් උපේනවා. පේපර් එක බලන එක අතින් ලකුණු 3ක් දාලා S පාස් එකක් දෙනවා. මට ඕන වෙලා තියෙන්නේ අන්තං ඔය ස්පාස් එක ගත්තට පස්සේ මම ඒක රැගෙන ඉන්නවා මිසක්කා මම ඔය ඩික්ටිෂන් ගන්න යන්නෙත් නෑ ක්‍රෙඩිට් ගන්න යන්නෙත් නෑ මේක කරගෙන යනකොට කාටවත් මම විරෝධය ප්‍රකාශ කරන්නේ හැබැයි මට තේරෙනවා අඩුම ශක්ති ප්‍රමාණයක් මම ලෝකේ විනාශ කරන්නේ අඩුම පරිසර දූෂණයක් කරන්නේ අඩුම චිත්ත දූෂණයක් කරන්නේ ඒක නිසා බය නැතුව කී හැකි මේක ඇවිල්ලා කරලා බලපන් කියලා ඒ නිසා මේ අවිශ්වාසය අපිට තියෙන පිළිකාවක් ඒ හේතුව අපේ අධ්‍යාපනයේ. අපේ අධ්‍යාපනයේ තන්නේ කර රේකී අධ්‍යාපනයක්. ඒ නිසා නියම දේ හැම වෙලාවෙම විශ්වාස කරනවා. නරක දේවල් කැත්ත නැතුව පාවිච්චි කරනවා. ඉතින් ඒ නිසා බුදු දහමසේ සඳහන් කරන මේ අවිශ්වාසය ඉක්ම යෑමම පළවෙනි මාර්ග ඥානය කියන්නේ. ඉතින් අපි ඒක එනකම් කරන්න. මොකද මේ ටිකට කරන්න අපේ ලැබ් එක අපි ළඟ තියෙනවා. ප්‍රස්තාව අපිට තියෙනවා. ඕන තරම් කරලා බලන්න පුළුවන්. කරන්න කරන්න කරන්න අවිශ්වාසය දුරු වෙනවා. විශ්වාසය පහළ වෙනවා. ඉතින් ඒ නිසා පෙරමග අසීමිතයි. sky is the limit. දිගට කරගෙන යන්න දිගට කරගෙන යන එක තමයි අපි සාසන කරන අනුග්‍රහය. ඒකට සාසනයෙන් අපිට ලැබෙන ලාභය තමයි සම්පත්තිය තමයි විශ්වාසය දැක දැක දැන දැන ගෙවෙන්නේ. මැජික් එකකින් නෙවෙයි. කුට්ටි වශයෙන් නෙවෙයි. ටික ටික ගෙවෙනවා. අමාරුම දේ තමයි කාටද කියලා දෙන්න බෑ. මොකද උගව දෙනකේ කුට්ටි වශයෙන් ඉල්ලනවා. ඒක ටැබ්ලට් එකකින් ඔපරේෂන් එකකින් එහෙම බෑ. කරගෙන කරගෙන යන්න. ඒ නිසා ඉදිරිපත් කළ තියෙන ස්වරූපය හොඳයි. ඉස්සලා ওই වගේම ලිපියකුත් ඔයිටත් කලින් ලියලා තිබුණා. ඉතින් මා තුළමයි මේ නිවන තියෙන්නේ. එහෙම නැත්නම් මෛත්‍රී බුදුහමසෝ ගාව. එහෙම නැත්නම් මේ දසපාරමිතා පුරන්න ඕනේ. එහෙම නැත්නම් මේ ත්‍රි හේතුක ප්‍රතිසන්දි ලබන්න ඕනේ කියලා මේ නොදන්න බයියෝ කරන කතා. කිවුන තරම් කනවද කියලා. හැබැයි මට ඒක විදිහකට සැකයක් තියෙනවා. කොච්චර ඔය බයිලා කිව්වත් මාව කමන්න කාලා තිබුණේ නැහැ. මේ හොඳ ඉලන්දාරි ගල් ඉලන්දාරියක් ඉන්න කාලෙවත් ඔය එකක්වත් මං කෑවේ නැහැ. දැන් එතන කනවනේ. මේ දිට ලනු කනවනේ ගෙඩි පිටින්. පව් කියලා හිතෙනවා. මට මුන්ට නෑ කිසිම මේ රෂනල් තින්කින් කියන එක. රැඩිකල් තින්කින් නෑ. කවුරු හරි කිව්වොත් මේක තියෙන්න ඕනේ කියලා මේ තමන් ධර්මේ තියාගෙන මේ කවුරු හරි දීපලනුවක් කාලා අයියෝ පෙට්‍රල් පුච්චන තරම්. ඒක ඒ මම හිතනවා ඒක මේ ඥානගත තත්ත්වයක් නැති ඒ වගේ දෙයක් කියනකොට මම මයි ළඟ නැහැ කිසිම ගන්න දෙනවා පැත්තකින් තිබ්බා මමට සිග්නල් දැම්ම දකුණට කැපුවා ගියා ඒක කර්මාකල ඉගෙන ගන්න මම කියන්නේ මේ මම කියන දේ හරි බුදුහාමුදුරු කියන දේ හරි මේකමයි හරි කියලා නැවත අපි මේ චින්තනය මොකද්ද පුස්කාච්ච ගතිය මම තන්නේ කරම දොස් කියන අධ්‍යාපන ක්‍රමයට මට හොඳට තේරෙනවා ඒ කාලෙත් හැබැයි මට ඒක එච්චර ප්‍රසිද්ධ නෑ අපේ මොලේ ලීනියර් කරලා තියෙන දැන් ලීනියර් සිස්ටම් එකට අදලා මේට්‍රික්ස් එකක් වැඩ කරන්නේ එනිසා අපිට මේ අමුතු රැඩිකල් තින්කින් අපි හිතන දෙයට විරුද්ධව හිතන එක අපිට කරන්න බෑ දෙකේ කමල්ලේ දාන්න බැරි ගතියක් තියෙනවා දැන් මේ එකට යන්න හදන්න කරුණාකරලා ෆුල් ලයිසන් එක දෙන්න කරගෙන යන්න වැඩිම හොරොත් මැරෙයි එච්චරයි යන්න දෙන්න වැඩිම හොරොත් මරනවා කොහොමදත් මරනවනේ කොහොමද මරනවා? ඒකට මම කේන්දරේ බලන්නේ නැතුව කියන්නම් මම. මම නැත්තර ඒ තරම් ෂුවර්. ෂුවර් එකටම කියත හැකි මරන වෙලාව විතරයි කියන්න බෑ. අනේ සේරම කියනවා. ගෞරවනීය සාන්වහන්ස පරයන්කේදී මාලත් අධ්‍යක්ීම් සහ ඔබ වහන්සේගේ අනුශාසනවලට අනුව තවදුරටත් කෙසේ වෙනස්කම් කරගත යුතුද දැන ගැනීමට මෙම ප්‍රශ්න ඉදිරිපත් කරමි. මා පරයන්කේ සිටිනා විට මොහොතකින් සියල්ල අමතක වී යයි. එය කාලයකට සම්බන්ධ කර කිව නොහැක. ඇතැම් අවස්ථාවලදී ක්ෂණයකින් මෙන් මෙම தത്വයට පැමිණේ. දැන් ආස්වාසය ප්‍රාස්වාසය නොදැනේ. නිදිමතක්ද ඉන්නවාද නැද්ද කියා නොහැටෙහි. නමුත් අරමුණ තුල කිඳා බසින ස්වභාවයක් දැනේ. දන්නා තැනක සිට නොදන්නා තැනකට නොදැනෙන තැනකට යන බවත් හෝ මතකයක් ආවර්ජනය කරගත නොහැකි තැනකට ගිය බව හෝ ප්‍රකෘති සිහියට පත් වූ විට හැඟියයි. කෙසේ වෙතත් නැවත මූල කර්මස්ථානයේ සිත පිහිටුවේ හැක. ආනාපානයේ නැවත සිදුවේ. එක ක්ෂණත්‍රයකදී නැවත සියල්ල නොදැනේ. මට කිසිවක් නොදැනෙන බව වැටහෙන්නේ නැවත නැවත ප්‍රකෘති සිහියට ආවිත පමණි. එසේ නොආවොත් බොහෝ වෙලාවක් එම ස්වභාවය තුල සිටිය හැක. ඒ නින්දද කියා නිශ්චිත නැත. බොහෝ වෙලාවට ප්‍රකෘති තත්වයට එන්නේ ශාරීරික වේදනා හෝ සිත අනෙකුත් සිතුවිලි කරා ඇදී ගිය අවස්ථාවකදී පමණි. ශාරීරික වේදනාව වරහඟ තුල බෙල්ල උරහිස කකුල් ඊතා තදින් දැනේ. බොහාසයේගේ ඊයේ අනුශාසනාට අනුව වේදනාව දැනෙන්නේ කයේ සිත පිහිටා ඇති බැවින් බව වටහා ගත්තෙමි. වේදනාව අඩුවෙන් ලෙස කයට අනුව ඉරියව් වෙනස් කළහොත් නැවත සැනසුම්දායක ඉරියව්වක් ලැබෙන බැවින් වේදනාව තුරන් වී සහනයක් ලැබෙන බැවින් සතිය කැඩේ දැයි බියක් උපදී. නමුත් අධික වේදනාව නිසා ඉරියව් මාරු කරමි. විතරම් වේදනාව ආවත් වෙනස් සිතුවිලි ආවත් නැවත අරමුණට ඒමට කල්ගත නොවේ. ෂණයකින් මාහට අරමුණේ පිහිටිය හැක. එමෙන්ම වේගවත්ව හිත විසිරී යාමද නැවත ඒමද ඊතා වේගයෙන් එහාට මෙහාට දෝලණය වීම ඇතැම් විට සිදුවේ. එවන් අවස්ථාවල ඇයි මෙලෙස වෙන්නේ කියා සිතට බැන්න අවස්ථා බොහෝය. මගේ මෙම தત્ත්වය තවදුරටත් දෘಢ කර ගැනීමටත් එනම් මේ ලෙසම කරගෙන යන්නද නැත්නම් ඉම්ප්‍රූව් කර ගැනීමට තව කුමක් කළ යුතුද යන්නට උපදෙස් ඔබ වහන්සේගෙන් নমස්කාර පූර්වක ඉල්වා සිටිමි. සමස්තයක් ලෙස ලීනභාවය අධ්‍යක්ීම් ඉඳුරන්ගෙන් වෙන්ව පැවැත්මේ ආශ්චර්ය අත්විඳිමි. අරමුණු අනෙක් සිතුවිලි නැති තැන කිසිදු කම්පනයක් ආතතියක් ආශාවක් නොමැතිව ජීවත් වීමේ සැහැල්ලු ස්වභාවය නිතරම අත්දකිමි. පාවෙන ස්වභාවයක් ඇයි අපි මෙතරම් දැඟලුවේ යන්නත් හැඟේ. මේ ශූන්‍ය භාවයට ඇල්මක් ඇති විදිය යන්න සැක සහිතයි. දරුවන් සරණයි. ප්‍රශ්න දෙකක් වගේ අහන්න හිතාන්ට නමුත් දෙකටම වගේ උත්තර ලිඛිනේ ලේපනේ තුරම ලියලා තියෙන කැන් ලියමනේ දක්ෂයි කියලා. එකක් තමයි මට අහන්නලා තිබුණ ප්‍රශ්නේ මේ මොනවාක්වත් දන්නේ නැති තත්ත්වෙට ගිය බව දන්නේ කොහොමද කියලා. මේ පළවෙනි වාක්‍යය පටන් අරගන්නේ මම බොහොම ඉක්මන නොදන්න බවට යනවා. නමුත් පස්සේ ලියලා තියෙනවා මම නැවත ඒකට ආපු ගම මම දන්නවා කලින් ඉඳලා තියෙන්නේ. නොදන්න තැනකට කියලා. ඊට පස්සේ මට අහන්න ඕන ප්‍රශ්නේ තමයි මේ දෙක මොනවද දන්නේ නැති තත්ත්වේ සහ දන්න තත්ත්වේ කියන දෙකෙන් තමන් වැඩියෙන්ම අගය කරන්නේ කෝකද කියලා. දන්නේ නැති එකද හොඳ භාවනා දියුණුව කියලා කියන්නේ දන්න එකද කියලා. ඒකටත් ඒ ඒ වාක්‍යය පොඩ්ඩක් මට කියවුණා දෙකේ අන්තිම වාක්‍යය ඉස්සලගේ. ඉස්සලගේ අන්තිම වාක්‍යය ඒකටත් උත්තර දීලා තියෙනවා. අන්තිම වාක්‍යෙට ඉස්සල වාක්‍යය. මගේ මෙම தත්ත්වය තවදුරටත් දෘಢ කර ගැනීම එතන ඉඳලා මේකේ මමුළු කොලේම කියවන්න. නෑ නෑ නෑ ඒ කීප එකට පස්සේ ගෑල්ල. මේ ලෙසම කරගෙන යන්නද නැත්නම් ඉම්ප්‍රූව් කර ගැනීමට තව කුමක් කළ යුතුද යන්නට උපදේශ වහන්සේගේ নমස්කාර පූර්වක ඉල්ලා සිටමි. සමස්තයක් ලෙස දීන භාවයේ අත්දැකීම් ඉදurangෙන් වෙනව පැවැත්මේ ආශ්චර්ය අත්විඳිමි. අරමුණු අනෙක් සිතුවිලි නැති තැන කිසිදු කම්පනයක් ආතතියක් ආශාවක් නොමැතිව ජීවත් වීමේ සහැල්ලු භාවය නිතරම අත්දකිමි. පාවන ස්වභාවයක් ඇයි අපි මෙතරම් දැඟලුවේ යන්නත් ඇඟේ. අන්තිම වාක්‍යයට ආවේ නැහැ. අන්තිම වාක්‍ය මම කියන්නේ අන්තිම වාක්‍යෙද ඉස්සල වාක්‍යය කියලා දැන් වාක්‍ය 15ක් විතර දුන්නා ඉල්ලන්න නැතුව මේ මේ ශූන්‍ය භාවයට ඇල්මක් ඇති වෙනවා එයාට තේරිලා තියෙනවා මේ නැති භාවයට ඇල්මක් ඇති වෙයිද කියලා ප්‍රශ්නේ ඒකෙන් මගේ ප්‍රශ්නෙට උත්තරයකොත් හම්බෙලා තියෙනවා ඒ කියන්නේ තියෙන භාවයට වැඩිය ශූන්‍ය භාවයට කැමැත්තක් ලකුණු ලැබෙන ගතියක් තියෙනවා ඊට පස්සේ යටින් අදහසක් එනවා ඒ ශූන්‍ය භාවයේ වඩා අමාරුම උපයාගත්ත දෙයක් නිසා ඒකට ඇලීමක් එයිද කියලා. එනිසා ලියමනේ දක්ෂයි. ලියන්න දන්නවා. ඒ වුණත් මම නැවතත් අහනවා අන්තිම වාක්‍යය තිබේ නැහැ කියලා හිතමු. මට මේ ශූන්‍ය භාවයට මනාපයක් ඇයිද කියලා හැකයක් තියෙනවායි කියලා. මං ඒ ලියපෙක නයින් ඇහුවොත් මේ මුල්ම වාක්‍යය සඳහන් වෙන විදිහට කිසිවක් නැති ලියන භාවයට ගිය නොදන්න ඒ තැනට ගියාට පස්සේ ඒකටද තමන් වඩා ප්‍රිය. එහෙනම් තමයි අරමුණු දැනෙන ඉන්න බව දන්න අවස්ථාවද මේ දෙකෙන් කොයි එකද හිත වඩා දියුණු භාවනා අවස්ථාව කියලා කියන්නේ කියලා ගත්තොත්. ස්වාමීන් වහන්සේ ශූන්‍යභාවයේ මම කැමතියි. ඒ කියන්නේ මම දැන් දවස් කීපයක ඉඳලා භාවනා කරද්දී මුල් දවස් දෙක තුන තුල මට ඇත්තටම හරියට සතියක් පිටුනේ නැහැ. ගොඩක් වෙලාවට නිද්දා ගතියක් තමයි මට දැනුනේ. නමුත් මේ ඊයේ හවසේ ඉඳලා සහ අද ලොකු වෙනසක් මට ඇති වුණා. ගොඩක් මං අත්දැක්ක මේ ශුන්‍ය භාවයක්. ඒ කියන්නේ අරමුණු නැති වෙලා නැති වෙලා මාව නිකන් පාවෙනවා වගේ ස්වභාවයක්. කිසිම දෙයක් දැනෙන්නේ නැති ස්වභාවයක්. ඉන්නවද නැද්ද කියන දෙයක් මට දැනෙන්නේ නැතුව ගියා. ඒක තිකැස්සකෙමින් වගේ ආපහු මට ඒක දැනෙන්න පටන් ගත්තා. ඒ දැනෙන වෙලාවත් දැනගත්තම මම ඉස්සෙල්ලා ඉඳලා තියෙන නිද්‍රාශීලී ස්වභාවයක කියලා. ඉතින් ඒකට ගොඩක් හිත ඇල්ම වුණා මේක නේද අපි ලබන සුවය කියලා දැනීමක් දැනුණා. ඒකටත් තණ්හාවක් ඇති කියන සැකය මගේ හිත තියෙනවා ඒක වරදක්ද කියන එක. මගේ ප්‍රශ්නේ ඊට ඉස්සෙල්ලා ඒකට මම එනවා. ඒ කියන්නේ භාවනා කරලා කරලා අපිට මේ තැම්බිච්ච පිපිඤ්ඤ කැල්ලක් කරුවා ගෙවිලා ගෙවිලා රූප සංඥාවට ගිහලා පස්සේ රූප සංඥාවෙත් එහාට ගියයි කියලා මොනවාක්වත් දැනෙන්නේ නැහැ. ඊට පස්සේ ආයෙ ගැස්සුණාට පස්සේ එනවා මම දැන් ඉඳලා තියෙන ගැල්ලන දන්නේ නැති තැනක කියලා. ඒකට මම මේ අධ්‍යක්ම ලැබු එක නායකින් සම්නිවේදනයක් කරගන්න කැමතියි. සාකච්ඡාවට ලක් කරන්න කැමතියි. මේ මොනවත්ක්ම දැනෙන එකද වඩා හොඳ නැත්නම් යන්තම් මොනවද දැනෙන එකද කියලා. යන්තම් දැනෙන එක. ඒකට යා මේ මොනවත්ක්ම නොදැනෙන එක හොඳයි කියලා හිතුවයි කියන්නේ. <coughs> අරමුණ නැති එක හොඳයි කියලා පිළිගත්තයි කියලා මම ප්‍රකාශයක් කරනවා ඒ වුණාට ඒකේ අනතුරක් තියෙනවා නොදැනෙන එක මොනවාක්වත් දැනෙන්නේ නැහැ ඒක හරි බව දන්නවා මෙයා නමුත් තාම භාවනා වැරදි එතකොට මම එයාට කියනවා නිස්සද්ද වෙන්න කියලා මං අහනවා සබාවෙන් ඒ තරම් භාවනා කරලා ලබාගත්ත මේ උත්තරම වූ මොනවාක්වත් නොදැන තත්වයේ තියෙන වැරද්ද මොකද්ද කියලා මම ප්‍රකාශ කරන වැරදි කියලා මං කැමති අනික් කට්ටිය කතා කරලා දකින්න. ඇයි ඒක වැරදි කියන්නේ? නැත්නම් මං කියන දේ පිළිගන්නවද නැත්නම් මට විරුද්ධව මේ සාකච්ඡාවකට එනවද කියලා. මං කියනවා ඒ නොදන්නම தත්තට ගියත් තාම වැරදි. මං කියන එක පිළිගන්නවද නැත්නම් මේ මහත්ය කියන එක පිළිගන්නවද? නැත්තම් නිින්ද යනවා ඔයගොල්ලෝ. ඒකයි දැන් තුනට කාලා වෙලා. භාවනා කරගෙන කරගෙන යනකොට ගෙවි ගෙවි ගෙවි කියලා නැතිම தත්ත්වයටපත් වෙනවා. ඉතින් එයා කියනවා නැතිම தත්ත්වය හොඳයි කියලා. මම කියනවා නෑ ඒක ඒක තරද්දක් තව තියෙනවා. ඒ කියන්නේ අනිත්‍ය පැත්තෙන් බලනකොට නම් අනිත්‍ය වෙන තියෙන ඔක්කොම ගෙවම් කරලා මෙයා. දැන් තියෙන හිස්තන. ඒ කියන්නේ දැනගෙන හරි නැතුව හරි යගෙන නේකට කැමතියි කියලා දැන්. මොනවාර තියනට වැඩි හොඳ නැති something is better than nothing කියලා අපි කියන්නේ. අපි කියනවා nothing is better than something කියලා. ඒක ප්‍රශ්නේ උත්තරය භාගයක් හම්බ වෙනවා උත්තරේ ඈ ඕ ඒකට කැමැත්තක් ඇති වෙන්න ඉඩ තියෙනවා දැන් යා අන්තිම ඉවර කළ තියෙන සර්චනේ එතනින් මට බයක් තියෙනවා දැන් මං උපේලා උපේලා අන්තිමට ගිහිල්ලා ගෙවිලා ගෙවිලා ගෙවිලා ගිහිල්ලා මොකක්වත් නැත්තෙන්ද ගියා ඒක මං දන්නවා ලොකුමයි ජයග්‍රහණයක් කියලා නමුත් මට මේකට කැමැත්තක් ඇයිද කියලා යටි බයක් තියෙනවා ඒක ඔය වගේම ආවෝ ඇලන් මැතිරාමි සාකච්ඡා කරද්දී ඉතින් මේ අපි සාමාන්‍ය භාවනා කරලා යොමු කරන්නේ ඔතෙන්දනේ. නමුත් එතන ගියාට ඉවර නෑ වැඩි. ඉතින් එතන ඉන්න කෙනෙක්ව සාමාන්‍ය මේ තියෙන හරියක් කෙලස් කියලා ඔබ හන්සේ කියනවනම් මේ සියරම කෙලස් ගෙවුනට පස්සේ ඉතින් ඒකේ මොකද්ද තියෙන වැරද්ද කියලා. මං කිය එහෙව් තත්ත්වෙට කැමැත්තක් ඇති වෙන්න පුළුවන්. ඒක අනිත් දවසේ ආවේ නැත්තම් පශ්චාත්තාප වෙනවා. එතකොට ආයෙ ඒක දුකක් වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ අපි ගෙනියන්න හදන්නේ ওই අයන වයන වලට නෙමෙයි ඔතෙන්ට ගෙනියන්න හදන්නේ. ගිරිවල ගෙවලා ගෙවලා ගෙවලා තියෙන හරි ඔක්කොම ගෙවම් කරනවා. ගෙවම් කරලා පෙන්නනවා සාපේක්ෂව නැති තැනකට යනවා. එතනදී ඔබ දන්නේ නැහැ. කාට පස්සේ දන්නවා සාපේක්ෂව මෙතන මොකුත් තිබුණ නැහැ කියලා. ඒක අකින්චඤ්ඤායතනේ සහ නේව සංඥා නාසඤ්ඤා දෙක අතරමැද රූප ධානවල පෙන්නන දේ. අකින්චඤ්ඤායත කියන්නේ මොකක්වත්ම නැහැ. අකින්චනම්. හැබැයි කියනවා ඒක නෙවෙයි නිවන අර කිව්වා වගේ. ඒ මොකද ඒකට කැමැත්තක් ඇති වෙනවා. මේ හුඟක් ට්‍රැෆික් ජෑම් එකේ හිටපු මිනිස්සෙක් ෆ්‍රී වේ එක හම්බුණා නම් ඌ ඇරලා දාලා යනවනේ ඒකට ට්‍රැෆික් ජෑම් එකට සාපේක්ෂව දැන් හම්බෙච්ච පාරට කැමැත්තක් ඇති වෙනවනේ අනතුරකට හේතු ඉඳ තියෙනවනේ ඒක හිරේ නිසා ඒ නිසා දැන් මේකයි ඇතිවෙච්ච ට්‍රැෆික් ජෑම් එකයි එහෙම නැත්නම් මේ සම්පූර්ණ මොනවත් නැති එකයි ලාවට යමක් තියෙන එකයි දෙකටම සමහිත ඇති කරගන්නවා කියන එක හිතා ගන්න පුළුවන්. තිබුණත් එකයි නැතත් එකයි කියන එකට. ඒක තමයි නේව සංඥා නාසඤ්ඤායතද මන් දන්න විදියට. සංඥා යම් කිසි ප්‍රමාණයක් තියෙනවා සංඥා නැති තැනක් තියෙනවා සංඥා නැත්නම් නැත්නම් බව දන්නේ නැහැ. මේ ආයේ සංඥාවක් කරනකොට දන්නා තිබුණයි කියලා. බුදුරජාණන්සේ කියන ඒකටත් කැමැත්තක් ඇති වෙන්න ඉඩ තියෙනවා කියලා. එතෙන් තමයි බුදුරජාණන්සේ එන්නේ ඉස්සරහටලා හිටපු තැන. මේ නේව සංඥා නාසඤ්ඤායතන කියලා කියන්නේ නැති තැන දන්නවා නැත්නම් සාපේක්ෂව ඇති තැන දන්නවා දෙක අතර හොඳටම දන්නවා සාපේක්ෂතාවය. මේකටවත් මම කියන්න එපා. මේකවත් මගේ කියාගන්න එපා. මේකවත් මගේ ආත්මය කරගන්න නැතුව මේකත් මනසෙම தත්වයක් බව තේරුම් අරගන්න. අපි කොච්චරක් අතෙන්ද යන්න ඕනද කියලා බලන්න. එතෙන් යනකම් ඒක උතුම් කරගෙන යන්න වෙනවා. ගියාට පස්සේ කතරින්ද. පෝල් පෝල් වෝල්ට් එක තමයි. උඩටම යනකම් පෝල් එක අහියෙන් අල්ලගන්න. ඊටසේ පෝල් එක විසිකරන ගෙම්මෙන් තමයි අනිත් පැත්තට පයින්න ඕනේ. ඒ නිසා මේ තියෙන හැටි ඔක්කොම ගෙවන් වෙනකන් යන්න. හැබැයි ඒකත් නිවන නෙමෙයි. නිවන කියන්නේ ශූන්‍යතාවයක් නෙමෙයි සාපේක්ෂ ශූන්‍යතාවයක්. ඉතින් බුදුජානනාංශයේ තියෙන මේ අෂ්ටලෝක ධර්මේ කම්පා වෙන්නේ නැහැ. නැත්නම් මේ తాදී ගුණය කියන එක මේ කාම ලෝකේ ඉන්න මිනිසුන්ට තේරුම් කරලා දෙන්න අමාරුයි. මොකද එයා ඉන්නේ තාම මේ නැති භාවයක්වත් පිළිගන්න බැරි. ඒකටත් කලන්ත හැදෙන, ඒකටත් බය වෙන, ඒකටත් නූල් බඳින, ඒකටත් ගැහෙන මිනිස්සු. ලක්ෂ වාරයක් යන්න අරින්න. ඒකට යනකොට ලක්ෂ වාරයක් මැරෙනවා. ගැහෙනවා, වේවුලනවා, දාඩිය දානවා, ගිනි කඳු, සුනාමි, ටොනඩෝ ලක්ෂ කෝටියක් යනවා. ගිහිල්ලා යන්තර උපයගත්තට පස්සේ කෙනෙකු කිසි කරපන් කියන. බුදුදහමස කියන්නේ අලත්තං යදිදං සාදු නාලත්තං සුන්දරාමිති. උබයේ නේව සෝතාදී දුක්ඛංග ප්‍රතිවත්තති. ඔබට යමක් ලැබුණා නම් හොඳයි. සාදු. නොලැබුණා නම් ඒක සුන්දරයි. නාලත්තන් සුන්දරාමිති උබයේ නේව සෝතාදි ලැබුණත් නොලැබුණත් ඔබ නොසැලෙන මනසක් තියෙනවා හරියට ගහක් ළඟට ගිය මිනිහෙක් ඒ ගහේ පළතුරු නෑ කියලා ගහට බනින්නේ තිබුණොත් කනවා නැත්තම් ඉතින් ඔන්න අම්මට තාත්තට නම් බැන්නේ නැහැ කි ආණ්ඩුවට නම් බැන්නේ නැහැ කි ගහකට බනින්න බෑනේ. රුක්ඛංග ප්‍රතිවත්තති. ගහකට ළඟට ගිය මේක වගේ ආපහු එනවා. ඔගොල්ලෝ කියවලා තියෙනවද දන්නේ නැහැ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කට්ටියත් එක්ක යනකොට මේ අත්තික ගහක් ළඟට යනවා. ගිහිල්ලා ගෙඩි ඉල්ලන්න යනකොට ගෙඩි නෑ ගහේ. ඊන්සේ සාප කරනවා. ගහ මැරෙනවා. බුදුරජාණන් කියන්නේ ගහක් ළඟට ගිහිල්ලා ගෙඩි නැත්තම් ගහේ දෝෂයක් තිබි මිනිස්සු උඹේට තාදී ගුණේ නෑ. උඹ හැරලා ඵලයන් ගහ මරලා වැඩක් නෑ. ඒ වගේ මෙතෙන් ගියාට පස්සේ <clears throat> අපිට තේරෙනවා අපි මේ කතා කරන ලෝකේ මොනතරම් ළමා ලෝකයකද අපි මේ ඉන්නේ. අපි මේ රණ්ඩු කරන්නේ මොනවටද? අපි මේ භාවනා ලෝකේ කියලා මොකද්ද අල්ලගෙන තියෙන්නේ? නමුත් මේ ශාස්ත්‍රුන් වහන්සේලා අතර බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වන්න හදන මේ සාපේක්ෂතාවය. ඒ වගේ මේ උපරියම උපයාගත්ත දේ <clears throat> මේ සල්ලි නෙමෙයි, බුදලේ නෙමෙයි, ආධ්‍යාත්මික උපයාගත්ත උපරිම දේ. බිම දාලා පාගනවා වගේ එකක් කතා කරනවා. අමාරුයි. ඒ හිතක් පතව පපුවක් තියෙන කැවුත්තක් තියෙනකොට කරන්න බෑ. එහෙම නැතුව ඒකට යන්න බෑ. නිසා අටුවාචාර්යන් වහන්සේ සඳහන් කරනවා ගඟක් නම් මේක. මේ උරේ ඉන්න මිනිස්සේ කෑ උරට පනින්න පීනන දන්නෙත් නැත්තම් ගඟේ කිඹුලොත් ඉන්නවනම් මේ අන පරතුර ඉතාම බය ජනකන ඒ මිනිස්සයා මෙතෙන්ට ඇවිල්ලා දැනගන්නවා මේ රජේ හිටියොත් මරණේ. එහා පැත්තට යන්න ඕනේ. එතකොට මේ ගහකින් ආපු අත්ත කෙලිච්ච ලණුවක් වැලක් තියෙනවා නම් එයා මේ පැත්තේ ඉඳලා පණ එපා කියලා පයින්වර ලණුවට. පැනපුවට බසියක කොච්චර හයියෙන් බදා ගන්න ඕනද කියලා හිතන්න අර පයින් පිම්මට ඒත් එක්කම වැලට මොකද වෙන්නේ මේ පැත්තට. ඒතර මෙහා කෙලවරට ගිය වෙලාවේ වැල අතාරියේ නැත්තම් මොකද වෙන්නේ? හිතපොදන්න වෙන්නේ. ඊට පස්සේ මෙතෙන්දිත් අල්ල නැතුව ආපහු ගියාට ගිය සැරේ විතර යන්නේ නැහැ. දන්නවනේ පෙන්ඩියුලම් තියරි එක. නිසා පළවෙනි සැරේම අර සක්කුමුක්කේ පැනපොගම එයා කෙලවරට ගිහිල්ලා වැටෙන්නෙත් ඉවුරෙත් නෙවෙයිලු. යම් ප්‍රමාණයකට දම්බි ගහන්න පුළුවන් වතුරකට වැටෙනවා කියලා අට කතා චාන්ගේ. ඒත් කමන්නේ දැන් මේ රාජධානිය නෙවෙයිනේ. ඊට පස්සේ දම්බි ගන්න ගහන එහා පැත්තට ගියාට පස්සේ ආය අර වැලට වැඳ වැඳ ඉන්න ඕන දෙයක් නැහැ නේ. ඉතින් අපි ධර්මයේ අල්ලලා තියෙන්නේ කොහොමද? අපි මේ පිංකම් කරනකොට කොහොමද පිංකම් කරන්නේ? කුසලතාවය කියන්නේ කොහොමද අපි තේරුම් අරගෙන තියෙන්නේ? ඉතින් ඒ නිසා තියෙන දේ ඔක්කොම ගෙවම් කරන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. බෑ ගෙවම් කරනකොට සීල්පුතිය නැති වෙනවා, ක්ලාන්ත වෙනවා, දඟලනවා, සහලවනවා. ඉතින් ඇයි හදෙන්නේ මෙච්චර මහන්සිලා මුඩේ ගහගෙන හම්බ කරපු දේවල් නෙමෙයි මේක නැති වෙනකොට අඩු ගානේ මානවයිතිවාදිකම් පිළිබඳ හරි හටන කරන්න එපායි. ඇඟත් ඒ දේ කරනවා, හිතත් ඒ දේ කරනවා. ඒකල අන්තිමට ගියාට පස්සේ හම්බ වෙන ශූන්‍යතාවයත් නාභි වදිති නාජ්ජෝස තිත්තති නාභිනන්දති. ඒකත් මම කියන්නේ ඒකත් මගේ කියන්නේ කිව්වොත් ආය නොලැබුණොත් පශ්චාත්තාප වෙනවා. දැන් මේ මහත්තයා කියන්නේ ලැබිලා ආසාවක් ඇති වෙයිද කියලා බයක් වෙනවා. ඒක නැතුව ආස කරා නම් ඊගාදසේ නොලැබී යාම ඒක නොලැබෙනකොට ඉතින් හිතනවා මේ පායපු නිසා වෙන්න ඇති. එහෙම නැත්නම් කවුරු හොුණීමක් කරලා වෙන්න ඇති. එක්ක හිල් කැඩිලා වෙන්න ඇති. එක්ක සතිය කැඩිලා වෙන්න. බොළුව දෙන පෙරක දෝරුකම් වල කෙලවරක් නැහැ. ඉතින් අපි ලක්ෂ කෝටි වාරයක් හිතන්නේ මේ දෙකම තියෙන තැනට ගිහිල්ලා නොදැක්කා වගේ දඬන් නැති දැනුන් නැති කෙනෙක් වගේ දෙකටම తాදී ගුණය නොසැලෙන මනස කියන එක හිතන්න වෙන ආගමක හිතන්න මේ වගේ දෙයක් ප්‍රකාශ වෙලා තියෙනවා කියලා හිතන්න පුළුවන්ද කියලා දෙයියෝ යමව්වේ මේක අනම්මනම් මේ බයිලා කතත් එක්ක ඕව කරන්න බෑනේ අඩු ගානේ බුදුහමරෙක්වත් කරන්න බෑ කියලා මං කියනවා මොකද මෙච්චර අමාරුවෙන් උපයාගත්ත දේ මේ මොනවත්ක්ම නැති එක අතාරින්න බලන්න හිටපන්. මේක අල්ලපන්. ගලවන්න පුළුවන් වෙන විදිහට සුඛනම විදිහට අල්ලන්න ඕන. ලේසියට අල්ලන්න පුළුවන් එකක් නෙමෙයි. අල්ලන්න ඕන අතාරින්න පුළුවන් විදිහට. ලෑස්තිද? එකක් කතා කරන්න බිල්ල වගේ මට හොන්දට තේරෙනවා. මට ওই පොඩි දේවල් පට ගන්නකොට තේරෙනවා. අල්ලපියව අල්ලගත්තේ උන් අල්ලපු දෙයට අහු වෙනවා. අල්ලගත්ත දෙයට අහු වෙනවා. ඒක ආය අහන්න දෙයක් නැහැ. රැල්ලට ගියොත් රැල්ලට වැටෙනවා. රැල්ලට ගියොත් රැල්ලට වැටෙනවා. ඒ නිසා දැනට අල්ලගෙන ඉන්න තැන මතක තියාගන්න. ඒක අපිට බැරි නම් කවදාකවත් එහා පැත්තට යන්න බෑ. එහා පැත්තට ගියත් ඒකත් අල්ලන්න දෙයක් නැහැ. ඒකත් තව එකක් අල්ලන්න ආධාරකයක් කරගන්නවා මිස. ඉතින් එහෙමනම් අපි දැනට නිවන් දැකලා නෙන්නේ. ඕක තමයි නිවන කියන්නේ. අල්ලගෙන ඉන්නේ මේකයි කියලා දන්නවා. මේක අතහැරියොත් තව හොඳ එකකට යන්න බව දන්නවනම් මොන මගුලටද මේක රැක ගන්න උත්සාහ කරන්නේ? අපිට කණ්ඩ තියෙනවා නම් අපිට බොණ්ඩ දෙනවා නම් අපිට මොකද උඩියහල කියන්නේ? මොකද ඉතින්ද කියන්නේ පද හතරක් තියෙනවා. අපිට කණ්ඩ දෙනවා නම් අපිට ඉන්න දෙනවා නම් අපිට බොණ්ඩ දෙනවා නම් තව මොනකෙන් ගෙතියටද තවත් රණ්ඩු කරන්නේ කියලා හොඳ ඩෝපකාරකේ සින්දුවක් තියෙනවා. ඔක්කොම තියෙනවා. අපි වැඩ ඉවර නැහැ. අපි දන්නවා මින් යහට හැම වෙලාවෙම මේට වැඩිය සියුම් තරම්. ඒසොට මේක යනවා. හැබැයි ඒකත් අල්ලන්නේ නැහැ. ඒකට ගිහිල්ලා ඒක අභියෝග කරන්න එපා. ඉවරද කියලා අහන්න මේක හොඳට පදම් වෙන්න. ඒකට පේනවා තවත් සියුම් එකක්. ඒක අල්ලන්නේ මොකටද මේ කතාවේ? ඉතින් ඒකට ජොලියනේ ඉන්නේ අපි හැම වෙලාවෙම එnde end නිකන් වැලි කඩදාසිය මදිනා වගේ. ගෙව ගෙව ගෙව ගෙව ඉන්නවා. ඉතින් මං කියන්නේ මට නම් කියන්නේ ඕක දැනගත්තට පස්සේ ආයෙ නෙමෙයි නක් හිතන්න යන්න එපා. We are on the way. Wherever you may be, you are on the way back home. එච්චරයි සෙන් බුද්ධ ධර්මයේ කියන්නේ. නිකන් අපි අච්චර කරන්න තියෙනවා, මෙච්චර කරලා තියෙනවා. කතා නැහැ. කොයි එකක් කරනවා. තියෙන හරියක් ගෙවම් කරන්න. ඉස්සරහට එන දේ ප්‍රකට මොකද්ද? අරමුණු කරන්න යන්න. ඒක ඊට පස්සේ ගෙවෙනවා. ඒක අරමුණු ගියාද එයා යන්නේ නැහැ. ඒක ලුණු ගෙඩිය පොත්තක් ගලවට අර පොත්තක් යට එක తీරනවානේ. ඒකේ වැඩි සියුම් ඒකත් ගලවනවා. ඒතකොට තව එකක් හම්බ වෙනවා. ඒකත් ගලවනවා. ඒකෝට දන්නවා කොහොම කරුවක්වත් ඕක ඇතුලේ හර පද්ධතියක් නැහැ. ඒ ගැළවීමේ සොමිය තියෙනවා. මේ සූරා බලන්න. සූප් සූප් පුරන්නේ. සූරාලා බලන්නේ කියලා අර පොඩි සින්දචනව සින්දුකාය ඒ දවසට කියන පොඩි පොඩි සින්දුකාරයද මොකද්ද කියලා තෙන් සූරාලා බලන්න කියලා. සූරණ එක තමයි කරන්නේ. ඒක මතුනට ඒක සූරනවා. ඉතින් ඒ නිසා අම්මු ජොලි බිස්නස් එක මේගොල්ලෝ අපරාධ පෙට්‍රල් පුච්චගෙන ධනිස් කාගෙන මඩ කාගෙන නිවෙස් වල හැදිච්ච උන් වගේ මිරිරි කගඩ ගාන. හරිම සන්තෝෂයි ඒක දිහා දකින්නකොට කවට හරි එහෙම හදලා පිස්සු හැදෙනවා නම් මට පුදුම සතුටක් එනවා. <laughs> එනකොට පිස්සුම කෙලෙලා යනවා නම් ඒත් ඒකෙලෙලා බැරිරම යනවා නම් ඒකට තමයි යේසුස් වහන්සේ කියන්නේ රිඩෙම්ෂන්. මම බලා වෙන්නේ දුක් ගන්නවා. මම ඕක මේ දුක් විඳින මේ අනික් කට්ටිය වෙනුවෙන් කියලා ඌ බොරුවට ලකුණු දා ගන්න හදනවා. අපි එහෙම නැහැ. මේ මගේම වැඩකට යන්න පුළුවන් හරිය මැරෙන්න ඉස්සෙල්ලා. දෙද වෙන්න ඉස්සෙල්ලා. වයසට යන්න ඉස්සෙල්ලා වරෙන්. කතා කරන්න වරෙන්. දැන් මේ අපි ඉන්ටෙන්සිව් කේ යුනිට් එකේ ඉන්නේ එන්න පුළුවන් රැද්ද දෙද වරෙන්. ගෙදර ගියාට පස්සේ බෑ. අපි යනවා ඊගා ප්‍රශ්නේ. ගෞරවණීය ස්වාමීන් වහන්සේ මේ මොකද්ද කියන්න තියෙනවද මොනවද? හරියට. හරි. ගෞරවනීය ස්වාමීන් වහන්ස භාවනාවේ පළමු හා දෙවන දිනයන්හිදී සිතට නැගෙන සිතුවිලි මෙතකයි කියා නිම කළ නොහැකි විය. නමුත් දෙවන දිනේ අගභාගයේ පටන් අද දක්වා මගේ සිතුවිලි මනසට ගලා එන ආකාරයේ වෙනසක් අත්දැකීමි. එය දැන් ඉතාමත් අල්ප ප්‍රමාණයක් විය. පරයන්ක භාවනාවේ පෑ තුලදී එම සිතුවිලි ප්‍රමාණය 10ත් 15ත් අතර සංඛ්‍යාවක් ලෙස ගණන් කළෙමි. එම සිතුවිලි පැමිණි විගසම ආනාපාන සතිය කෙරෙහි නැවත හිත යොමු කෙලිමි. මේ මා ආහාර ගන්නා අවස්ථාවේදීත් බින්දට යන අවස්ථාවේදීත් හා භාවනාවේ නොයෙදෙන අනෙක් අවස්ථාවවලදී පුරුදු කෙලෙමි. එම සිතුවිලි සිතට පැමිණි බවත් නැවතත් ආස්වාසය හා ප්‍රාස්වාසය පිළිබඳ සිත යොමු කිරීම නිසා සිතුවිලි දුර දිග යාමනම් නොදක්නා ලදී. මේ ආකාරයෙන් දිගටම සිදු කරගෙන යාම නිසා සිතට ඊතා සහනයක් ලැබුණි. ගෞරවනීය සාමිවහන්ස මගේ මේ ස්වභාවය තවත් වැඩි දියුණු කර ගැනීමට උපදෙසක් පතමි. ත්වන් සරණයි. පැයෙන් දෙපා ස්මාර්ට් වෙන්න හදන්න එපා. ඇක්සලරේට් කරන්න යන්න එපා. එච්චරයි මට කියන්නේ. ඔය අල්ලගත්තම ට්‍රෙන්ඩ් එක එහෙම අරයි යන්නේ. මේ කල්ප කෝටි ගාණ කෙවුව මේ හම්බ වෙච්ච වෙලාවේ මේ දවස් දෙක ඇතුළත ඉවර කරලා යන්න හදන්න බෑ. හමුණාට පස්සේ ස්තුතිවන්ත වෙන්න බුදුහාමසන්ට. ස්තුතිවන්ත වෙන්න ධර්මයට. ස්තුතිවන්ත වෙන්න සංඝයාට. ස්තුතිවන්ත වෙන්න සීලෙට. එල පේස් එක කඩා ගන්න එපා. ඇක්සලරේට් කරන්න ගිය ගමන් පඬිතිව සමාජයට එහෙම එහෙ කරති අතිපඬිතිව සමාජයේ පඬිතිව සමාජයට මෙහෙ කරති අතිපඬිතිව සමාජයේ එහෙම එහෙ කරති කියලා එකක් තියෙනවා. ඉතින් ඕක එහෙම එහෙ කරගන්න එපා. ඔයටට පැහෙන්න යන්න එපා. ඔය ගාන දිගට අරගෙන යන්න. එතකොට තමයි මේ සමාජයත් එක්ක ethics එක්ක තමන්ගේ ආර්ථිකයත් එක්ක ලස්සන ලෝක හැඩ ගැහිලා ඉන්නේ. ආසයි ඒක ඇත්ත. මම දන්නවා. ඒ වුණාට මේ ආසාව තමයි අපි මේ නැති කරන්න හදන්නේ. පාර හරි බව දැනගන්න ඊට පස්සේ normalize වෙන්න. පුළුවන් තරම් යන්න අරින්න කාටත් තේරෙන ගමන. ඒ නිසා හදිසි වීම විතරයි මම දකින්නේ අනිත් එක පිළිබඳව මම විචනය කරන්න යන්නේ. ඒක තමයි මම කිව්වේ එහෙම ශූන්‍යතාවය ලැබුණා දේ ශූන්‍යතාවයත් විසි කරන්න ඕනේ. ඉස්සෙල්ලා හිතවිල් නම් අයිති වෙලා තියෙන එක ගෙවලා ඉවර කරන්න. වේදනා නම් අයිති වෙලා තියෙන වේදනා ගෙවලා ඉවර කරන්න. සද්ද නම් මස්ප්‍රත්‍යය ඒක ගෙවලා ඉවර කරන්න. ඉවර කරලා බැලුවට පස්සේ කියන දැන් හම්බෙලා තියෙන ශූන්‍යතාවයට බැඳෙන්න එපා. බැඳුනොත් ආයෙ කැයි යන්නේ දීලා හොටු ගෑණි ගත්තා වගේ වෙනවනේ. අර දින දේ. කැයි ගෑණි දීලා හොටු ගෑණි ගත්තා වගේ. කැයි යන්නේ දිකස කරලා හොටු ගෑණියක් ගන්න. දෙකෝ කෙලවත් එකයි. ඉංග්‍රීසි දීලා මිනිස් ගත්තා වගේ. ඒකත් විසි කරන්න පුළුවන් කියන එක සාමාන්‍ය ගේමට කැතයි. උඩට නැගිට ඉදුවා ගසපු ඉනිමකට පයින් ගහපු කතාවනේ තියෙන්නේ. එනි ඉස්සන්වනේ බෝඩ් එක ලොකුවට ඇඳලා තියෙන ඉනිමකට පයින් ගහව ෆොටෝ එක. මුළු පිටියක් පුරා ඇඳලා තියෙනවා. කට්ටිය උඩට ගිහිල්ලා ඉනිමකට පයින් ගහව. ඉතින් අපේ අපේ ජම්ම ගතිය මේකයි උදව් කරන එකට පයින්. ඒක ඉතින් ඈ ඒ ඒක තමයි ඇඳලා තියෙන්නේ. ඒක තමයි ඇඳලා තියෙන්නේ. කඳ උඩට ගිහිල්ලා උඩට ගිහිල්ලා ආයෙන්න හිතනවා නිනවක තිබ්බොත් නිනවට පයින් ගන්න. ඒ නිසා ගුණ මකෝ જાතියක් නිස්සන්නවනේ ඉන්නේ. උඩට කොට වෙන්න උදව් කරමින්නේ මකට පයින් ගන්න જાතිය. බුදුහාමුදුරුත් ඒක තමයි කියලා තියෙන්නේ. හැබැයි ඒක ගුණයක් විදිහට කියලා තියෙන නුගුණයක් විදිහට නෙවෙයි. නිසා ඉදිරිපත් වෙන දේම තමයි උදව් කරන දේ ගෙවෙන කම්ම යන්න. හැබැයි ඒක නිවන නෙවෙයි. ඊට පස්සේ ලැබෙන විවේකයටත් පයින් ගන්න. පයින් ගන්නවා කියන්නේ අතහැරලා දාන්න. අවසරයි ස්වාමීන් වහන්ස ආනාපානය මෙනෙහි කිරීමෙන් විනාඩි 5කට පමණ පසුව හුස්ම තුනිවි යන ගතියක් දැනේ ඇඟේ සැහැල්ලු බවක් දැනේ ඒ සමග ලා නිල් පාට රෑ අහස වැනි පාටක් දක්නට ලැබේ ඒ දෙස බොහෝ වේලාවක් බලාගෙන සිටිය හැක අරමුණු එන්නේ නැති තරම්ය අරමුණු ආවත් ඒවා විකාර තේරුමක් නැති අරමුණු වන්නේය අරමුණක් දිගේ දිගින් දිගටම යන්නේ නැත මේ ආලෝක සංඥාව නිමිත්තක්ද එසේනම් ඒ නිමිත්ත අදිෂ්ඨාන කිරීම වරදක්ද එම නිමිත්ත ආවට පසුව නැවත නැවත හුස්ම මෙනෙහි කිරීම අනවශ්‍ය බව මගේ අවබෝධයයි. කරුණාකර පහදා දෙන්න. මොනවාක්වත් නිමිටි කරන්න එපා. නිමිටි කරපු දෙයට තමයි නිමිත්තක් වෙනවා. මොන්නම දෙයක්වත් මගේ යම්මෙන හැතැම්ම කනෝට වැඳ වැඳ ඉන්න එපා. තණ්හා ආසා සංසාර ගමනේ ක්ලේශ මාර සේනා නානා ඍතු වේසමවා මඟ අවරන්නේ කවුරු සිප ගන්න වැළඳගත්තත් මොහිනිගේ පිටිපස්සේ පැත්ත සිප ගත්තා වගේ. ඉස්සර පැත්ත හරිම ලස්සනයිලු මොහිනිගේ. පිටිපස්සේ කුණු කණුවන් ගහපු තුවාලයක්ලු තියෙනවා. ඉතින් බැලුව බැලමට නම් මොහිනි වගේ. සිප වැළඳ ගන්න ගියාම අහුවෙන්නේ තුවාලේ. එනිසා මගදී හම්බෙන මොනව ඇල්ලුවත් ඒකයි මම ওই සමත භාවනාවට කැමති නැත්නම් මේ පළවෙනි ධානයේ හම්බුනායි කියලා ඔකට බැහැගත්ත එක. මොන කරදරයකට වටනද කියලා මට හිතෙන්නේ හිතා ගන්න බෑ. ඒක අතාරින්න බෑනේ අර මොකಾದ මොකಾದ බදාගත්තා වගේ. ඒක අතාරින්න නැතුවලු නෑ දෙවෙනි දිහාට යන්න බෑනේ. ඊටදී හොඳ ඒක. ඉතින් අල්ලන අල්ලන එක අහුවෙන අහුවෙන එක අල්ලන්න පටන් අරගත්තාම ඉතින් මේ මනුස්සයාට වෙන දඬුවමක් දෙන්න ඕනේ නෑ. බුදුචානන්සේ දුන්නේ අල්ලපන් මේක අතාරින්න. ඊගායක අල්ලපන් මේක අතාරින්න. ඒ නිසා මේ නිමිත්තක් හරි පාටක් හරි අල්ලනවා කිව්වහම හිතා ගන්න බෑ. මට මට හිතනවා මේ ලියුපු එකනත් අහන්න මම හිතන්නේ අහන්න නැතුව යන්නේ කොහොමද මට තැකයි මේ ලියුපු මේ ප්‍රශ්න ලියලා දාලා තියෙන පියා මහත්තයාද කියලා. ඒ කියන්නේ අර දවස් අධ්‍යයනය බහිනව සමහරට ඕගනයිසර්ස්ලා ලියලා දානවා. ප්‍රශ්න. ඒකයි මම එක එක කරා අහන්නේ චෙක් කරන්න. මොකද නැත්තම් හැම මේ මේ විශ්වාස කරන්න බෑ ඕගනයිසර් සා. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. පරියංක භාවනාව තුළ තුන්වන දිනේ මාහට සිත වෙනත් කිසිවකට නොයවා දිගටම භාවනාව. මම ඌව ලියනකොට මට රැක හිතෙන්නේ නැද්ද කියලා හිතන්නේ මේ ව්‍යාපාරත්‍යම ලියනවා කියන මට හිතෙන්නේ. නොයා දිගටම භාවනාවටම සිත යොමු කිරීමට හැකියිය. ඊයේ දිනයේදී දිනයේද ඊටමත් ඕනෑ කමින් පරියංක භාවනාවට හිත යොමු කළද කලින් දිනමින් නොඋනත් පරියංකයෙන් නැගිටින විට සිතට තරමක සහනයක් කිසිය කැක්කුමක්ද ඇතිවිය. ආස්වාස ප්‍රාස්වාස කෙරෙහි හිත යොමු කරමින් ඊටමත් ඕනෑ කමින් භාවනාව කළත් කලින් දිනයේ තත් සහනය ලබා ගැනීමට නොහැකි විය. මේ නිසා සිතට දුකක් දැනේ. අද දින පරියංක භාවනාව දැඩි අදිෂ්ඨානින් යුතුව කළෙමි. එහෙ සිහිය පවත්වා ගැනීම හුස්ම කෙරෙහි අවධානය යොමු කළත් වරින් වර සිත විනත් දේ කරා ගියත් එය දරුණු විකස නැවත ආස්වාස ප්‍රාස්වාසය කෙරෙහි සිත යොමු කෙලෙමි. විවිධ ආකාර දේ සිතට විටින් විට එමින් නිදිමතමින් ඇති වී වරින් වර අවදි විය. කාල වේලාව ගතවනතුරු දැඩි උවමනාවකින් හා උනන්දුවකින් භාවනා මානසිකාර්ය වෙත සිත යොමු කෙලෙමි. ඇති නිදි නැති නිදි මතක් වරින් වර ඇති වූයෙන් ඒට බාධා ඇතිවිය. මේ මගහරවා ගැනීමට ඔබ වහන්සේගේ උපදෙස් පතමි. ත්වන් සරණයි. මේ අර ඊට ඉස්සර දවසේ වෙච්ච අර විවේකයේ පතනක පතීමෙන් ඇති වෙන ෆ්‍රික්ෂන් එක දෝෂය. එක දවසක් ඇති වුණාට පස්සේ හිතන මං එතෙන් ගියා ආයෙ වැටෙන්නේ නැහැ. එතනම තමයි අප්පගේ බූදටි කියලා හිතනවා. අනිදාස ගියාම මොන පිටු මුල ඉඳලා ආයෙ උපයන්නවා. එතෙන් කිට්ටු කරගන්නවත් බෑ. එතකොට අර ලැබිච්ච දේ බාධාවක් වෙනවා. ඒ මොකද ඒකට ඇති වෙච්ච කැමැත්ත. මේක නැති වෙන්නේ ඇති වෙන්නේ නැතුව කවුරුත් ගිහිල්ලා නැහැ ඉස්සරහට. ඒ නිසා බදල් කියන්නේ මේක වැටි වැටි නැගිට නැගිට යන්නේ රීන්ෆෝස් කරන්නයි. ගැල්වනයිස් කරන්න. ඒ වෙච්ච අත්දැකීම ගැල්වනයි. ඊට පහුවෙන් දැන් ආය හම්බෙච්චාම හිතනවා නෑ නෑ එදා 100%ක්ම නැති වෙලාම නෑ. තිස්තිර හානියක් වෙලා නෑ. ආය ගන්න පුළුවන්. හැබැයි ඒ ගන්න වෙලාවේ බුදුහාමුදුරනේ වේදෙන්නේ ධම්මජීව හාමුදුරනේ වේදෙන්නේ මම්මයි. අර තමා විසින්ම නැවත නැවතකම හදනකොට එයාට ඇති වෙන කොන්ෆිඩන්ස් එක තමයි අරකට හම් වෙන ගැල්වනයිසින් ඉෆෙක්ට් එක. ඒක හොඳට රීන්ෆෝස් වෙනවා. ඒක තමන් ඇති කරගන්න ඕන. මේක එක සැරයක් දීලා ආශීවන දීලා භාවනා කරන්න කියනවා. ඒ පැත්තට යන්න. භාවනා කරද්දී කියනවා බහුලීගත කරන්න කියලා. ඊට පස්සේ ඒක බඩු ෂුවර් ඉන්ටර්නල් ක්වොලිටි කන්ට්‍රෝල් ඉස්සලා යනවා. ඊට පස්සේ එක්ස්ටර්නල් ක්වොලිටි කන්ට්‍රෝල් යනවා. ඊට පස්සේ බඩුව දානවා මාකට් එකට. බය වෙන්න දෙයක් නැහැ. quality will speak the price. ඉතින් ඒ නිසා හම්බුණා නම් ආශිවන් ප්‍රත්‍ය දුන්නා නම් මං ගැන පළවෙනි කුඩු මුල වික්කා. ඌකට ඊට පස්සේ කුඩ්නෝ ගහින්න බෑ කෝ ඒක ඉතින් මම හොඳටම දන්න දෙයක්. එතකොට මේ ප්‍රතිපල නොලැබුණාට ඒ ඇති වෙලා තියෙන ඒ ඉන්ක්ලිනේෂන් එකේ තල්ලුව ඇබ්බැහියක්මයි. අය මොනම දෙයක්වත් නෑ අනික් ඇබ්බැහියක්මයි මේක හැබැයි තර හොඳ පැත්තට නෑ ඇබ්බැහියක් කියලා මං හිතන මොකද නැත්නම් මගේ බිස්නස් එකට පාඩු. ඒක හොඳ එකක්. ඒ නිසා දිගට කරන්න හැබැයි අර ධනුව කන්න එපා. මං එදා ගිය තැනට ආපහු මට යන්න උරුමයක් තියෙනවායි කිය. එහෙම නැත්නම් හිතන්න එපා දැන් මේ වැටිලා තියෙන එක ස්ථිරහානියක් කියලා. නැවත නැවත කරන එකනට දෙයියොත් පඳිනවලු බ්‍රහ්මියොත් පඳිනවලු නමෝ තේ පුරිසාජඤ්ඤ නමෝ තේ පුරිසුත්තම යස්ස තේනාබි ජානාමි යම්පි නිස්සාය ධායති දෙවියෝ වඳිනවලු බ්‍රහ්මේ වඳිනවලු මේ මිනිස්යාට මම වඳිනවා මිසම අහවල් දේ හිතලා භවනා කරන මිනිහෙක්ද කියලා මට අල්ලන්න බෑ කියලා. යම්පි නිසාය ධායති මෙයා භවනා කරන්නේ මොකක් ලබන්නද කියලා. ඒ කියන්නේ අන්තිමට මොකක් නැති එක ලැබුණත් ඒකත් අතාරිනවා. ඒ නිතිපතා භවනා කරන එක මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. ඒක තේරෙන්නේ දෙයියන්ට. ඒක තේරෙන්නේ බ්‍රහ්මයන්ට. වඳින්නේ නමෝතේ පුරුෂාජඤ්ඤ. ඒ ආජඤ්ඤ වූ පුරුෂයාට මාගේ নমස්කාරය වේවා. නමුත් මේ පුරිසුත්තම මිනිස්සෙක් නෙවෙයි මෙයා. උත්තම පුරුෂයෙක්. යම්පිසේ යස්තේ නාබි ජානාමේ යම්පි නිසාය ජහති. මේ මිනිසයා භාවනා කරන්නේ මොකේදද කියලා දෙයයන්ගේ ඥානෙට අහුවෙන්නේ නැහැ. බ්‍රහ්ම ඥානට අහුවෙන්නේ නැහැ. මෙතන ඉන්න බ්‍රහ්මයට අහුවෙන්නේත් නැහැ. මේ බ්‍රහ්මයන්ට අහුවෙන්නේත් නැහැ. ඒකයි හොල්මන් වෙලා ඉන්නේ ඔය. ඒගොල්ලෝ මේ ගෙදර ගෙනියන්න මොනවද ඉල්ලන්නේ? යනකොට තිබුණට වැඩිය මොනවද ගෙනියන්න ඉල්ලන්නේ. උම්මතේ තමයි. මොකක්වත් නැහැ. සූදු කෙනෙකුට සූදු කෙනිනවා ධර්මත් තියලා අත් දෙකෙන් වහගෙන ගෙදර යන්නේ. එච්චරයි. ඌට කියන්නේ මාන කෙරුවයි කියලා. හල්ලි නෑ ඌ ගාව. අද ඌ මාන කෙරුව මචං කියනවා. මොකද? ධර්මත් තියලා ගහලා වහගෙන ගෙදර. අපි නිසා මේ සියල්ල මාන කරන්න බලාපොරොත්තු වෙනවා. යථා කාලේ සුළු කාලයක් ඇතුළත සියලු දෙනාම මහාන කරන්න බලාපොරොත්තු වෙනවා. තියෙන සම්බදරීමටම සූදු කෙරලා අත් දෙකෙන් වහගෙන ගෙදර යන්න හරි එක තමයි ඒක එහෙම කෙනාට දෙයියෝ වඳිනවලු බ්‍රහ්මයේ වඳිනවා. ඔයගොල්ලෝ හම්බ කරපු සේරම අවචාවට ලක් වෙනවා. ඒ තියෙනකම් මෙතෙන් දෙන්න බෑ. අද ගන්න හිතින්වත් ගලවනකම්. ඒක නිසා යන්න මේ සැකේ පෙන්වන්න දැන් අර ඇති වෙච්ච මේ තියෙන ආශාව නිසා පිළීමක් ඇති කරනවා. දිගට කරන මනුස්සයට වඳින්න ඕනේ. දැන් මෙතනින් නැත කළ පොත් ලියන්න පටන් ගත්තොත් සෑහෙන පොත් ගණන් ලියන්න පුළුවන්. හැබැයි භාවනා ඉවරයි. අවසරයි ස්වාමීන් වහන්ස පරයන්ක භාවනාවේදී ඉක්මනටම හිත එකඟ වෙයි ආස්වාස් ප්‍රාස්වාස නැති වී යයි කය දෙසට හිත යමු විගසම වාගේ නිින්දට යන ස්වභාවයේ පෙර ලක්ෂණ පහළ වේ ඔළුව කැරකෙන ක්ලාන්ත වැනි ස්වභාවයන් ඇති වේ දැන් මේ தત્ත්වයේ අපහසුාවක් නොදැනේ ඒ ඊට සනීප සනීපාකාරී ආකාරයට දැනේ. දැන් නැත්තේ නිින්දක් නොව අවදිමත් ගතියකි. නිින්ද නොයන බව හොඳින් දැනේ. අරමුණු ඇති වී නැති වෙයි. සිතුවිලි ඇති වී නැති වෙයි. බොහෝ නිසංසලයි. ක්‍රියාකාරකම් මාලාවක් එකක් පසුපස එකක් සිදුවේ. නමුත් ප්‍රතික්‍රියා කරන්නෙකු නැත. ඔහේ ඕනෑම තරම් වේලාවක් ඉන්නට හැකිය. ඇස් අරින්නට නොසිතේ. මේ අතරතුර හුස්ම රැල්ලද විටින් විට ඇති වී නැති වෙයි. ගරු ස්වාමීන් වහන්සේ මේ වැරදි අඩුපාඩු ඇතනම් පින්වා දෙනු මැනවි. නින්දට අවදිවීම යනු මේද කරුණාවෙන් පහදා දෙනු මැනවි. සක්මන් භාවනාවේදී බොහෝ විට හිත එකඟ වෙයි, විටින් විට සිතුවිලිද ඇතිව නැති වෙයි. ඇතැම් විට පාදගෙන අවධානය අතරට ආස්වාස ප්‍රාස්වාස මනසට නැගී මෙහිද අඩුපාඩු ඇතොත් පින්වා දුන මැනවි. දරුවන් සරණයි. නෑ මේක තමයි නින්දට අවදි උනායි කියන්න බෑ. මේ අවදි වෙන්න විය යුත්තක් කියලා තේරුම් ගන්න තියෙනවා. කුසල ඡන්දේ පහළ වෙලා තියෙනවා. ඉතින් අපි නිින්දට ගියාට පස්සේ හීන ප්‍රතික්ෂේප කරන්නේ නැහනේ. නිින්ද ඇතුළේම එකක් නේ. ඉතින් නිින්ද ගියාට පස්සේ තේරෙනවා ඒ නිින්දට ගියා කියන එකට අවදි වුණාට පස්සේ මේ සාමාන්‍ය ලෝකේ තමයි. මොකක්වත්ම නැහැ හිතවිලි එනවා යනවා හිත පීඩා එනවා යනවා යනවා මොකකටවත් මම කියන්නේ ගේම ඒ විදිහටමයි හැබැයි කියලා තියෙන ක්‍රියාවලියක් කරන ප්‍රතික්‍රියා නැහැ මම දැක්කට මොකද්ද ඇස් නැති මිනිහෙක් වගේ ඔහෙ ඉන්නවා දේවල් ඇහුණට බීරෙක් වගේ ඉන්නවා. ඥානෙ තිබුණට ප්‍රතික්‍රියා කරන්න හිතුණට කොරෙක් වගේ මලමිණියක් වගේ ඉන්නවා. හැබැයි හොඳටම දන්නවා මැරලා නැහැ, නිින්ද කියලා නැහැ, ක්ලාන්ත වෙලා නැහැ. එතකොට මේ සාමාන්‍ය අපි හිතන්න අපි මාළු මාකට් එකේ ඉන්නේ කියලා. මිනිස්සු හරියට දඟලනවා, දඟලුවට මොකද මට මොකද තියෙන ප්‍රශ්නේ? අරක පුරුදු කරපු මනුස්සයාට වෛශ්‍යාගාරයකට ගියත්, සුරාකප්පසලකට ගියත්, මාළු මාකට් එකේ මිනිස්සු දඟලලා අපිට මොකෝ? ඒව මේ විය යුත්තක් නෙවෙයි කියපු ගමන් නෙමෙයි මේ අපිට මයිල් කෙලින්ගෙන්ටයි ඉස්මයිල් කෙන්ටයි හදන්නේ. ඕන්නේ මේ වෙන්න ලෝකෙ කිසි දෙයක් නෑ නොවිය යුතු දේවල් ඒව වෙනවා මොකටද මං ගාගන්නේ. ඒ පුරුදු වුණාට පස්සේ යා අවදි වෙලා ඉන්න හැම වෙලාවෙම කදන්නවා ඊනෙක ඉන්නේ කියලා. මේ ලෝකයා ඉන්නේ මත් වෙලා. මාදේට ප්‍රමාදයට ලක් වෙලා. අර මිනිස්සු අවදි වෙලා ඉන්න එකම දේ මේක ගාලල්ල. එච්චරයි උට තියෙන එකම යාළුවලා ඉතින් කට්ටිය ඇවිල්ලා හරියට මැරෙන්න හදනවා අරක වෙලා මේක වෙලා හරි ඉතින් වර්තමාන මොහොතට යන්නේ ওই එකක්ක බලපන්නේ ඒකනේ අපිට වැදගත්ම දේ ඉතින් මේ මිනිස්සු අනික කට්ටිය අයින් කරලා දාන මොට කැක්කමක් නැහැ මොට හැංගීමක් නැහැ මොට ජාතික හැංගීමක් නැහැ මොට ආගමික හැංගීමක් නැහැ කියලා ඒ මිනිස්සු ඉබ්බ දිහට දාන්න හදනකොට එන්නේ වෙයි මම මැරෙයි කියලා මීට මාරිලා යනවා ඉබ්බ දිවර දාන්න දිවර දාන්න හදනවා ඒ නිසා නින්දට අවදි වුණා නම් තමන්න දෙරේ ඉරියව්ව වෙනසක් නැහැ. වෙලාව වෙනසක් නැහැ. තැනේ වෙනසක් නැහැ. කොතනක් තියෙන්නේ එකම ෂෝ එක. තාම පරියන්කට බැඳිලා තියෙනවනම් තාම නින්දට අවදි වෙලා නැහැ. තාම මේ සක්මන් කරන්න ඕනේ ඒ ඒ ඒ. ලක්මනින් යන්න වීම කනගාටුවක්, විවේකේ නැතිවීම කනගාටුවක් කියලා තියෙනවා තාම නින්දට අවදි වෙලා නැහැ. ලෝකයේ ඉන්නේ මේ තියෙන හැම තැනකදීම ඕක ගන්න පුළුවන්. ඒ ගත්ත දවසේ තේරෙයි කාටවත් ඒ කඩන්න බෑ. තියෙන බව පේන්නේත් නැහැ. Taman ඒවට නිදුම්පතේ තියෙන වතුර කඳුළු වගේ තරව ගන්න නැතුව වතුර තියෙනවා. ගා ගන්න නැතුව ඉන්නවා. ඒක ඇතුලේ දුරට ගිහිල්ලා කිඳා බෙදලා අඩිය බලන්න ඕනේ කියලා. ඒතර අඩිය බැලුවම පේන්නේ ඒ ටික. අඩිය අඩිය දිහා අඩිය බලනවා කියන එක තව පොඩ්ඩක් විස්තර කරන්න බලන්න. දැන් අඩිය බලනවා කියන එක මොකන්ද මම අදහස් කරන්නේ? හරි නිදර්ශනේ මට තේරෙනවා. අඩියට බැස්සයි කියන්නකෝ. අඩියට බැස්සකම ඒක හිස්තනක් කියලා අපේ මේකත් එක්ක බැලුවට ඒක හිස්තනක් නෙවෙයි. මැටර් එකත් එක්ක බලනකොට ඇන්ටි මැටර් එක නැත්නම් ඩාර්ක් මැටර් එක අපි දන්න විදිහට හිස්තනක් වුණාට අපි දන්නේ නැති ශේෂ්ඨයක් ඔය. මැටර් එක අපි දන්නවා දිග බලන පණින්න පුළුවන්. ඒත් ඩාර්ක් එනර්ජි මේ ඩාර්ක් මැටර් හිස් කියලා තමයි අපි හිතාන ඉන්නේ දැන්. එතන තමයි නිවන තියෙන්නේ. ඉතල ස්වාමීන් වහන්සේ එතනදී තේරවන්නේ අර සිතුවිලි නෙමෙයි මට කියන්නේ මම හිතන්නේ ඒව සංස්කාර හරි මොන හරි වෙන්නේ නැති හේලියක් යනවා හරි තේනවනේ. ඒතර ඒ අඩියට බැසම් පේන්නේ ඒකද? ඒක ඒක කියන කෙනා ගැටි බුදුජානනාංශය මේකට දාලා තියෙන නම නාම රූප කියලා. මේ නාම රූප තාම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ බවට පත් වෙලා නැහැ. පත් වීමේ ප්‍රභවයේ තියෙනවා. ගොජේ ගොජේ එහෙම නැත්නම් ප්‍රාග්ගවදී තියෙනවා. එහෙම නැත්නම් මේකේ ප්‍රභවයේ තියෙනවා. ඒක තියා බලන හිටියොත් කිසිම කෙලෙසයක් නැහැ. මේක රූපයක් කියලා ගත්ත ගමන් අපි ඒකට රූපයක් උනත් ගම කරපු ගමන් අපි වග වෙනවා. මේක සද්දයක් වෙනුවෙන් පෙනී හිටින්නත් පුළුවන්. ගඳක් රසක් පහසක් හිතවිල්ල කොන විදිහට මෙනෙහිත් ඒකමයි. නම් කරපු ගමන් තමයි අපි කොටු වෙන්නේ. නම් කරන්නේ නැතුව ගොජේ දිහා බලන ඉන්නේ. එතකොට අන්තිමට යන්න කියන හිතනවා කියලා කියන තැන කියන්නේ. අන්තිමට ස්වාමීන් වහන්සේ කියන්නේ කියනකොට මයික් එකට කතා කරන්නේ නැහැ. ඊයේ මේ ප්‍රශ්නයක් ආපු වෙලාවකදී කියුණා ඒ හිස්තනදන හැරිලා බලන්නේ කොහොමද කියලා කියනකොට ස්වාමින්වහන්සේ උදාහරණයක් විදිහට දුන්නා අර අයිස් කැටයක් තියෙනවා ඒකේ හිලක් ඉදලා ඇතුළ බලන්න ඕනේ කියලා. එතකොට තවත් යටිහිත පේනවා කියලා. එතන මේ යටිහිත කියන්නේ ඒ සිතුවිලි අපි කිසිම අරමුණක් ගන්න නැති සිතුවිලි මාලාවද? ඒකට හිතවිලි කියලා නමක් දැම්මම පස්සේ නමක් කියන්න බෑ. මොකද්දෝ තියෙනවා භවය කියලා දාගන්නකො. භවය තමයි මේක ඇතුළත මිනිස්සු වෙන්න පුළුවන් ආත්තිරිසන් වෙන මොන දෙයක් වෙන්න පුළුවන් මූල භවය තියෙනවා දෙයක් බවට පත් වෙලා නැහැ එතකොට තමයි සර්ව බලධාරීන් දැන් ඕන කෙනෙක් බවට පත් කරන්න බෑ මේක ඕන හිතවිල්ලක් කියයි කිව්වනම් මේක සද්දයක් කියයි මේක අපි නම් දෙන එකෙන් තේරෙනවා අපි කොච්චර කෙලසිලාද කියලා මේකට නම් මනම් දීපු ගමන් මේ නාම රූපයේ සලායතන බවට පත් වෙනවා සලායතන බවට පත් වෙන්නේ ඉස්සෙල්ලා විඥානයේ තියෙන දැන් නාම රූපයත් ඒක තමයි යන්න බලන් අඩුම එහෙම තියානේ ඉන්නේ ඕක අඳුර ගන්න යන්නත් දෙවා නම් දාන්න යන්නත් දෙවා දාපු ගමන්ම ඔය පිරිසුදු බව පිරිතුරු බව කෙලසෙනවා. ඒකේ මම ඔය ගත්ත නිදර්ශනය සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් දීපු එකක්. ඒගොල්ලෝ බෙදනවා උඩුකය යටකය කියලා. consciousness subconscious කියලා. ඒ subconscious වයිස් අපි ඔක්කොම එකයි. කවුරු දෙන්නේ කියත් ඕකමයි තියෙන ගෑනු පිරිමේ හොඳ නරක පැවිදි උපවිදි තියෙන උඩලල්ලේ උඩලෙල්ලේ tip of the iceberg. බලලා ඊට පස්සේ බුදුහාමුදුරේ තනින්නේ. බුදුහාමුදුරු එතන තමයි ඉන්නේ. ඔච්චර දුර නෙමෙයි. එතෙන්ට ගියාට පස්සේ හැබැයි මම නෑ. මට කියලා ඩෙන්ටිෆයි කරන්නට මම කියලා රෙකග්නයිස් කරන දෙයක් නෑ. එනර්ජි එකක් නේ තියෙන්නේ. එනර්ජි එක වෙන දෙයක් වලට මැනිෆෙස්ට් වෙන්න දෙන්න බෑ. මේක රූපයක් කිව්ව රූපයක් තමයි. සත්‍යයක් කිව්ව සත්‍යයක් තමයි. ඒ යාගේ නන්දෙන එකනාගේ හැටියට තමයි නම් වරන. නම් නොදී සිටීමේ හැකියාව තමයි මානවයිති වාසිකම කියන්නේ. සංඥා එලවන්නේ නැහැ ඒකට අඳුරගන්නෙත් නැහැ. මේක මම කියන්නේ දැන් මොකද කොස්මික් එකක් නෙමෙයි. කොස්මික් එනර්ජි එකක් නේ. ඉතින් ඒක දැනගත්තට පස්සේ නම් වන්න නොදෙන තාක්කල් අපිට ඒකට වගකීමක් නැහැ. මේක ඇහැ ගහගෙන ඉන්න ඕනේ. අවදිය තියෙන්න ඕනේ. එතන අප්‍රමාද වෙන්න ඕනේ. අවදියෙන් එන හැබැයි මේකට නම් වන්න දීපු ගම රූපයක් කියන්නේ බලන්නෙක් බවටපත් වෙනවා තමයි. සද්දයක් කියන්නේ අහන්නෙක් බවට. මොකෙක්වත් වෙන්න එපා. ගොජේට තියෙන්න දෙන්නේ. කොහොල්ල බබා එතනින් ඉඳදී ඇඟිලි ගැහුවේ නැත්තම් ආවට ප්‍රශ්නයක් නැහැ නේ. ආව ගැහුවොත් නේ කොහොල බබා ගහන්නේ කොහොල බබට අපිට ගන්න බෑනේ. බුදුහාමුදුර අපි කොහොල බබා ළඟට ගිහිල්ලා කියනවා කට පරිසම් කරගනින් අත පරිසම් කරගනින් ඔළුව පරිසම් කරගනින් නහය පරිසම් කරගනින් අත කට කකුල පරිසම්. ඉතින් අපි ගිහිල්ලා බුදුහාමුදුර බම්බු ගහන්න කියලා ගැහුවොත් එහෙම බම්බු ගහන්නේ අපිටනේ. අපි ඒකනේ දැන් කරන්නේ. ඔය කවුරු කිව්වත් මම කීයක් හරි හම්බ කරගන්න ඕනේ නැත්නම් මට කවුද කන්න දෙන්නේ කියලා අපි ධර්මෙන් අධර්මෙන් හම්බ කරන්න හදනවා. ඊට පස්සේ කොල්ල බබත් එක තමයි දෙල්ලම යන්නේ. කොල්ල බබාට පණ නැහැ. ගහපු එකාටයි පණ දෙන්නේ. ඌ යැලෙන්නේ. මේක රිලා ලාටුවක් කියලා බුදුහාමුදුරුවෝ කියනවා. රිලවල්ලන්න දාපු ලාටුවක් වගේ ගහපු එක. ඒක ගලවන්න මේ අත දාපුවම ඒකත් අහු වෙනවා. අන්තිමට මෙහෙම සම්පූර්ණ කොටු කරනවා. තෘෂ්ණා ලාටුව. ලාටුව මොකොත් නැහැ. අතේ විස නැත්තම් අත දැම්මට ප්‍රශ්නයක් නැහැ. මේක ලාටුව බව දැනගෙන අතේ දැන් කොහොල්ල කපන කොස්කිටි කපන මනස කොල කොල් පොල් තෙල් ටිකක් ගාගත්තට පස්සේ කොස් කපන්නේ මොකුත් වෙන්නේ නැහැ. ඒක ස්වාමීන් දැන් එතනදී ආය බලන් හිටියා කියලා තියෙන මොකද්ද අනාගත නැහැ. අනාගාමී. ඒක මොනවාරි කරපු ගමන් අනාගත්තා. ඒකට වග වෙන්න ඕනේ. ඒකට ඒක ඒක සංස්කාර වෙනවා. කෙලස් බවටපත් වෙනවා. ඒක වැය වෙනවා. දැන් මෙහෙම තිබ්බහම ඇස් බැල්මේ තියෙන්නේ විඥානේ මෙයත් එක්ක කිවිසුමක් ගහලා නැහැ. මේ නාම රූප මට්ටමේ තියෙන ගොජේ තියෙනවා. බලාගෙන ඉන්න එකයි තියෙන්නේ ගාලල්ලා කියේ. නැත්තම් මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ යන්නේකට බැස ගන්නත් මම මේක අභිරමණය කරන්නත් මේ ගැන වචන කතා කරන්න යන්නත් කතා කරපු ගම ඕක දෙයක් බවට පත් වෙනවා. එතෙන්දී එන සිතුවිල්ලට ස්වාමීන් වහන්සේ අපි මුකුත් නොකර බලාගෙන ඉන්නවා මේ මෙතෙන්දී මොකක්ද හිතවිල්ලක් නෙවෙයි ඒක හිතවිල්ලක් කියලා නම දාන්නේ මම ඕන්නාගේට රූපයක් කියයි ඕන්නාගේට සද්දයක් ඒ මොකද හැමදේම ප්‍රභවය එතන තියෙන්නේ හිතවිල්ල බවටපත් වෙන්නේ මම විසින් දාන නම නිසා නාමකරණයෙන් තමයි අපි කෙලෙසෙන්නේ මේ ලෝකේ නමෙන් කෙලෙසිච්ච නැති මොනම දෙයක්වත් නැහැ කියලා බුදුහමසෝ කියනවා නම් කරන්නේ නැතුව ඉන්න තාක්කල් ඒක මගේ බබා නෙවෙයි එතකොට නිදහසේ ඉන්න දෙයක් ඇවිල්ලා යන්න දෙනවා එන ඕනම දෙයක් යමක් දෙයක් බවට පත් වෙන්නේ මම නම් කිරුවොත් විතරයි. ඉතින් ඒ නිසා ඒකට යන්න ඇරියාම නැති වෙන්න දෙයක්වත් නැහැ. මොකද මේ ගොජෙන් අපෙන් අයින් වෙන්නේ නැහනේ. ඕනම දෙයක ප්‍රභවයනේ මේ තියෙන්නේ ප්‍රාග්ගවදීනේ. ඒ ඒ නාම රූපේ නාම රූපේ වශයෙන් තියාගෙන ඉන්න පුළුවන් නම් ඒ කියන්නේ පැහැය වෙන්න හදන්නේ. අපි නිර්මාණශීලී වෙන්න හදන්නේ. ප්‍රගතිශීලී වෙන්න හදන්නේ. එතනම තියාගෙන ඉන්නවා. ඇස් බැල්මේ තියාගෙන ඉන්නවා. ඒකට මේ හරි උඟක් ඔය නිදර්ශන තියෙන ඔය මේ එල්ල මරණ තියෙන මිනිස්සු හැම වෙලාවෙම කැමරා එකක් දාලා බලාගෙන ඉන්නේ උදියා. ආදරයට නෙවෙයි ඒ. මොකද එක්ක මූ සියදිනස ගන්නවා. එහෙම නැත්නම් බින්ගයක් කාලා පනිනවා. ඒ නිසා ස්පෙල් මේ තියාගෙන අපිට ඔය කුසිකර්ම උගන්වනකොට කියනවා ගොඩක් හරක් ඉන්න තැන්වල ඉස්සර මේ හරක් අයිතිකාරයා දෙන වදනකොට ළඟට යන උදව්වට. පැටිය වදනයකට උදව් කර යනවා. එකක් දෙන්නු ගන්න වදන ගන්න වැඩි දෙක මිනිස්සයා ගියොත් කරන්නේ අනන එක විතරයි දැන් කරන්නේ වීඩියෝ කැමරා එකක් දාලා වදන හැටි බලන ඉන්න අවශ්‍යතාවයක් උනොත් විතරයි යන්නේ නැචරල් ඩෙලිවරි එකක් නම් එයා ඒ දෙන්නට දෙන්න හරිනවා සුපර් දැන් දොස්තරලා දෙන්නේ නැහැ ඒක ගෑනුන්ට වදන්න දෙන්නේ නැහැ දොස්තර නැතුව දැන් ඉස්සර අපේ අම්මලා වැදුවේ එලිපත්ත උඩ අපිව ගිය ඇතුලේ දැන් හැදුවොත් නඩු. ඒ වගේම ඕක ගෑනුන්ගේ ජොබ් එකක්. ඔය බෙකට් කියන එක නා ගෑනුන්ට ඒව කරන්න දෙන්නේ නැහැ කියලා ඒ රස්සාව පිළිමින්ට ගත්තා. දැන් ගෑනු වදනකොට දොස්තර කෙනෙක් බලන් ඉන්නවා. රිලව් වදනකොට දැකලා තියෙනවා දොස්තරලා ඉන්නවද? බල්ලෝ හදනකොට දැකලා තියෙනවද දොස්තරලා ඉන්නවද කහ පාට ලේන්සු නිල් පාට ලේන්සු ගෙන ඉන්නවද කියලා අපි අක්කා හම් බබා හම් වෙන්න ගියා මම දැකලා ඉස්තුව දෙනවා සබම් මෙච්චරයි, පුළුම් මෙච්චරයි, කහ පාට රෙදි මෙච්චරයි, නිල් පාට රෙදි මෙච්චරයි. අනේ මට හිතුණා මම දැක්ක රිලවියක් වදින අදූරියන් ගහුඩ ඉඳගෙන. මොනම දෙයක්වත් නැහැ. මං ළඟට යනකොට බෑන්නා කුණු හරපෙන් මැට කිකි කිකි කිකි කිකි ගාල මොන මගුලක් බලන්නද ඵලය යකෝ යන්නේ කියලා. මං ඊට පස්සේ ඇවිල්ලා ජනේලෙන් බලන්නේ තියා. අනේ ටික වේලාවක ඉන්නකම් කරා බඩේ බබා තියාගත්ත ගියා. අපේ අම්ම කෙනෙක්ට යනවත් තුනක් නිවාඩු දාන්න ඕනේ. ඊට පස්සේ මාස 7ක් නිවාඩු දෙන්න ඕනේ. අනේ අර කීට මොකක්වත් නැහැ. නෙවෙයි බලහන් ඉන්න වෙන දේ දිහා ස්වභාව ධර්මයේ කිසිම පටලවිල්ලක් නැහැ. අත දැම්මොත් ගෝරි ගොඩයි. අපි අත දැම්මොත් ගෝරි ගොඩයි. ওই නිකන් ඉන්නවා නම් ඒක අර සම්භාහන විද්‍යාව කියනවා. හිම්බිරිසාවක් හැදුනොත් දවස් 4ෙන් සනීප වෙනවා. වේදකම් කළොත් දවස් 6ක් යනවා. එච්චරයි. ඕනෙම හෙම්බිරිස්තාවක් දවස් හතෙන් සනීප වෙනවා. ඒක දෙයියන්ගේ ලෙඩක්. නිකන් හිටියොත්. වෙදකම් කෙරුවොත් දවස් 6ක් යනවා. අයියෝ සෝරි කියලා හිතනවා මේ අපි මේ හදාගෙන තියෙන ටෙක්නික්ස් ටෙක්නොලොජි නිසා මේ ස්වභාවයේ සිදුවෙන දේ ඇඟිලි දාගෙන නටන වෙනවල බුදු දහම කියනවා 100ට 100ක්ම නතරලා. ඔක දිහා බලන් හිටපන්. ඔය අසෙ වෙන කාටවත් කරන්න බෑ සාජාසය නිසා. මනුස්සයට පුළුවන්. ඒක තමයි ශික්ෂාවේ අන්තිම කෙලවර. ඔතින් ගියාට පස්සේ බලන්න හැම වෙලාවෙම 100%ක්ම සතිය. කිසිම කෙලෙසයක් නැහැ. ඒ විතරක් නෙවෙයි. මරණ කර්ම වලට ප්‍රතිසන් දෙන්නත් බෑ. දුවට බලන්න ඉතින් ගියාට පස්සේ බුලට් ප්‍රූෆ් එකට ගියා වගේ කිසිම කර්මයකට ප්‍රතිසන් දෙන්න බෑ එතන. කර්ම එනවා. කවුරුත් ඇඟේ දාගන්නේ නැහැ. එයා එනවා විරිස්තවන කනතු මරණතු පෙටි ගහගෙන කියන්නේ. ඉතින් ගාලල්ලා කියන්නේ විවන්ත ඉන්නවා දැක්කට නොදැක්ක වගේ ඉන්නවා. ඇහුනට නැහුණා වගේ ඉන්නවා. කිසිම කර්මයක් පරිසම්දෙන්න බෑ. ඒකයි අඟුලිමාලගේ සිස්ටම් එක. එයා එතෙන්ද ගියා. ඊනංශ කිව්වක පන්න ගත්තොත් උඹ අපායට ගියොත් බුද්ධ කල්ප කීයකට කොට එන්න හම්බෙන්නේ නැහැ. ඔතෙන්ද ගිහිල්ලා ඔතනම ඇහ ගහගෙන හිටපන්. කිසිම කර්මයක් පරිසම්දෙන්න බෑ. සියල්ලම අහෝසි වෙනවා. හැබැයි ඇහ ගලවපු ගමන් පරිසම්දෙන්න. ඒකයි බලාගෙන ඉන්නේ වටනකම. අවසරයි ස්වාමින් වහන්සේ. දැන් ඒ ඒ අවස්ථාවටපත් උනාට පස්සේ එතනින් ඉදිරියට භාවනාව කරගෙන යද්දී ගුරු උපදේශයක් නැතුව Tamanටම කරන දේ තේරෙනවද? ඊට ඉස්සෙල්ලා තේරෙන පටන් ගන්න. ඔතෙන් යන්න ඕනේ නැහැ. මේ භාවනා දිහා බලනකොට අරමුණ ගෙවන් කිරීම සාර්ථකව කරගත්තා නම් ඉන් ඉදිරියට තියෙන ටික ඕටෝ පයිලට් එකෙන් යන්නේ. කිසිම ගුරුවරෙක් ඕනේ අර ටික තමයි අමාරු මොකද අපි එතකන් අතාරියේ දන්න ටික අතාරින්න එකද තියෙන්නේ අපි එකතු කරපු ටික ඒක තමයි හුඟක් අමාරු. ඉතින් ඒක සාමාන්‍ය විනෝදාංශයක් කරගත්ත කෙනාට 1 2 3 4 භාවනා පරියන්ක 10 15 ගහපේ කරනකොට නිකන් හොබි එකක් වෙනවනේ. හොබි කරනාට පස්සේ බොහොම ඉක්මනට ඕටෝ පයිලටින් වැඩනවා. ඊට පස්සේ යා කරන ඕටෝ පයිලටින් දාන ඕනේ නම් අනල බලනවා. ආර්ය පරිශන කරලා හුස්ම අරගෙන බලනවා. මෙනෙහි කරලා බලනවා. මෛත්‍රී භාවනා දාලා බලනවා. මුකුත් වෙන්නේ නැහැ. මොකද එයා දන්නවා කොයි දේ දැම්මත් දැන් කෙලෙස් අල්ලන්නේ නැහැ. ඒ ඒ ඔක්කොම ඊට පස්සේ කරලා බලන්න ඕනේ තමන්ගේ තියෙන ආර්ය පරිශේෂය සේරම කරන්න. ඉස්සෙල්ලා කොන්ෆිඩන්ස් ගන්න ඕනේ. අරගත්තට පස්සේ ඕන දැන් හිටන්න පුළුවන්. ඊට ඉස්සෙල්ලා කරන්න ගියොත් ගමන සංකීර්ණ වෙනවා. ස්වාමිනවහන්සේ දැන් මේ එළියපු තැන ඉඳලා දැන් නිකම්ම භාවනා කරන කාලේ වැඩි කරගෙන ඒක බලාගෙන ඉඳීම කළ යුත්තේ. මොකද භාවනා කරන කාලේ කියන්නේ? පරියන්කේ සහ සක්මන. ඒ ඕනේ ඉතින් කාලානේ තියෙන්නේ. මේක මේ හරි යවුවකට සක්මනට වෙදිච්ච දෙයක් නෙවෙයි. මේ භාවනාව තමයි ජීවිතය කියන්නේ. ජීවිත වෙන කිසිම වෙලාවක් තියෙන ඊට පස්සේ භාවනා නොකරන වෙලාවක්. ඊට පස්සේ කොහෙද මේ රාමු කරන්න හදන්නේ මෙයාව? අපිට තේරෙන්නේ නැහැ මේ ස්වභාවික යන්න දෙන එක තේරෙන්නේ නැහැ. ඉතින් අපි අහනවා ඊට පස්සේ මොකද කරන්නේ? මම මෙයාට නිකන් එන්න බෑ. මම මෙයා කොට පෙරක දුරකම් දෙනවා. එයා නිකන් පෙන්ෂන් ගියාට පස්සේ නිකන් අවලංගු වාසියක් වෙනවනේ. එයා ඇවිල්ලා කියනවා ඕ නිකන් ඉන්නකොට අපි හොදි බොමුද? අපි නිකන් නිකන් ගේම සෙල්ලම් කරමුද කියලා එනවා. එයාට කියන්නේ අයියා අයියා පොඩ්ඩක් ඔතෙන්ලා ඉන්න. මේ වැඩේ යනකම් පොඩ්ඩක් ඉන්න කියලා. කැමැතිම නැහැ. එයා කැමැති නැහැ එයා self assuming. එයා විල්ලි වල අපිට පෙරකොදෝරුකම් දෙනවා. ඉතින් අපි ඒක මගේ කියලා හිතාන මේ හොරෙක් නෑදෑය කියලා බාර ගන්න. බාර ගත්තට පස්සේ ඉතින් I know mercy. තව ප්‍රශ්න කීයක් තියෙනවද? ආ තව තියෙනවා හතක් කෝක කිව්වත් අරකින් වදිනවා අප්පා. අපි යනවා ඊගා ප්‍රශ්න වලට. ප්‍රශ්න හතක් තියෙනවා තව ඉතුරු වෙලා. මේ 11 වෙනි කියන්නේ 17. ගෞරවනීය ස්වාමීන් වහන්සේ නේවාසික භාවනා වැඩසටහනේ පළමු දින සහ දෙවෙනි දින මාලද භාවනා අධ්‍යක්ීම් දෙවෙනි දින මා ඔබ වහන්සේට පළ කළ සිටිමි. එනම් හුස්ම වාර 5-6 කාලයේදී ආස්වාසය හා ප්‍රාස්වාසය නොදැනී යයි. වහන්සේගේ පිළිතුරත් සමග භාවනාව දියුණු කිරීමට ලොකු අධිෂ්ඨානයක් හා වීරියක් ඇතිවිය. ඉන්පසු දින කිහිපය තුළ මා ලද අත්දැකීම් බොහෝ විට සමාන බැවින් ඒ සියල්ල එක්කොට වීමට අදහස් කරමි. සුපුරුදු පරිදි නාස්පුර අතර සිත රඳවා භාවනාව ආරම්භ කෙලෙමි. ඇතැම් විට ආරම්භයේදී හෝ හුස්ම වාර එකත් තුනත් අතර ආස්වාසය සහ ප්‍රාස්වාසය දැනීම අඩු විය. ඒ බොඳ වී යන ආයුරු සටහන් කෙලෙමි. එහෙත් ඊතා සියුම් ලෙස බලන කල නාස්පුහරයට සියුම් මුණුසුමක් හා සිසිල්සක් දැනුනි. ඇතැම් විට මුණුසුමක් පමණි. ඒ දෙස බලා සිටීම මට මහත් නීරසක් විය. එම නිසා මා උදරයේ පිම්වීම හැකිලීමට අවධානය යොමු කළෙමි. එවිට ඊතා සිමින් සීරුවට උස් පහත් වන අයුරු මා නිරීක්ෂණය කළෙමි. මේ අයුරින් මාහට මුලින් විනාඩි 20ක් 20ක් ඉන්පසු විනාඩි 30ක් කාලයක් එකෙල්ලිය බලා සිටීමට හැකි වුණි. ඉන්පසු භාවනාවෙන් අවදි විය. ඉහත සඳහන් කළ අවස්ථාන්ට අමතරව එක් අවස්ථාවකදී මා මෙසේ දුටිමි. ඊතා සෙමින් සීරුවට උස් පහත් වන උදරය දෙස බලා සිටියේදී මා ඉදිරියේ සෝන් පිටියක් දිස්විය. හිරු බැස යන හවස් වරුවේ කහ පැහැති හිරු ආලෝකය සමග එහි කහ පැහැති ගොයම් වැනි දෙයක් උසට වැඩි තිබුණේ. පුරුෂ වලින් දිස්වුණු සොහොන් පොත් ඉතා විශාල ප්‍රදේශයක පැතිර තිබුණේ. බැලීමට අවශ්‍ය වූයේ සොහොන් පොත් නම කොහි මොහොතේ හෝ අතුරුදහන් වෙතයි බලාපොරොත්තු වුණු හුස්ම රැල්ල නිසා නැවතත් මා උදරයේ පිම්බීම හැකිලීමට අවධානය යොමු කෙලිමි. එම දර්ශනය අතුරුදහන් විය. එක් අවස්ථාවකදී තවදුරටත් මා වෙනස් අත්දැකීමක් ලැබුවෙමි. එනම් ඉහත සඳහන් ආකාරයටම මා උස් පහත් වන උදරයේ දෙස බලා සිටියෙමි. එක එල්ලේ නැවත නැවතත් බලා සිටියේදී එක් අවස්ථාවකදී මගේ හෘද ස්පන්දනය වැඩි වන බව මා දුටිමි. හෘද ස්පන්දනය වැඩි වීමේදී උදරයේ උස් පහත් බව නැති වී මගේ මගේ වචනයෙන් කියතොත් ඒ දියවි යන්නාක්සේ මට දැනිනි. එයට තවත් අවධානය නොකළ මා නාස් කුහරයට අවධානය යොමු කෙලිමි. එම අවස්ථාව වන විට මගේ හෘද ස්පන්දනය වැඩි වී තිබූ අතර පපු කුහරය තුල යම් ලොකු වචනයෙන් කියව නොහැකි දෙයක් සිදු වෙමින් තිබින. ඉන්පසු මා අවධානය පපු කුහරයට යොමු කෙලිමි. ඒ විට උදරයට හෝ නාස් කුහරයේ දැනීම නැති වී ගියේය. ආස්වාසය ප්‍රාස්වාසය කරන බවත් එහෙත් කොහෙන් ඇතුළු වී කොහෙන් පිටු වී ආදේ කියා මා තුළ කිසි අදහසක් නැති විය. ආස්වාසය හා ප්‍රාස්වාසය කරන බව දැනගත්තේ කොහොමදයි මම නොදනි. එහෙත් පපු කුහරයේ ඇති වූ චලනයන්ගෙන් එය මා අනුමාන කරන්නට ඇතැයි සිතමි. ඉහත කී අවස්ථා මීට වඩා පැහැදිලි කර වචනයට පෙරලීමට අපහසුය. භාවනාවෙන් අවදි වූ මා ඊතා ගැඹුරු නිින්දකට ගිය හැඟීමක් දැනිනි. එහෙත් ඒ නිින්දක් නොන බව මා ඒකාන්තයෙන් දනිමි. ස්වාමින් වහන්සේ පළමු දිනේ හා දෙවැනි දිනේ ආස්වාස ප්‍රාස්වාස අතුරුදහන් වූ බව මා ඒකාන්තයෙන් සිටිමි. ඒ නැවත දැකීමට ඉන්පසු වන්නේ කුමක්ද දැන ගැනීමට මා තුළ ඉතාමත් ආශාවක් නොයොසිල්ලක් ඇත්තේය. එහෙත් එය නැවත දැකීමට නොහැකි නිසා මට මහත් විඩාවක් දැනේ. බලාපොරොත්තු වන නිසාම ආසාව නිසා මට නොලැබෙන බව මට යම් විටක සිතිනේ. එවිට මා මීට පෙර කිසි දිනක භාවනා නොකළ කෙනෙක් කියාත් මා භාවනාවට ආධුනික කෙනෙක් කියාත් කිසි දිනක අත්දැකීමක් ලැබී නැති කෙනෙක් කියාත් මටම හිත කියා භාවනාවට ඉඳගත්tද මගේ යටිසිත කොයි මොහොතක හෝ නැති වී යන හුස්ම රැල්ල බලාපොරොත්තු වෙයි. මට ඊටමත් විඩාවක් දැනේ. නොසන්සුන් බවක් ඇති වේ. ස්වාමින් වහන්සේ මේ නැති කර ගැනීමටත් භාවනා දියුණු කර ගැනීමටත් අවවාදයක් පතමි. මේ කිසිම අවස්ථාවක ශරීරය ගැන කීමට තරම් මතකයක් මාහට නැත. කල් නොයා කල් නොයවා ඔබ වැනි ගුරුවරයෙකු ගුරුවරයෙකු ලබා ගැනීමට මා සංසාරය තුල අප්‍රමාණ කුසල් ප්‍රමාණයක් කර ඇතිවත් මගේ ඇස් පෑදූ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට අප්‍රමාණ පින් දුන් දෙන්නේ දෙන්නේ මේ තෙරුවන් සරණයි. මේකට අර පළවෙනි ප්‍රශ්නෙටම අවධානය යොමු කරනවා. මේ නැති ආනපානයක් හොයන්න පටන් ගත්තට පස්සේ ඒ ආනපාන කෘත්‍ය ඉවරයි. මෙයා ආය ආනපාන හොයන්න ගියා හරි වෙහෙසක්. ඒ නිසා ඉඳගෙන ඉන්නේ ඉතින් ඒවට හිත දාන්න. ඉවර වෙන්නේ ඉරියව්වෙම තමයි. ඉරියව්වෙ ඉන්න බැරි නම් විතරේ ආනපන ඉල්ලන්නේ. ඒ නිසා මම පළවෙනි ප්‍රශ්නේ ගන්නකොට කිව්වේ හොයන්න යන්න එපා ආස්වාද ප්‍රසආද බිම්බි මැගිලි මොකොත් නැහැ ඉඳ ගන්නකොට ඉන්න ඉරියව්ව දාන්නවා. කොහොමද දන්නේ කියලා විතරක් බලන්න. මේ කිනාට බොහොම ඉක්මනට සාධක හම්බෙයි. මේකෙම ඉඳ පැය ඉන්න පුළුවන් නම් ඔය හුස්ම නහයට යොදනවා පපුවට යොදනවා ආනපනට යොදනවා කියන මෙහෙවීම නැතුව ගමන හරීම ස්මූත් සන්තෝෂේව පණීතෝච. එතකොට තේරෙනවා මේ ජීවිතේ මල් විහිම්පත්. අර තියෙන එකේ ආයෙ මිරික මිරික වන්නවා කෑලි මේ ලියන්න තියෙන මල්ල ඔබ ඔබ බලන්න. කයට හිත දාලා එහෙම යන්න අරින්ද ස්මූත් ට්‍රිප් එකක් හම්බෙයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මුල් දින දෙක තුල ආනාපාන සති භාවනාව ශරීරයේ වේදනාව හේතුවෙන් හොඳින් නොවැඩුණත් පසු ඔබ වහන්සේගේ කමඨාන් හා ධර්මදේශනා තුලින් වීර්ය වඩවා වේදනාව දරා සිට ආනාපාන භාවනාව තුලින් සතිය වැඩි වැඩිවීමට දක්ෂ විය. මට වැටහුණු දෙයක් නම් මගේ සිත ඇත ඇති සැටියට බැලීමට සියලු දෙහි අනිත්‍යභාවය හා හිස්භාවය බැලීමට මගේ සිත නැඹුරුවන බවය මේ විදර්ශනාව යයි මගේ වැටහීම අනුව විශ්වාස කරමි අප සියල්ලන්ම කෙරේ අනුකම්පාවෙන් විදර්ශනා වැඩිවීමට කමඨහනක් ලබා දෙනු මැනව කමඨහන අතාරින්න මම මේ අතාරින්න ඒතකොට විපස්සනා මේ කමඨහන් අල්ලනවා නම් මම මේ අල්ලනවා නම් අයියෝ පව් sorry මොනම කමඨහනක්වත් තියනවා ඒක විපස්සනාව නෙවෙයි කමඨාන ගෙවිච්ච තැන ඉඳලා තමයි විපස්සනා පටන් ගන්න. ඒ නිසා දන්න දහං ගැටයක් දාලා ඒ තියෙන ටික ගෙවම් කරලා ගෙවම් කරලා දාලා දැන් බලන්න මොකද වෙන්නේ කියලා එතකොට ඔන්න වෙන්න ඕන එක වෙයි. ඉතින් ඒකට මේ තමත නමක් දාගෙන විපස්සනා නමක් දාගෙන ඉතින් මේක අනා ගන්න හදන වෙනුවට දාලා තියෙන නම් වණන් ටික අයින් කරලා යන්න අරින්න. යන්න අරින්න ඉස්සරහට තියෙන ටික පුළුවන් තරම් ගෙවම් වෙන්න අරින්න. ඒකල වෙලා ඒ தත්ත්වය දිහා බලහින් එකයි කරන්නේ. ගරු ස්වාමීන් වහන්සේ මහා බොහෝ කලක සිට භාවනා කරමි. මුල් වකවානුවේ උදරේ පිම්බීම හැකිලිම ආරමුණු කර භාවනා භාවනාව ආරම්භ කරන්න පුරුදු වී සිටියත් පසු කාලයේදී ආනාපානය ආරමුණු කරන්නටද පුරුදු වුනේමි. දැන් මා මේන් ප්‍රමුඛව දැනෙන ආරමුණ නිරීක්ෂණය කරමි. ඔබ වහන්සේගේ උපදෙස් අනුව භාවනා කළත් ඔබ වහන්සේගේ නේවාසික වැඩමුළුවකට සහභාගී වන්නේ පළමු වතාවටය. හිඳින ඉරියව්ව ආරමුණු කර සතිය පිහිටුවා ටික වේලාවකින් මතුවී දැනෙන ආස්වාසය කෙරෙහි සතිය පිහිටුවමි. ආස්වාස ප්‍රාස්වාසය ක්‍රමෙන් තුනිවි ගිය අතර ශරීර ඉරියව්වේ දැනෙන ආකාරයත් ක්‍රමෙන් තුනිවිය. ශබ්ද හෝ සිතවිලි නැත. මා ජීවත්ව සිටන බව දනිමි. ක්ෂණිකව නිින්ද ගියාද නොගියාද නොතේරේ. පැහැදිලි හිස් බවක් ගැන අවධානය විය. හිස් බවක් අවදා හිස් බවත් අවධානයත් එකක්ද දෙකක්ද නොතේරේ. මේ தത്വයට කැමැත්තක් හෝ අකමැත්තක් නැත. බයක්, ශක්තියක් නැත. කිසිම හැඟීමක් නැති නැත. මේ ලෙසට තවදුරට අවශ්‍ය නම් සිටිය හැක. ඇස් හැරිය විට වැටහුණේ මා මේ ලෙසට විනාඩි 5-10ක් අතර සිටින්නට ඇත කියාය. හරියටම පැහැදිලි නැත. මෙවැනි අත්දැකීමක් මීට පෙර දේවතාවකදී ඇතිවිය. ඒත් ඒ ක්ෂණිකව සුළු මොහොතකටය. එක් අවස්ථාවකදී භාවනා කරන විට මේ හිස් බව හා හිස් බව හා අවධානය කියලා තියෙන අවධානය අත්දැකීමේ සුළු මොහොතකට ඊළඟ අවස්ථාව සුළු මොහොතකට ඊළඟ අවස්ථාව ධර්මදේශනාවකට ශ්‍රවණය ශ්‍රවණය කරමින් සිටියදීය. ඒත් මේ අවස්ථාවේ වඩාත් පැහැදිලිය දැන් මතක් කරනට එම අවස්ථාවේ සැනසිලිදායක බව සාපේක්ෂව වැටහි ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් මේ සඳහා පැහැදිලි කිරීමක් හා උපදේශයක් පතමි. ත්වන් සරණයි. පැහැදිලි උපදෙස් වෙනුවට කියන්න තියෙන්නේ මේක වැඩි කිරීම සඳහා වාඩි වෙච්ච ගමන් ඉක්මනට මේකට යෑම සඳහා කුමක් කළ යුතුද කියලා Tamanට වැටහෙනවා ඒ දේ කරා. ඒකට කියනවා විපස්සනා අනුග්‍රහිතය කියලා. එතකොට මේක gedara බවටපත් වේ. සකන් නේචර් එක වෙයි. මේක තමයි මගේ ස්වභාවය කියලා. මේ අපි ඉන්න කාම ලෝකයේ තන්නේ කර දඩයක්, තන්නේ කර චිපිරිගයක්, තන්නේ කර කක්කවලක්. පුළුවන් තරම් කර කම්මනාට පස්සේ ඉන්න හැබැයි ඒකට බැඳෙන්නත් එපා. මේකට ඒකට සාපේක්ෂ බව දැනගෙන ওই දැනෙන අවධානය හෝ දැනෙන හිස්කම කවදාවත් කේවල தত্ত্ব නෙමෙයි. ඒවා සාපේක්ෂ தত্ত্ব. ඊට වැඩිය රිෆයින් කරන්න පුළුවන්. ඒ නිසා අපි මේක සෙකන්ඩ් නේචර් එක කරගන්න. මේක අපේ හැබෑනි වහන කරගන්න ඕනේ. එතකොට එතනilla යා එන්න එන්න එන්න එන්න තැම්පත් වෙන්න පටන් ගන්නවා. ගරු ස්වාමීන් වහන්සේ ආනාපානය හා ශරීරය සම්පූර්ණයෙන්ම නැති වී ගොස් හිත පමණක් පැවති අවස්ථාවේදී එම සිත සිතුවිලි වලින් වෙන්ව තනියම ඇති අවස්ථාවක් අවබෝධ විය. ඉන්පසු සියලුම ඉන්ද්‍රියන් චතුරස්‍රාකාර හැඩයකට කොටු වී වෙනත් තැනකින් මොනිටර් වී ඒ ගැන විස්තර දැනගන්නා තත්වයකට පත්ුනේ. මීට පෙරද සිතුවිලි වලින් තොරව වෙනත් ක්‍රමයකින් හිත දක්නා ලෙසත් සක්මනේදී ශරීරයෙන් පිටත සිට සක්මන දක්නා ලෙසත් අධ්‍යක් ඇතත් මේ தත්ත්වය ඊට වඩා හාත්පසින්ම වෙනස්ය. මම සම්පූර්ණයෙන්ම වෙනත් පැරඩයිම් එකකට ගියාසේ හැඟුණි. කිසිම ඉන්ද්‍රියක උදව්වක් හෝ ඉන්ටරැක්ෂන් ඉන්ටරැක්ෂන් එකකින් තොරව එම දැනගැනීම පැහැදිලි විය. මෙතන කෙලෙස් නොමැතිව මට හිත පැවැත්විය හැකි තත්වයක් බව අත්දැකෙමි. සමාන්තර වෙනත් තලයක ශරීරය හා මනස වැනි ඉන්ද්‍රියක් පැවති අතර එම තල දෙක අතර සතිය එසේම තිබෙදී මාරු වී ගත හැකි බවක් අත්දැකෙමි. මම යන හැඟීම එකම තලයකටවත් සම්පූර්ණයෙන්ම අදාළ නොවන බව අත්දැකීමෙන්ම දනි. දැනි මම කියා නම් කළ හැකි දෙයක් නොමැති බව ජීවිතයේ ප්‍රථම වතාවට වෙනස් අයුරකින් අත්දැකෙමි. එම අධ්‍යක්ීම් හා කෙලෙස් නොමැතිව හිත පැවැත්විය හැකියයි අද්දුටු පැරඩයිම් එක මා තුළ විශේෂ වෙනසක් ඇති කළා යයි සිතමි. මෙලෙස කාලය ගත වෙද්දී එම ඉන්ද්‍රියන්ගෙන් තොරව අධ්‍යක්ීම් ලබන තැන සියලුම ශක්ති නිපී විශාල කැළඹිල්ලක් ඇතිවිය. නමුත් ඒ පුස්වැඩිල්ලක්සේ නොබෙදුණු රලක්සේ පූර්ණත්වයට පත් නොවි නැති වී ගියේය. වරහන් ඇතුළේ තියෙනවා not enough energy to continue. සිදු කිසිම දෙයක් ගැන බයක් හෝ සැකයක් ඇති නොවුණු අතර මගේ මනස හා ශරීරය දෙකටම එකක සිටින්නාක් වැනි ෆීලින් එකක් දැනේ. ඒ විස්තර කිරීමට අපහසු ඉවරයක් කළ යුතුයයි සිතට දැනෙන නොසන්සුන් නොසන්සුන් කමකි. මේ නිදීමට කෙලෙස් නොමැතියයි සිතුන තැනට සිතගත් නමුත් අන්ෆිනිෂ් බවක් නිතරම හිතට හා ගතට දැනේ. ඊයේ රාත්‍රියේ නිදා ගැනීමටද ප්‍රමාද වන තරමට මේ බලවත් විය. විස්තර කළ ආකාරය ගැන ඊතරම් සතුටක් නැති නමුත් වචනෙට නගාගත හැකි එකම ආකාරය මෙය බැවින් කරුණාවෙන් උපදෙස් පතමි. ත්වන් සරණයි. මොනවද උපදෙස් දෙන්න දෙන්නේ? මොහොමෙන් කකා කකා යන්නේකයි දෙන්නේ ඉතින්. ටයිටින් ගෝතර බෝබේට වැටෙනවා කකා කකා යන්නේකයි දවස් දෙක තුනක් නිින්ද නැතුව යයි ඉතින් මොනව කරන්නද ඉතින්. බබෙක් බඩට ආවට පස්සේ ටිකක් දොළ දුක් එනවා. මොකද කරන්නේ? ඉතින් ඉතින් දෙන්නගෙම දුක විඳගෙන දොළ දුක කියන්නේ අනේකයි තියෙන්නේ. මේ ඉදිරිපත් කරාට අපි සතුටුනවා මොකද ඒක කරගන්න බැරි අයට තේරෙන්න පටන් අර ගන්නවා මේක කළ හැක්කක් කියලා විශ්වාසයක් තියෙනවා සබාවක කියනකොට. ඉතින් මේක මට බය තියෙන්නේ පියාලියලා දැම්මද කියන එක විතරයි. ඒක නැත්තම් නේ නැත්තම් මේක කිසිම ප්‍රශ්නයක් නැහැ හොඳයි. මොකද ඊගා රිට්ටිට් එකට කට්ටියෙන්නේ නැහැ නැත්තම්. දැම්ම ඇඩ්වර්ටයිස් ඇඩ්වර්ටයිස්මන්ට් පාඩක් දෙන්නේ. ගරු ස්වාමීන් වහන්ස ඊයේ ධර්ම සාකච්ඡාවේදී ඔබ වහන්සේ දුන් උපදේශය මට හුඟක් හිතට වැදුනා. එනම් ඉරියව් කොච්චර මාර්ගල සතිය කඩා ගන්න එපා යන්නයි. පරියංකේ වාඩි වී සිටින ඉරියව්ව එක විදියකට පැවැත්වීමට මට කිසේවත් කළ නොහැක. මම දිගටම පරියංකේ සහ සක්මන කරමින් දිගටම සතිය පවත්වා ගැනීමට උත්සාහ කරමින් සිටිමි. සිතුවිලි තුලින්ම සක්මනේ මූල කර්මස්ථානය හොඳින් දැක ගතිමි. සක්මන් කරන විට අතුල් පතුල් හා මූණේ විශේෂයෙන්ම කමුල් හරියේ හරියට නිකම් වේගෙන් චලනය වන පිම්පොම් බෝල මැෂින් එකක වාගේ නිතර වේගෙන් චලනය වෙන අංශු වැනි යමක් දැනෙන්න පටන් ගත්තා. මා සිතුවේ සිරප්පු නැතුව වැඩි කාලයක් ඇවිද නිසා කියලයි. එහෙත් පරයන්කයට වාඩි වූ පසුත් ඒ තැන්වල පමණක් නොව වම් දනහිසේ සිට පහළටත් ඔලුකටුව ගලවාගෙන යන්නට තරම් වේගෙන් ඇතුළතත් අංශු චලනය වන පැහැදිලිව චලනය වීම පැහැදිලිව දැක ගන්නට ලැබුණේ. ඕනෑ දෙයක් වුණාවේ කියලා භාවනාවේ සිටින විට වෙනදා මෙන් නිතර නිතර ඉරියව් මාරු කිරීමේ අවශ්‍යතාවයක් නොදැනුනි. භාවනාව අවසන් වුවත් අතුල්පතුල් වල එම ස්වභාවය දිගටම පැවතුනි. භාවනාව අවසන් ව නිකම් සිටින විට ශරීරය කරා හිත යොමු කරන්නේ කොතැනද මෙවැනි චලන සිදුවන බවක්ද සුළුෙන් වැටහෙනවා. මෙම தત્ත්වය පැහැදිලි කර දෙනමින් ඉල්ලමි. ඔබ වහන්සේට නිරෝගී සුව තිරුවන් සරණයි. ඒක තමයි අපි කියන්නේ ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකකට දාලා බැලුවොත් අපි ඉඳගෙන හිටියට හැම අංශුවක්ම නලියනවා. කියන්න බැරි වේගෙන් නලියන අපි හිතනවා අපි හෙල්ලෙ නැතු ඉන්නවයි කියලා. ඒ අර පිට ලෙල්ල දිහා බලන ඉන්නකොට තමයි. හරියට බැලුවොත් මේක එකම අංශුවක්වත් චිත්තක්ෂණයක්වත් ඉසඹලන්න තියන්නේ නැතුව දඟලනවා. දඟලුවාට පස්සේ මේක බාර ගන්න බෑ මොකද අපි ඒ තරම් මේ නිත්‍ය භාවයේ සරණ ගිහිල්ලා ඒක මගේ gedara කරගන්න. මේක තමයි අපි හැබෑ නිවන. මේක මේ අලු ගොඩකට ගලක් ගැහුවා වගේ. නැත්නම් ටීවී ස්ක්‍රීන් එකේ ඩොට්ස් පේන වෙලාව වගේ. එහෙම නැත්නම් කුකුරුවකරණය වෙන්න වගේ නිටතරම දඟලනවා. මේක බල ඒක දැකලා ඒක දිහා බලාගෙන පුළුවන් පුළුවන් පුරුෂයාට මහා වීර කියලා කියනවා. නමෝ තේ පුරුෂාජඤ්ඤය නමෝ තේ පුරුෂත්ම මොකද නිමෙක්සෙම නිමිත්ත පෙන්නේ ඔක්කොම නලියන හැබැයි ඒක ඇස්පිල්ලම් ගන්නද බලන්නේ. ඒක නිසා මේ දෙකම ඇත්ත. පිටලෙල්ල බලන මිනිහට පේන දැමක් තියෙනවා. ඇතුළෙත් පේනවා. ඉතින් ওই දෙක අතර ඉරියව්වක් කියන එකක් තියෙනවා පිටලෙල්ල බලන මිනිහට ඇතුළෙ මිනිහට පිටලෙම ඉරියව්වක් නැහැ. කොයි වෙලාවෙත් අපි කොච්චර මේක හොල්ලන්න නැතුව තියන්නේ හිටියත් මේක මේක නිශ්චල බවක් නැහැ. අනිත්‍යයි චංචල බවයි. මේක බාරගත් දවසේ ඉතින් ඊට පස්සේ පෙට්‍රල් වියදමක් නැහැ, මේන්ටනන්ස් නැහැ. යන්නදරලා නිකන් ඉන්න එකයි තියෙන්නේ. සමිනාසෙන් දැන් තියෙන අවසාන ප්‍රශ්නේ ඊයේ රාත්‍රී ධර්මදේශනය පිළිබඳ ප්‍රශ්නේ මා කියවන්න. ඊයේ රාත්‍රී ධර්මදේශනයේ ආශ්‍රිත ගැටලුවකි ගරුතර ස්වාමින් වහන්සේ එම ගිලින්නේ නැතුව ආහාරයක් ගන්නා ආකාරය ආහාර නෙවෙයි බිලිය කඩා ගන්න නැතුව හැම කනවා කියලා කියන්නේ මේ පටලව ගන්නනේ පොඩ්ඩ පටලව ගත්තොත් හැම කනවා. මම කියන්නේ ලියලා තියෙන විදිහට හැම ගිලින්නේ නැතුව ආහාරයක් ගන්නා ආකාරය පහදා දෙන සීක්වා මෙහිදී ඔබ වහන්සේ අදහස් කරන්නේ ආහාරයක් ගන්නා විට සතියෙන් යුක්ත විය යුතු බවද එවිට ආහාරයේ රස සුවඳ නිසා ඇතිවන තණ්හා ආචා විජුකම ආදිය පහළවන විට ඒ බව දකිමින් ආහාරගත යුතු බවද එසේ නැත්නම් ආහාරය ගැනීමට පෙර ආහාරය පිළිබඳව පිළිකුල් සංඥාවෙන් hina වෙන්න තහනම් ආහාරය පිළිබඳ පිළිකුල් සංඥාවෙන් යුක්තව වරහන් ඇතුලේ තම පුත්‍ර මාංශය වළඳන්නාක් මෙන් මෙම ආහාරය ජීවිතය පවත්වා ගැනීම පිණිස බව ප්‍රත්‍යක්ෂා කර ආහාර ගැනීමද යන්න කාරුණිකව පහදා දෙන මෙන් ඉල්ලා සිටිනවා. මම මම කියන එකට පියාට උත්තරයක් දෙන්න කියලා මම පියාගේ උත්තරය විවේචනය කරනවා. පියා මේකට උත්තර දෙන්න. ඔය මයික් එක දෙන්න. මොකද්ද මේකට දෙන උත්තරේ? මම ඒක එක එක කලින් දෙන්නෙකුට ගහතයි. ඔය මයික් එක දෙන්න පියාගෙන් අහන්න මොකද මේකට දෙන්න උත්තරේ කියලා. <laughs> කරන්නේ සිත්තිත් ඕගනයිස් කරනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි ඩාඩි දාන්න ඕනේ. මොකද්ද කියන්නේ? පළවෙනිම මට තේරෙන්නේ පළවෙනිම අපිට තේරෙන්නේ සාමාන්‍යයෙන් මේ දුන්න මේ උපමාව වැරදියට තේරුම් අරගෙන තියෙන එක තමයි මට නම් පැහැදිලි වෙන්නේ. හැබැයි මට නම් තේරෙන විදිහට එහෙම අදහසකින් නෙවෙයි මේ උපමාව දුන්නේ. අපි කරන හැම එකක්ම අර මීයක් අර මේ චීස් කෑල්ල කාලා යන්නේ අර උල ගස්ස ගන්න නැතුව කියන එක තමයි සාමාන්‍යයෙන් කිව්වේ. එතකොට ඒ ඒ අවස්ථාවදී සාමාන්‍ය සඳහන් කර අර මේ අතේ තුවාල නැත්තම් මේ පුළුවන් කියලා වසභාජනයකට අත දාන්න. ඉතින් අපිට මම නම් ඒක ගත්තේ ඕන එකක් කරන්න පුළුවන්. අහුවෙන්නේ නැත්te වෙන්න කරගත්තා නම් හරි. Thank <laughs> you. නියමයි. අහුවෙන්නේ නැත්තේ කියන එකට වයිෆ් දෙකෙන් මම දාන්නේ. මොන දෙයකටවත් කමන්නේ වයිෆ්ට අහුවෙන්නේ නැත්තම්. ඒ යනුව බලනකොට බඳපුඩේ තියායට ඕනම දෙයක් කරන්න පුළුවන්. මොකද වයිෆ් නැනේ. එච්චරයි. ඒක නිසා කරන දෙයක් ඕන දෙයක් කරන්න රයිට් වුනේ නැත්නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක නිසා මේ මේ මොකද මේ මේ පියාපොට පිට පිටපොට ගිහලා හිටියොත් මට කවුරක්වත් කන්ට්‍රෝල් කරන්න බෑ. ඒ නිසා පියාව දාගන්න ඕනේ ලයින් එකට. ඒකයි මම මේ කිව්වේ. ඉතින් ඒක නිසා මේ මොනවා කිව්වත් ඒ වටවා ගන්න නමුත් පියාට අහුවේ නැති පොයින්ට් එකක් තියෙනවා. මේ විස්තර ලියලා තියෙන විදිහට කැම ගන්න වෙලාවෙදි තණ්හා මාන දිටි ඇති වෙන්නේ නැති වෙන කැම ගන්නවා කියන එකත් ඕකම තමයි. ඇත්තටම කැම ගන්න වෙලාවෙදි ඒ ගන්න කැමට තණ්හාවක් හෝ මාන්නයක් හෝ දිටියක් ගන්න නැතුව පුත්‍ර මානසික කියන භවම ගැන ගන්න එක නමුත් ඒක කැමට විතරක් සීම වෙලා නැහැ. රූපයක් බලනකොට, සද්දයක් අහනකොට, ගඳක් රසක් පහසක් විඳිනකොට කවුරුත් එක්ක කතා කරනකොට මේකේ මීන් ඇඩ්වාන්ටේජ් එක ගන්න යන්න බෑ. ඒක මීන්. එතකොට අපි අහිංසක නැහැ. අපි මේ එක්ස්ප්ලොයිට් කරන්න හදනවා නම් මේකෙන් වාසිය ගන්න එන ඉතින් කක්ක තමයි. එහෙනම් ඉතින් මේ මනසත් එක්ක කතා කරලා හොදන්න බෑ. ඒ නිසා අපි හැම වෙලාවෙම පොඩි දරුවෙක් වගේ පුළුවන් තරම් නිහතමානී වෙන්න, පුළුවන් තරම් අහිංසක වෙන්න. එතකොට එයාට තේරෙනවා අපි දන්නේ නැත්තම් දන්නේ නැති බව තේරෙනවා, දන්නවා දන්න බව තේරෙනවා. මේ නිසා අපි කතා කරන කියලා පටන් අරගන්න මම මේ සරුවඥ නෙවෙයි මම මේ දන්න ටික කියන්නේ මේක gediya විදිහින් කන්න එපා ඔබක ටික ටික කාපන් නැත්තම් මගේ කොක්කට අහු වෙනවා. මෙතන ඉන්නේ කී දෙනෙක් කොක්කවලට අහු වෙලා ඉන්නවද කියලා දන්නවද? මොකදල gediya වෙටින් කිලිනවා. බලන්න ගැස්සුවට පස්සේ ගොඩ ගත්තට පස්සේ ආය නඩු කතා කරන්න වෙලාවක් නැහැ නේ මාළුවා ගොඩට. බුදුරජාණන් වහන්සේ මේ සරුවඥ වෙලත් කිව්වා මං කියන දෙවි යචනෙන්තරෝ බාර ගන්න එපයි කියලා. අපේ බෞද්ධයෝ මේ සද්ධාවන්ත මිනිස්සු කන කෑම දිහා බලනකොට බුදුහාමසගේ බණක් හීනෙන්වත් අහලා නැහැ. මෙච්චර විවේචනාත්මකව බාර ගන්න කියලා තියෙනකොට දැන් ওই වගේ උදාහරණයක් දුන්නාට පස්සේ ආයි කියන්න වෙන වචන නැහැනේ. ඔබ කොයි දෙයකවත් කමක් නැහැ. ඔක ඇතුලේ හැම එකෙම මමක් තියෙනවා. එකක්වත් කියන්න බෑම නැහැ කියලා. බුදුජානකගේ ආර්ය අෂ්ටාංග මාර්ගයත් මේ සංස්කාරයක්. ඒකේ සංස්කාර බව දැනගන්න මේ ආර්ය අෂ්ටාංග මාර්ගය ඒකාන්තයි කියනවනේ. ඒක කටපාඩම් කරලා නැත්නම් ඒ කොළී ලෙල් දෙන්නක දිය කරලා බිව්වට පස්සේ නිවන් දකින්න බෑ. නෑ. ඒක උනත් අවහිනියට හිටිනවා. ඒකත් හැමට හිටිනවා. නිසා හැම එකක්ම යමක් කියලා හිතාගන්න. නිසා කාටවත් හැම දෙන්න යන්න එපා. අහිංසක වෙන්න. ඒ වගේම වෙන කිසිම කෙනෙක් ලෝකේ විශ්වාස කරන්නත් එපා. බුදුහාමුදුරුවෝත් එපයි කියනවා නම් ගන්න නොගෙන ඉන්න එපා ගන්න. gediy pitin ගන්න එපා නිබලින් කරන් ටික ටික ටික ටික ටික ටික කාගෙන. එතකොට යකඩ කෑල්ල වදිනකොට දන්නවා දැන් නැතර කරපන්. මේ මල පණිනකේනා මලපයින්නවා දන්නේ තිකන පෘතජ්ජනය. මලපයින්නවා දන්න කෙනයි ආර්යයන් වහන්සේ. එයා ඒතෙන් නිකන් කරනවා. ඒ නිසා බුදුන් පඬිත් සාංශේ කියනවා භික්ෂුන් වහන්සේ නමකට අහවල් දෙය කරන්න බෑයි කියලා කවුරුට කියනවනම් ඌ බුද්ධ ධර්ම දන්නේ නැති එකේ. මොකද්ද භික්ෂුවර කරන්න බැරි ඕනම දෙයක් කරද හැයි. අහවල් දෙය කරන්න බෑ කියලා එකක් නෑ. ඒකේ යා දන්න මෙතෙන් යනකොට හැම තියෙනවා නැත කරනවා. පසපාජෙන්ට අත දාන්න බෑ තුවාල දෙන මිනිහට. වනේ රින්ගන්න බෑ පිටේ වනේ තියෙන එකට. වනේ නැති මීම රින්ගනවා. අතේ තුවාල නැති මිනිහා වාදේ රත දානවා. ඉතින් අනිපුරිසි රස බඳ කරන ඇඬුවට මොන කරන්නේ? එහෙමත් හැමම කනවා. මොකද ඒක රසමස උලක් අම්මා අප්පාවත් දෙන්නේ නැති જાති එකක් ඒකේ තියෙන්නේ. කාවන් රාත්තල් ගන්න දැකනේ. ඉදිය පිටින් කණ්ඩ යන්න එපා. අනික විනාඩි ඉස්සලා පැනලා කෑවොත් ඉදිය පිටින් කෑවා තමයි. ඒ නිසා පියාට ලකුණු 30ක විතර ප්‍රමාණයක් ලැබෙනවා. ඊට එහාට දෙන්න විදියක් නැහැ. හැබැයි ප්‍රශ්නේ බාර ගන්න උත්තර දෙන්න එළඹිච්ච එකට සන්තෝෂ වෙනවා. පියාඹන අහලක් තියෙනවා. ඒකටත් ස්තුතියි. හැබැයි කනකොට කහපන් කිරලා. අපි ඈ ඒක තමයි ඒක ඒක එක්සැමින් එකෙන් තමයි අනුකම්පාවෙන් දෙන්නේ තියෙන්නේ මම මම දෙන්නේ නැහැ එක්ස්ටර්නල් එක්සැමින් කෙනෙකුට අරන පේපර් එක. එයා මාක්ස් දෙනකොට අතින් දුන්නොත් වයිෆ්ට දුන්නොත් එතකොට සකයි. එතකොට නම් සකයි හම් වේද නැද්ද කියලා. කොහොම හරි අපි පැයකොත් විනාඩි 45ක් නෑ විනාඩි 45ක් වැඩිපුර ගෙනියලා තියෙනවා ඒ නිසා අපි මේ දැන් 4යි කියලා හිතාගත්තොත් එහෙම අපිට දෙන්න පුළුවන් ද ටයිම් ටේබල් එක 4ට 10 වෙලා නෑ මෙතන ඉඳලා තියෙන 8 දක්වා තියෙන වෙලාව නෑ 4 4 5 නැවත තියෙන්නේ මේ නෑ දැන් සක්මනේ දැන් තියෙන්නේ පරියන්කයකට යන්න තියෙන්නේ විනාඩි 10යි. එනේ අපි දැන් බන්නට යන්නේ පැය 8නේ. අට අට දක්වා තියෙන වෙලාව බෙදලා දෙන්නකො අපිට සක්මන් පරියන්ක සමාන වෙන විදිහට. දැන් සක්මනකට යන්න ඕන. සක්මන් දෙකයි පරියන්ක දෙකයි. එතකොට පරියන්කේ. රහය හත බෑ. එතකොට වෙන්නේ නැහැ. එහෙම අපිට පැය පැය ගන්න හම්බෙන්නේ නැහැ. දැන් අපිට පැයක් අඩු කරන්න වෙනවා පැය හතරෙන්ම. කියන විනාඩි 15 15 අඩු කළ දිගටම යන්න. නෑ හදේස් පහ සක්මන් කරන විනාඩි 45ක් භාවනා කරනවා. ඊට පස්සේ ආය විනාඩි 45ක් සක්මන් කරනවා. ඊට පස්සේ විනාඩි 45ක් භාවනා කරනවා. තේරෙනවද? සක්මන කරන්න. එනිසා අපි විනාඩි 45 වද ඊයේ දෙකයි කෙරුවේ අද හතරක් කරනවා. සියලු දිනාටම තෙරුවන් සරණයි.